නැයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු ඒ අතර මාර්ගදී අපි සාදරව ආරාධනා කරමු අතරමැදදී කාට හරි ප්‍රශ්න ප්‍රකාශන හෝ විවේචන තියෙනවා ඉදිරිපත් කරන්න කියලා ආරම්භය අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න වලින් ගෞතම ස්වාමීන් වහන්සේ අද උදෑසන මා සක්මන් කරන විට විනාඩි 40කට පමණ පසුව මට දැනෙන්නට ගත්තේ ක්‍රමයෙන් මගේ දෙපා දැඩිවන ආකාරයකි. ගල් හැපෙන ආකාරයක, ගල් ගැසෙන ආකාරයකි. මේ తত্ত্বය පතුලෙන් ආරම්භ වී කකුල් දෙකේම ඉහළට ක්‍රමයෙන් පැතිරුණා. මගේ දනහිස් නොනැමෙන ආකාරයකුත් කකුල් අද්දා අද්දා යන ආකාරයකුත් දැනුණා. මේ හරියටම කීවොත් ඇවිදින රොබෝ කෙනෙක් වැනි තත්ත්වයකි. පාද දෙකේම ඇඟිලිත් ඉහළට එසවි දැඩි ආකාරයකින් පැවතුණි. කෙසේ වුවත් මා නොනවත්වාම සක්මන් කළෙමි. වරකමා වැටෙවිදෝ යන සැකියාවත් මම ඊට ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙමින් දිගටම සක්මන් කළෙමි. ටික වේලාවකට පසු ජංගම දුරකථනයේ ලාම්මික නාද වීම හේතුවෙන් එම බාහිර අරමුණට දැඩි ලෙස අවධානය යොමු කිරීමට සිදුවීම නිසා මේ தත්ත්වේ නැති වී ගියද නැවත සක්මන් කරන්නට ගත් විට ටික වේලාවකින් නැවත එම தත්ත්වය අත්දැකීමට හැකි විය. මාගේ ප්‍රශ්නේ මෙයයි. මෙවැනි தත්ත්වයක් සක්මනේ උදා වූ විට ගමනේ සමතුලිතතාව බිඳී බිම වැටීමට ඉඩක් තිබේ. එමෙන්ම මෙවැනි විටක වෙනත් දෙයක් වේවා වෙන දෙයක් වේවා කියා දිගටම සක්මනේ යෙදීම සුදුසුයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. දෙවෙනි විකල්පය තමයි මන් දෙන්නේ. වෙන ඕනේ තූතු කුඩයක් ඇච්චාවයි සක්මන් කරන එකයි තියෙන්නේ. මැරෙන්න මැරිච්චාවයි පිස්සරදින පිස්සරච්චාවයි. ඒ ඒ හෙට්ටුව එනකම් කවදා හරි ඔය හෙට්ටුව එනකම් ඥානෙ මොහු කරන්නේ නැහැ. මේ මේ මේ යකා එලවන්න නර බිල්ලක්ම ඕනේ. සව් බිල්ලකින් රූපෙට රූපෙන් කරන්න බෑ. නර බිල්ලක්ම ඉල්ලනවා. ආ දීලා දාපු දවසට ඊට පස්සේ අපි අපේ ඒත නියතමානි වෙනවා කියන්නේ ඒකට. ඒක නිසා ඒකේ විවිධකම වලින් අභියෝග කරනවා. නොදන්න පැති වලට ගිහිල්ලා අතාරිනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. ඒ ඔක්කොම මනසින් කෙරෙන්නේ. ඉතින් අපි කරලා කරලා කරලා දැන් අපිට මේ වගේ සුද්ධ කරගන්න හම්බුනේ නැත්නම් ඒ වෙන්නේ Tamanටම මේක තර්කණයක් හදාගන්න වෙනවා. මේ වගේ දෙයකදී මම කාය ජීවිත নিরপেক্ষ ඉස්සරට යනවද? නැත්නම් මේ වෙන දේවල් සයිකියාට්‍රික් කෙනෙකුට, ෆිසියොලොජි කෙනෙකුට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවද කියලා කරවට ප්‍රශ්නයක් නැහැ. කෙරුවට අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ වෙලාව පවයට විතරයි කවදා හෝ අපිට තේරෙනවා මේ කැපකිරීම අපි සංසාරේ කරලා නැති නිසායි නැත්නම් කාය ජීවිත ආශාව නිසායි අපිට මේ දැනුම අප කරා පැමිණීම පමා වෙලා තියෙන්නේ. ඒක නිසා දැනුම අංග සම්පූර්ණ වෙන්න නම් අපි මේ කැපකිරීම කරෙන්න ඕනේ. ඒ නිසා කියලා තියෙනවා මේ නවහකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා තමලඟ සද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා දන්නවනම් ඒකට පාලියෙන් කියන්නේ තීක්ෂණ කරනවා කියලා. තියුණු කරනවා කියලා. මුවාත් කරනවා කියලා නව ආකාරයක් විස්තර කරලා දීලා තියෙනවා මුළු ත්‍රිපිටකයේ කරුණු එකතු කරලා අට කතාචාරින් වහන්සේලා. එකක් තමයි කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති. මේ ජීවත් මේ දියුණු වෙන සද්ධා විදියේ සමාධි උදෙසා මගේ කය පිදෙන්නේ පිදේවා ජීවිතේ පිදෙන්නේ පිදේවා කියලා. ඉතින් ඒ දෙක තමයි අපිට අවසානෙට හෙට් කරන්න තියෙන්නේ. ඉන් මේ පිට දේවල් ඔක්කොම ජීවිතේ අපි මේ ළඟදී හම්බ කරපු දේවල්. ගේනකොටම ගෙනාපු දෙක තමයි ජීවිතයයි කයයි. ඉතින් බරපතල අභියෝගයක් එනකොට ඔය උපජි සම්පත්‍ය වලට නෙමෙයි අභියෝග කරන්නේ කයටයි ජීවිතයටයි. එතකොට අපි පුදලා තිබ්බොත් ඒක. මගේ මේ කයත් මගේ ජීවිතයත් ත්‍රිවිධ පූජා වේවා මගේ සීලයට පූජා වේවා කියලා නිතර ඒක උහුරු කරගත්තොත් අර වගේ බයක් එනකොට සැකයක් එනකොට ඒ තමයි අදිෂ්ඨාන සිහි කරන්න පුළුවන්. මම මේක ගොඩක් වාරයක් බුදුන්ට පූජා කරපු එකක්. ගොඩක් වාරයක් ධර්මයට පූජා කරපු එකක් කියලා. ඒක විස්තර කරන අර ධම්මපදයි ධම්මපදේ කතාවක් විස්තර කරනවා මේ දරකරත්ත කාර්යයේ පොඩි දරුවෙක් ජේතවනාරාමයට යන පුරුදුලා ඉඳලා තියෙනවා. දැන් දරකරත්ත කාර්යයට ඉතරම දරුවවනේ මේ යනකොට ධර්මිකයක් උස ගන්න, කිරව ගන්න ආරෙවි. දරුවා කැමති පන්සලට යනවා. නමුත් තාත්තා ඇදගෙන ගිහිල්ලිවල රෑ මිනිහට තාත්තට බොන්න හරි මොනවා කරලා කරත්තයට දරුවා බුදි කරවලා මිනිහා යනවා එළියට. මේ දරුවා අදහස් මත මතාන්තර ඔක්කොම අර මේ ජේතවනාරාමේ ඇසුරේ. ඉතින් මේ දරුවා මැරිච්ච කුණක් කියලා හිතලා අමනුස්සෙක් ඇවිල්ලා යකෙක් ඇවිල්ලා අකුලෙන් අදිනවා. කණ්ඩ. අදිනකොටම නමෝ බුද්ධාය කියනවා මොකට. අර යකාට ෂොක් එකක් වගේ 33000 වැදිච්ච ගහන්න වදිනවා. දුවගෙන ගිහින් ශක්තිවෙන්දට කතා කරලා කියනවා මම මෙන්න මේම මට කැප භූමියක් කියලා හිතලා මිනිහක් කියලා හිතලා මං අත තිබ්බා. මට පුදුම ෂොක් එකක් වදිනවා. මට දැන් ඉන්න තැනක් නැහැ, යන තැනකුත් නැහැ. මං හරි අන්තපන්දයි කියලා. ඊට පස්සේ ශක්තියෙන් දැකින ඔය බුද්ධ පුත්‍රයෙකුට අත තියලා තියෙන්නේ බුදුහාමුදුරු කාට කියලා සමාව ගන්න කියලා. නැත්තම් උඹට කොටෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. පස්සේ යක්ෂයා ගිහිල්ලා බුදුජානක ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේම දෙයක් උනේ. මම මෙහෙම හිතලා කෙරුවා නෙවෙයි. මලකුණක් කියලා හිතලා අත තිබ්බේ ළමයා අවදි උනේම නමෝ බුද්ධාය කියාගෙන මට වැදිච්ච ෂොක් එක නිසා මට දැන් ඉඳපු තැනකුත් නැහැ, කන්න දෙයක්කුත් නැහැ, යන්න දෙයක්කුත් නැහැ කියලා. පස්සේ බුදුරජාණන්සේ සමාව දීලා කියනවා මේ ඔබ ඉන්න ආත්මය නිසා ඔබ ওই කරගන්න පව් සීමාවක් නැහැ. ඒ නිසා උඹට පුළුවන් නම් සරණ ගිහිල්ලා ධාර්මික ක්‍රමයක ජීවත් වෙන්න බලපන් නැත්තම් කොහෙ යනවද කියන්න බෑ කියලා. ඉතින් ඒකෙදි පේනවා අර බුදුන් සරණ ගිය බව අපිට අමලියකදී කරදරයකදී සිහි වෙන්න කොච්චර බුදුන් සරණ කියලා තියෙනවද? නිකන් ආවට ගියාට වෙලා බෑ. හීනෙන් බය වෙච්චහමත් නමෝ බුද්දාය කියන මට්ටමට නැත්නම් කලන්ත හැදුනත් සීය පිහිටවන්න එන තරමට මේක සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕනේ. මේක අපේ ඇබ්බැහිය වෙන්න ඕනේ. මේක අපේ හැබෑනි වහන වෙන්න ඕනේ. එතකොට මේ වගේ අභියෝගයක් එනකොට හරිය හිනාවක් යනවා. මේ බුදුන්ට පූජා කරලා තියෙන්නේ දැන් මේ අභියෝග කරන්න එන මනුස්සයා බුදුහාමුදුරුත් එක්ක ඩීල් කරන්න එන මයිත් එක්ක නෑ මම දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගාවට යන්නේ ඔය කවුද කිසිම කෙනෙක් යන්නේ. ඒ නිසා මේ කාය ජීවිත নিরপেক্ষ භාවය ඒක එන්න ගොඩක් ඒකට ගොඩක් හැපවීම කරන්න ඕනේ. කරගෙන කරගෙන ගියාට පස්සේ හැම අභියෝගයකදීම තමන්ගේ භාවනාවට පන්නරයක් ලැබෙනවා. බාහිර ආයුධ අවශ්‍ය කරන්නේ නැහැ. යంత్ర මන්ත්‍ර ඕන කරන්නේ නැහැ. දෙවන්නේගේ ආශිර්වාද ඕන කරන්නේ තමන්ම තමන්ගේ සීලය ශීපත් කරනවා. සීපත් කළාට පස්සේ එහෙම සීපත් කළා එතෙන්දි මරුණ ප්‍රශ්නයක් නෑ. එහෙනම් සීලේ අඩපාඩු පාන නිසා මැරෙන්නේ. සීලේ අදිෂ්ඨානය නිසා මේ කවුරුත් අත තියන්නාට කිසි කෙනෙකුට ළඟට එන්න බැරි බව දකින්නට පේනවා. අපි නොදැනගෙන හිටියට අපි සරණ ගිහිල්ලා තියෙන සරුවච්චන් වහන්සේලම. අපි නොදැන හිටියට අපි සරණ ගිහිල්ලා තියෙන නෛර්යානික සද්ධර්මයක්. අපි නොදැන හිටියට අපි සරණ ගිහිල්ලා තියෙන ආර්ය මහා සංඝරත්නය. අපි මේ සරණ ගිහිල්ලා තියෙන ආර්යකාන්ත සීලයක්. අපිට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි කරදරයකදී ඒක සිහි කෙරුවොත් ඒ හිතා ගන්න බෑ. සර්වඥාන්සේ මතක් කරනවා ඒ විදිහට හිත හදාගත්ත කෙනෙකුට කවුරු හරි අතෝරක් අමලියක් කරදරයක් කරන්න හැදුවොත් ඒ මනුස්සයා හයියෙන් හුද්දට කැපෙන කඩුවක් දෙකට නමන්න ගිය මිනිහෙක් කරදර වෙනවා වගේ අමාරු වෙනවා කියන්නේ. එයාම අත කපා ගන්නවා මිසක් ඒ ඒ හෝනියම ඒ ඒ ඒ කරදරය ඒ අතෝරේ Taman කරා ඉන්නේ. ඒක එන්නකොටම තමයි කරන්නත් ඕනේ. ඉන්න කල්ැතෝ කරන්න බෑ. Tamanට ඇවිල්ලා ඒ ජීවිත පරිත්‍යාගයක කරලා ඒ ජයගත්තට පස්සේ මේව හැම එකක්ම blessings in disguise තමයි. විශ්ලාගත් සුභාශිංසන හැබැයි බයගුල්ලා සැක කරන මනුස්සයා ඔක්කොම අමුද්‍රව්‍ය තියෙනවා ප්‍රතිඵල ලැබන්නේ නැතුව ඇඹුල් බතක් කාලා නිකන් ඉන්නවා. අඹුල් ළඹ ගෙඩියක් කාලා නිකන්. එන්න මේක මේ මෝරවා ගන්න හැටි දන්නේ නැහැ. ඉතින් ඒකට කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා දෙවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය තමයි මේ මේ චරිතයට මේ කතා චරිතයට ගැලපෙන්නේ කියලා මගේ මගේ නම් විනිශ්චය. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ මත සිහිය පිටුවා සිටින විට ක්‍රමෙන් ආස්වාසය හා ප්‍රාස්වාසයට ගතවන කාලයේ කෙටි වී යන බව පෙනේ. එමෙන්ම ඊතා සියුම් ලෙස පමණක් දැනේ. තවද පපුව හිරවි යම් සියුම් ගුහාවක් තුලින් ආශ්වාස ප්‍රශ්වාසය ඇතුළවන හා පිටවන බව දැනේ. තවදුරටත් දිගටම සිහිය ආනාපානය මත සබා ගැනීමද තරමක් වෙහෙස බව දැනේ. මේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා නෑ ඒ තමන්තර මෙතෙක් කල ආනාපානය තුළ තිබිච්ච ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග නොතෙනිච්චව තේරෙන්න පටන් ගන්නවා. ඉස්සර අපි ආනාපානය කරන බව දන්නේ නෑනේ. ආනපාන මේ වගේ ආයාස කර ගතියක් හෝ ඉබේ කර දෙන ගතියක් එන්න එන්න සියුම් වෙන ගතිය මොනවක්වත් දන්නේ දැන් <clears throat> අර හුඹා ආහාරගෙන ආහාරගෙන යනකොට එක එක එක එක එක දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කිසිම දෙයක් මේ දේ වෙන්න ඕනේ මේ දේ නොවෙන්න ඕනේ කියලා කල්ලාතෝ කියන්න බෑ මේ කොයි දේ වුණත් Tamange විශ්වාසය දිනු වෙනවා නම් සතිය අඛණ්ඩව තියෙනවා නම් Tamanට ඉදිරියට යාමට තියෙන මේ ධෛර්යය දිගට පවතිනවා නම් ඒක භාවනා දියුණුවක් කියලා තමයි කියන්නේ. කොයි එකේදී හරි කමන්නේ හොඳ දෙයක් වෙලා හෝ නරක දෙයක් වෙලා දෙපර බාන්න ගත්තොත් සැක කරන්න ගත්තොත් කාලීනාස් වීමක් වෙනවා. ඉතින් කාලීනාස් නොවි කෙලින්ම යන කට්ටිය අඩුයි. සරුවචනාංශලත් අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරානේ. ඒ අනුව බල්ලිවල අපිට මේ එක ඉන්ටර්සිටි එකෙන් මේකෙන් නතර කරලා ඊගාව සිටි එක නතර කරන්න හම්බ වෙන්නේ අපිට ස්ලෝ බස් එකේ යන්න වෙන්නේ. අතරමඟ නතර කිරීම සිද්ධ වෙනවා. නමුත් ඒකේ යාන්ත්‍රණය මෙච්චරයි. විශ්වාස නම් අපටිවාණිතාවයක් නැහැ. සන්තුෂ්ඨතාවයක් නැහැ. අපටිවාණිතාවය කියලා කියන්නේ උරිසට උඩින් ආපහු හැරලා බලන ගතියක් නැහැ. සතුටු වෙන්නේ නැහැ. තව ඉස්සරට යන්න තියෙන බව දන්නවා. සැකයක් ආපු ගමන් වෙන්නේ මොකද්ද? හැරලා බලන්න හිතෙනවා. බය හිතෙනවා මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක ඉස්සෙල්ලා කාටත් ඇවිල්ලා පහු වෙනකොට පහු වෙනකොට ඒක එනකොටම වැඩි නාස්ති වෙන්න ඉස්සෙල්ලා නම් අමාරු වෙට ඉස්සෙල්ලා තේරෙන්න පටන් ගන්නවා. කෙලස් කියන්නේ ඔන්න ඕකට තමයි. කෙලස් වල තියෙන පොදු නම තමයි බය. හොඳ දේ වෙනකොටත් බය වෙනවා නරක දේ වෙනකොටත් බය වෙනවා. ඒ නිසා මේක විවේචනයක්. හැබැයි නාස්තික විවේචනයයි ආස්තික විවේචනය දන්නේ නැත්නම් ඒ මනසට කවදාකවත් දේශමානච්චෙක් වෙන්න බෑ. නායකයෙක් වෙන්නත් බෑ. විවේචන එන්න ඕනේ. ඒක තමයි මේ social intuition කියලා කියන්නේ. සමාජ ජීවත් වෙනකොට සමාජයේ තියෙන අවදිභාවය තියෙනවා. මේ මනස මේ කතා කරන්නේ විනාශකාරී හැඟීමකින් මේ මනස මේ කතා කරන්නේ සහනශීලී නිෂ්පාදන හැඟීමකින් කියලා ඒක තේරුම් ගන්න බැරි නම් ඒ හැම විවේචනයකම තමයි චිත්ත පීඩ ගන්න. භාවනාවේත් ඔය චිත්තාමේ ඥාන අන්වේ ඥාන හරියට මේ තමන්ගේ සුභ සාධනේ සලකන්න හදන ගොඩබරක දෝරියක් වගේ ඇවිල්ලා පැහිය වෙන්න හදනවා. මේ හොඳට වැඩේ යද්දී වැඩ ඔක්කොම පොඩ නතර කරන්න කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා හෝ පොඩයින්ට පොඩයින්ට පොඩයින්ට කියලා අර ඔක්කොම අවුල් කරන්න හදනවා. ඉතින් ඉසල ඉසල යෝගාචරය ඒකට අහුවෙනවා පහුවෙනකොට තමුසෙට කිසිම අයිතියක් නැහැ මේක නතර කරන්න මම වැඩේ කරගෙන යනවා තමුසෙට කරන්න පුළුවන් පරිදි පැත්තටලා කරො. කියලා තමන්ගේ වේගේ බාධා කරගන්න නැතුව යන්න. ඉතින් ඒක කියනවා සාමාන්‍යයෙන් මේ බලව උද්‍යප්පේ ඥානය වගේ හොඳ ගැඹුරකට ගියාට පස්සේ තමයි ඒ ගැම්ම ගන්නේ. එතකන් ඉතින් අපි හැම යෝජනාවක් වෙනකොට වැඩ පිළිවෙල නතර කරලා එයා කින්දෙත් අහනවා මෙයා කින්දෙත් අහනවා එතකොට ගමනක් යන්න බෑ ඒ නිසා ඒ විචිකිච්ඡාවේ නාස්තික බව විචිකිච්ඡාවේ තියෙන මේ කාලකන්නිකම තේරෙන ගොඩක් කල් යනවා ඒක අංග සම්පූර්ණ වෙන්නේ සෝවන් වෙනකොට අපි ඉස්සරහට යන තියෙනවා අපි අපකරා පැමිණිච්ච මේ සුබ මංගල වටිනා අවස්ථාවල් කී ලක්ෂයක් අපි මේ විචිකිච්ඡාවේ නාමයෙන් හලලා තියෙනවා අපිට හම්බෙච්ච ප්‍රස්තාව වැඩ ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මින් ඉදිරියටත් එහෙම නොවීමට කටයුතු කිරීම තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ලැබිච්ච අවස්ථාව හැරෙන්න දෙන්නේ මේක එක මේ මේ භාගයට දැම්පිච්ච අලහිඳා. මේ අනවශ්‍ය තර්කන නිසා. අපිත් එක්ක ගමන් කරන අමනියෝ හින්දා. එහෙම නැත්නම් මේ අනුකම්පා මාවෙන් වැඩ කරන ද්වේෂය නිසා වෙන්න දෙන්නේ නැතුව ඉදිරියට යනකොට ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. එතින් අපිට ක්ෂණ සම්පත්තිය 100 100ක් හම්බෙලා තියෙනවා. නමුත් දෙපර බාන්න ගත්තොත් තමම මිස වෙන කවුරක්වත් බාධා කරලා නැහැ. බාධා කරලා තියෙන තමන්ගේම මේ දෙකට දෙතවර ගතිය. ඉතින් ඒක කමඨාන් සුද්ධ කිරීම විතරයි මේකට තියෙන උත්තරය. මේකට ධර්ම සාකච්ඡා කියලා කියනවා. ඒ නිසා භාවනා කරන ගමන්, සීල් රකින්න ගමන්, සුතේ තියෙන ගමන්, සමත විදර්ශනා කරන ගමන් සාකච්ඡා මාර්ගයෙන් තමයි මෙවුවා මේ කල්බුරු ලැරලා සුද්ධ කරලා කානෝක වතුර ගලන්නේ නැතුව තීනකට වතුර පාරක් ගහලා බ්‍රෂ් කරුවාට පස්සේ ඒක මේ ගලන්න පටන් ගන්නවනේ. හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියන්නේ ඒකනේ. ඒක ඒක කරන්නේ බඩේ සුද්ධ කළා දාන. සුද්ධ කරලා පස්සේ සාමාන්‍ය ෆ්ලෝ එකට යනවා. ඒක නිසා මේ වයිදී තමන්ගේම අත්දැකීමක් ගන්න ඒ වගේම බුදුහාමුදුරුවෝ කියලා තියෙන විශ්වාසයත් ඇති කරගෙන මේ වගේ අවස්ථාවක් හම්බෙච්චම සාකච්ඡා කිරීම මාර්ගය රෙක්ටිෆයි කරගන්න එක තමයි අපිට තියෙන ක්‍රම. අනුවේ ඥානෙ කිලි පොඩ්ඩක් අනු අනුයන ඥානෙ. අපි කියන්නේ අන්විඥානික කියලා කියන්නේ ඩිඩියුස් කරනවා කියලා. එතන දුමක් එනවා අහසේ දුමක් යනවා පේනවා අපි ඩිඩියුස් කරන යට ගින්දරක් ඇති කියලා. බෑ අපිට පේන්නේ නැහැ ගින්දර. අපිට පේන්නේ දුම විතරයි. මේ ඒකේ එනම දිගටම බලාකුලක් නෙමෙයි දුමක් නගිනවා. ඒකට අන්වේ ඥාන කියන එක දැනගන්නවා කයව තහන්න යන්නෙත් නැහැ, අඩක් කියන්න යන්නෙත් නැහැ. ඔතන දුමක් තියෙනවා කිය. ඒ වගේ මේ ඩිඩියුස් කරනවා ඉන්ෆ්ලේෂන් නොලෙජ් කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා රෂනල් නොලෙජ් කියලා කියනවා. ඒක හරි බ්‍රයිට්. හැබැයි ප්‍රත්‍යක්ෂයක් මත නෙවෙයි නම් පදනම් වෙලා තියෙන්නේ එන හීන ලෝකයකට ගෙනියන. එහෙනම් සරුංගල් අරින්න පටන් අර ගන්නවා. ෆෝල් බේස් එක පටන් අරගත්තොත් පිස්සු ඇල්ලලා නැතර වෙනවා. පටන් ගන්න බේස් එක පස්සේ හරි කන්ෆර්ම් කරන්න පුළුවන් උරගා බලන්න පුළුවන් දෙයක් නම් අන්වේ ඥාන පුදුම විදියට මේ මේ එන්න තියෙන ඉස්සරහට එන්න තියෙන මාර්ගඵල ඥානවල සැපේ දැම්මම ලබලා දෙනවා. නිවන් දකින්න ඉස්සරලා අනේ නිවන මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා ඩිඩියුස් කරලා සැප විඳින්න පුළුවන්. ඒක හරියට කාන්තාරේ යනකොට ඈත කෙම්බීමක් පේනවා. ෂේම භූමියක් පේනවා. ෂේම භූමිය දකින්නකොට දන්නවා මේ ටික නම් ඩිස්ටන්ස් එකක් තියෙන හැබැයි මෙතන ගියාට පස්සේ මට ඇති වෙන්න වතුර තියෙනවා. හේවන තියෙනවා. ඉතින් මනස ඉතිරි ටික කරන්නේ අර අන්තිම ලැප් එක කරන මැරතන් සූරෙක් වගේ. එයා දන්නවා කවුරුත් මට ෆයිට් කරන්න නෑ මේ තව එක එක රවුමෙන් ඉවරයි. මම තව රවුම් දෙක තුනක් තියෙන කට්ටිය මට ඉස්සරහින් යනවා. ඒගොල්ලෝ හැබැයි මට මාත ෆයිට් එකක් නෑ. ඒගොල්ලෝ මේ තව රවුම් දෙක තුනක් යන දෙනවා. මට තියෙන එක රවුමයි. ඒකට එනවනේ අර ගැම්ම ආන්නේ ගැම්ම <coughs> ප්‍රත්‍යක්ෂයේ සම පදනම් කරගත්ත අන්වේ ඥානෙ කියන කෙනා රජ වුණා වගේ තමයි ඉන්නේ. රජ වෙලා නැහැ හැබැයි ආ දන්නවා රජ වෙනවයි කියලා. එයාගේ හැසිරීමත් රජෙක් වගේ තමයි. ඒ නිසා අන්වේ ඥාන හරි හොඳයි. හැබැයි බේස් කරලන්න ඕනේ ප්‍රත්‍යක්ෂය. හීනයක් වැරදි පදනමක් ගියොත් ඉතින් ඒ වන්දර පිස්සු අදුනත් සමාජය වගේ කියන්න ඕනේ. මොකද බේස් කරලා තියෙන වැරදි ඒවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස විස්තර කළේ ආස්වාසියේ මුලැමැද ගෙවි ඒ නවතින හිස් ස්ථානයේද එසේත් නැත්නම් ආනාපානයේ සියුම් වී අවසානයේ ඇතිවන අදුක්කම සුඛ අවස්ථාව. සාධාරණ ප්‍රශ්නය සාධාරණයි. අපි ඒක නිසා නැවතත් බලමු. සංස්කාරයක් ගත්තොත් සංස්කාර කියන වචනේ බුදුරජාණන් විස්තර කරන්නේ යමක මුලැඳාග තියෙනවනම් හටගන්මක් තියෙනවනම් ඉවර වෙන්නේ ඉස්සලා පෙරලියක් විපරිණාමයක් කරනවා ඒක සුද්ධ ඉවරයක් තියෙනවනේ ඒකට සංස්කාර කියනවා. ඒකට ආශ්වාසය ගත්තාම ආශ්වාසය හටගන්මක් තියෙනවා. ඊට පස්සේ ඒක ඉතින් සීතල උණුසුම කම්පන චංචල පෙරලි පෙරලි ගිහින් නැතිවෙනවා. ඒකට අර කම්පට චංචල පෙරලි පෙරලි යන ගතිය විපරිණාමය කියලා කියනවා. හටගන්න තියෙනවා. මේ හටගන්ම විපරිණාමය දෙක අයින් කරුවාම ඉතුරු වෙන ගෙවන් වෙන තැන තමයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. ඉතින් ඒක සංසන්දනය කරන්න හදනවා අදුක්කම සුඛ වේදනාවත් එක්ක. නරක නෑ එහෙම ඒකේ සමාන්තර කපුත් තියෙනවා. නමුත් මේ රූපයේ ආස්වාස ප්‍රසවාසයෙන් තන් ආස්වාසී මුලමෙදා ගත්තාම මුලයි මැදයි අන්ත දෙක වෙනවා. අග නිරුද්ධ වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. මේකේ තව පැත්තක් තියෙනවා. එක ආස්වාසයක් ගත්තාම ඒකත් බෙල් ෂේප් කර්ව් එකක්. ඒකට මුලක් මැදක් අගක් තියෙනවා. සම්පූර්ණ ආස්වාස ප්‍රසවාසය ගත්තත් ගොරෝසු වෙලා නැත්නම් පටන් ගන්නකොට අපි ගොරෝසුට දැන්න සම්පූර්ණ ආස්වාස ප්‍රසවාස දෙකම ගෙවෙන එකක් තියෙනවා. ඒක මැක්‍රෝ and මයික්‍රෝ කියන ලෙවල් එකට දාලා බලන්න හැකි. ඒක ආස්වාසයක් මයික්‍රෝවේව් එකක්. සම්පූර්ණ ආස්වාස ප්‍රසවාස දෙකම සංසිඳීම මැක්‍රෝවේව් එකක් සංසිඳීමක්. හැබැයි එකම එකම මොඩල් එක තමයි දෙකෙම තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පටන් ගන්නකොටම සියුම් ආනපානි දැකලා හොඳට සියුම් වෙලා යනවනම් එයා කනගාටු වෙන්න නරකයි වෙන්න නරකයි මම ආස්වාසිය මුලමඳාක දැක්කේ නැහැ ප්‍රසවාසිය මුලමඳාක දැක්කේ නැහැ කියලා අරමතර කනගාටුව ගන්න නරකයි එයා දැනගන්න ඕනේ දැන් සමස්තයක් වශයෙන් මුළු එකම ගෙවෙමින් පවතින්නේ ක්ෂය වෙමින් පවතින්නේ වැය වෙමින් පවතින්නේ ආ දැම්මම ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එහෙම කිව්වම තේරෙනවා. නැතත් සුද්ධ කරගන්න ඕනේ. මොකද ඒක හුඟක් වෙලාවට මේ මේ ඒ නතර වීම වැරද්දක් කියලා සලකන වෙලාවක් ඉන්නවා. එහෙම නැත්නම් මේ එක ආස්වාසක ප්‍රස්වාසක නතර වීමද මේ බලන්නේ නැත්නම් සමස්ත ආස්වාස ප්‍රස්වාසයේ නතර වීමද බලන්නේ කියලා මේක ප්‍රශ්න ඇති කරගන්න ඕන තරම් ඉඩ තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම බලංගොයි. අපි ඒ ප්‍රශ්නේ අහලා ඒක ඒක සුද්ධ කරලා අන්තිමට යන්නේ එක තැනකට තමයි. ඒ අහන අහන වෙලාවට ප්‍රශ්න විවිධ පැතිකඩ දකිනවා. ඊට පස්සේ යාට පුළුවන් මේ ආස්වාසයේ මුලක් තියෙනවා, පෙරලියක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. මේ වාගේ තමයි ද්වේෂය. මේ වාගේ තමයි කාමය. මේ වගේම තමයි නිදිමත. මේ වගේම තමයි විචිකිච්ඡ. මේ හැම එකටම මුලක් මැදක් තියෙනවා. අපි මැදින් අල්ලගත්තයි කියලා නුසුදුසුකමක් නැහැ. පටන් ගන්නෙ මැදින් ගොරෝසු වෙලා අපි තත්ත්වෙ පිරිහිලා කෙලසිලා තමයි. නමුත් අපි මුලට මුලට මුලට මුලට ගෙනියනවා. ඒ ඒ ඒ වැරද්ද. ඒ රාගය අපිට නිතරම එනවනම් අද එන තරමටම රාගරත් වෙන්නේ ඉස්සල්ලා අල්ල ගන්නවා හෙට. නැත්නම් ඊගාවදායි. ආයෙ කරනවා ඊට කලින්. ඕමම ගියා මුලට අදිනවා. ද්වේෂාවත් එමේ. ඒකට අපි මැදයි මුලයි දකිනවා. එයාට පුළුවන් ඊට පස්සේ ඒක හේම නැගලා ගිහලා බහැලා යන පැත්ත දකින්න. බහැලා යන පැත්ත දකපු දවසේ තමයි අපි මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ. එතකොට මුලැමැද ප්‍රතික්ෂේප වීම හරහා මැදදී සම්පජඤ්ඤය ඇති කිරීම හරහා සතිය දියුණු කිරීම හරහා වැරද්දක් නොවේ කියන විශ්වාසය හරහා ලෑස්ති වීම හරහා ඊයේ කරපු අත්තරදී ප්‍රයෝජනට ගැනීම හරහා ගෙවිගෙන යනකොට තේරුම් අරගන්නවා දැන් මම වැටිලා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංග මාර්ගයට අන්ත දෙක අතහැරීමට මේක මේ එකින් එකින් එකින් එකින් රූප ධර්ම නාම ධර්ම කොයි එකෙන් කරුවත් එකම ෆෝමියුලා එක එකම න්‍යාය පත්‍රය වැඩ කරනවා කියලා අපි දැන් මධ්‍යස්ථිකදා කියන වචනය මම සවුල් නෑ ඒ අගන්නේ සහාය. කියන්නේ ඉතින් කල් කිව්වේ කො ආස්වාසේ මයික්‍රෝ ලෙවල් එකකින් නැතිවීම වනවා ඒකට ආස්වාස ප්‍රස්වාසේ නැතිවීම තමයි. ඉතින් කල් අපි එක තමයි බැලුවේ ඒකයි එකම මේ අමරූප වල ශුන්‍යසේ. ඉතින් අශුන්‍යසේ. ඉතින් අද දැන් ගත්තොත් අද ඊගෙන ගත්ත මේ මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ ඒක වචන දෙන්න ටර්මිනොලොජි එක ඒක ටර්මිනොලොජි එකක් ඒක මජ්ජේ සූත්‍රයේ ඒක තියෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතේ මම හිතන්නේ ඒක හරි ලස්සන සූත්‍රයක් මම ඊයේ තොරතු ඉදිරිපත් කරා උභවන්තේ විජිතාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ භූමි බ්‍රාහ්මනෝති යෝධ සිබ්බනි මච්චගා යමෙක් අන්ත දෙක තේරුම් අරගෙන මැදත් අතහරීද ඔහුට මම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්යි කියමි. ඔහුට තණ්හාවේ ගැටි වැටෙන්නේ නැත. එච්චරයි ඒක සූත්‍රය බුදුරජාණන් දේශනා කරන්නේ. ඉතින් හාමුදුරු ප්‍රශ්නාවක් එකතු වෙලා මේකට අර්ථකථන දෙනවා. එක හාමුදුරු කෙනෙක් කියනවා ආස්වාසේ මැද තමයි ඒකාන්තයක්. ආස්වාසේ මුල තමයි අනික් අන්තේ. මේ දෙක අතහැරලා අග බලන එක තමයි මේ මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. එයා තණ්හාවට අහු වෙන්නේ නැහැ කියලා. තව කෙනෙක් කියනවා ස්පර්ශයේ මැද තමයි ඒකාන්තයක්. ස්පර්ශයේ මුල අනික් අන්තේ. ස්පර්ශය ගෙවන් කිරීම තව කෙනෙක් ඉන්නවා නාමය ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්, විඥානය තමයි ගෙවන් කිරීම. විඥානය දැනගෙන මත පහක් ඉදිරිපත් කරනවා. හයක්. පස්සේ හය දෙනාටම එක්ස්පර්ට්ලා හය දෙනාටම ෂුවර් නැහැ කවුද හරි කියලා. පස්සේ හය දෙනා මේනවා සර්වඥාන්සේකට. සර්වඥාන් කියනවා හයම හරි. හැබැයි මම මේ මේ තිස මෙතේ සූත්‍රේ මම දීපු කන්ටෙක්ස්ට් එකේ හැටියට මම එතන සඳහන් කරේ ස්පර්ශය. ස්පර්ශය මම දෙයකට හොඳට යමක් දැනන බණිත ස්පර්ශින ගන්නේ. ස්පර්ශය ගන්නවා ඊට පස්සේ ස්පර්ශයේ මුල පටන් ගන්න තැන බෑක්වර්ඩ් බෑක්වර්ඩ් යනවා. ඊට පස්සේ දන්නවා මේ දෙකේ මේ දෙක දන්නේ නැතුව මට භාවනාවක් නෑ මම යෝගාවචරයක් නෙවෙයි. හැබැයි මේ දෙක ඇල්ලුවොත් ඒත් යෝගාවචරයක් නෙවෙයි. මේ දෙක දැක්කට පස්සේ ගෙවන් වීම පේන්න පටන් ගන්නවා. ගෙවන් වීමත් අල්ලන්නේ නැහැ කියන එක නම් කියලා දෙන්න අමාරුයි. මම ගෙවන් වීම අල්ලගත්තයි කියලා අයියා වෙන්න එපා කියලායි කියන්නේ. මම මේ අන්ත දෙක අතහැරලා මම දැන් ගෙවන්නේ මේවා වුණා ඒ කට්ටිය අනික් කට්ටියට දාම මුළුවත් අල්ලා ගන්න බෑනවා මම අයියා වෙන්න හදනවානේ එහෙනම් ඒත් ආයෙ කක්ක ගොඩේ තමයි ඒ කියන්නේ භවන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද තියෙන අන්තය නොඇලෙන්නේ නම් ඔහුට ශ්‍රේෂ්ඨ පුරුෂෙක් කියයි කියන්නේ. අයියා වෙන්න ගියොත් ඉවරයි. ඒ කියන්නේ මේ මම දෙන නිදර්ශනය තමයි අපි මේ පොළො ජම්ප් එකක් කරනකොට පිටපැනීම කරනකොට පෝල් වෝල්ට් එකේදී උඩට යන කම්ම පෝල් එක පාවිච්චි කරන්න එපා. ඒකල පෝල් එක තල්ලු කරන Java එන්නේ පයින්නේ හැපතට. එලේ පෝල් එක රීති තියාගන්න කිව්වොත් එimhe අනේ මට දිනන් හේතු වෙච්ච පෝල් එක ශූන්‍යයකට තියාගන්න ඕන කියලා බදාගත්තොත් මොකද වෙන්නේ? එහෙනම් උඩ දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඒ උඩට යන කම්ම පෝල් එක පාවිච්චි කරන්න ඒකෙන් ගන්න ජෙටිසනින් එක අරගෙන අන්තිම පෝල් එක විශ්ීකරණ එකෙන් තමයි තමයි සම සෝල්ට් එක දාන්නේ. පොල් වෝල්ට් එක දාන. ඒ නිසා උඩට යනකම්ම පෝල් එක අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලයි මැදයි මුලයි අගයි ප්‍රහාණය කිරීමේ අදහසින් අග අල්ලනවා. හැබැයි අවශ්‍ය වෙලාදී අගත් අතාරිනවා. ඒක නිසා මේ රිට්‍රීට් එකේ මේ 7 වෙනි 8 වෙනි දවසේ ලෝක කිව්වට ප්‍රශ්නයක් නැහැ. මුලදී එහෙම කිව්වනම් එමෙ ඉන්නේ නැහැ කවුරක්වත්. මේක මල කෙලියක් නේ දැන්. මේ අල්ලගන්න දීලෙවල දැන් ඒකත් විදි කරන්න කියනවානේ. ගෙදර ගෙනියන්න මොකක්වත් නම් වෙන්නේ නැහැ. අඩුවනේ කෝල් එකවත් ගෙනියන්න ඉතින් එන්නේ. ඒකත් විදි කරන්න ඕනේ ජයග්‍රහයි වීමදී. ඒ නිසා සාමාන්‍ය මේ ප්‍රශ්න ගන්නෑ මම. පළවෙනි දවසේම ආවනම් ඔය වෙන මොරුවක් කියලා නැත කරලා නිකන් ඉන්නවා. දැන් ඉතින් සාමාන්‍ය රිට්‍රීට් එකේ මන්දාරි වුණාට පස්සේ දැන් කිව්වට කරන්න දෙන්නේ නැහැ දැන් ඉතින්. නිවාඩු දාලත් ඉවරයි, ඉඳලත් ඉවරයි. දැන් යන්නත් බෑ. හල්ලිත් කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් පුළුවන් නම් කවම් බැත්නම් කවම් කියලා අල්ලගෙන යනවා. ස්වාමීන් වහන්සේ සාරාංශයක් වශයෙන් කිව්වේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආනාපානේ හුස්ම උඩ ඉහළට ගන්නකොටත් කෙලවරක් තියෙනවා. ඒකක් දකිනවා. එතනක් තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව. එතකොට පිටක්‍රීමේදී අවසානයේ තියෙනවා නැවතීමක්. එතනත් මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේම හුස්ම ගැනීම පිටවීම සියුම් වෙලා යන අවස්ථාවට ආපුවා. මුළු ආශ්වාස ප්‍රශ්වාස ගෙවීම. ගෙවීම මධ්‍යම ඔක්කොම එක තියරි එක මයික්‍රෝ ලෙවල් එක මැක්‍රෝ ලෙවල් එක තියෙනවා. ඉතින් අර අහුඟ දෙනකොට තේරුම් කරලා දෙන්නේ සියලු ආශාස සංසිඳන එක කෙනෙකුට මේ ඉස්පාසු ජනකයි. ප්‍රසවාසයේ ගෙවන් කිරීම දකින්න එක ආස්වාසයේ ගෙවන් කිරීම දකින්න එක හරි ටෙක්නිකල් ජොබ් එකක්. ඒ නිසා ඉස්ලාම කරන්නේ ආස්වාස දෙකම සංසිඳනකම් කියලා කියන දැන් එතෙන්දී ටෙන්ෂන් එක බහිනවා තේරෙනවනේ. ඒක ඇචීව්මන්ට් එකක් නේ. දැන් තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඊට පස්සේ ආය හයියෙන් උස්ම ගන්න යන්න එපා. මධ්‍යම ප්‍රතිපදාවට යනකොට නිින්ද වැටෙන්න ඉතිනවා නිින්ද වැටුනොත් පරාදයි. සැක කෙරුවොත් පරාදයි. අන්තිකේ ඒ වුණාට පැය ගත වෙලා නැගිට්ටොත් ඒත් පරාදයි. ඒ නිසා ක්‍රමසාවිතික යොදන්න පුළුවන් තරම් කල්ැතුව මේක අරගෙන එතෙන් ගිහිල්ලා නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව බොහෝ වෙලා හිත සීසන් කරන්න. බොහෝ වෙලා හිත වශී කරගන්න. වශී කළ බලන්න එතෙන් ගියාට පස්සේ වැඩි ඕටෝ පයිලට්ින් යන්නේ. කවුරුත් කරන්න ඕනේ නැහැ. ඒ ඕටෝ පයිලට් යන්න වෙන එක gift එකක්. එහෙම නැතුව තමන්ගේ deprivation එකක් නෙවෙයි තමන්ට වෙන දඬුවමක් නෙවෙයි. මේ මෙච්චර අමාරු හොයාගත්ත මේ බැලන්ස් එක දැන් ඊට පස්සේ ඒකෙම නඩත්තු වෙනවා. නිකන් හරියට හොඳ ස්පීඩ් එකක් කරන බයිසිකල් එක පදින්න පසු කරනාට පස්සේ කවුරුත් බයිසිකල් බැලන්ස් කරන්න අල්ලන්න ඕනේ බැලන්ස් එකේ එනවා ස්පීඩ් එකේ. ඊට පස්සේ ස්පීඩ් එක වැඩි කරන්න වැඩි කරන්න තමන්ට එහාට මෙහාට හරව හරව ඕන දෙයක් කරගන්න පුළුවන්. සමතර ස්පීඩ් එක එනකම් මොමන්ටම් එක එනකම් අපි කවුරු හරි ඉක්ව සීට් එකෙන් අල්ල ගන්න ඕනේ නැත්නම් අපි බාර් එකක් අල්ලගෙන ඉන්නකොට මොකක් හරි කකුල දුම් තියන්න ඕනේ. සෞත් ඉස්සරහට යනකොට ඒක ඔටෝ පයිලට් එකෙන් යනවා. ඊට පස්සේ කියන ඔය සෙල්ලම ආශ්වාසය කියවෙන කොටත් වෙනවා පුළුවන් නම් බලපන්. ඔය සෙල්ලම ප්‍රශ්වාසය කියවෙන කොටත් වෙනවා පුළුවන් නම් බලපන් කියලා ඊට පස්සේ හොඳට ඒකට ලෑස්තිලා ගිය මනුස්සයා වාඩි වෙලා ස්වල්ප වේලාවකින් ආනාපාන එනකොටම එයා බලන්නේ මුලමැදට වැඩි ගෙවෙන එක බලන්නේ බොහෝම ඉක්මනට හිත තැම්පත් වෙනවා. වෙනස තරම්වත් කල්යන්නේ නැතුව හරියට මේ කම්බිනේෂන් එක අල්ලගත්ත එක්කනට විශේෂයෙන්ම අහුවෙන ප්‍රසවාසයේ නිමාව දෙකක් විතර බලනකොට අර වෙන්න ගිය තාම ගැඹුර එක විනාඩිය එක ආසස් පසස් දෙකෙන් තුනෙන් එන්න පටන් ගන්නවා. මහන්සි වෙන්නේ ඇත්තටම ඕටෝ පයිලට් එකෙන් දන්නේ නැත්තම්. ඒ ඒ වෙලාවට එනකොට ඕටෝ පයිලට් එකෙන් ගියර් එකක් තියෙනවා ඒක. දැන් තියෙන වාහන තියෙන ක්ලච් එක ඔටෝමැටික් ක්ලච් තියෙන්නේ. ඔටෝමැටික් ක්ලච් තියෙද්දී අපි ක්ලච් මාරු කරන්න ගියොත් එහෙම එන්ජින් එකත් බලයි මේක ඉඳගෙන ඉන්නක මොකෙද්ද කියලා. ඒ මේ ඔටෝමැටික් ක්ලච් තියෙද්දී අත දාන්න හදන. අරකෙදිත් අපි මේ තියෙන ඇඟිලි ගැහිමේ ගතියක් තියෙනවා නේද හැම එකටම. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි කියලා ඇඟිලි ගන්න කිව්වොත් හරි වෙහෙසයි. ඒකට සින්ක්‍රොනයිස් වෙලා එහෙම යන වෙලාවේ මීට එකට යන්න දුන්නොත් එච්චර ත්‍රිලකන් වල ජීවිතේම නෑ. ඒ තමයි ඒ ඇඟිලි ගන්නවා කියන එක තමයි මම කියන්නේ. දැන් මේ ආ කාම් ඩවුන් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඇඟිලි බබා නිදිද කියලා තට්ටු කරලා ඇහුවොත් මොකද වෙන්නේ? ඉතින් බබා නිින්ද යනකොට නැවිලික අපි අයින් කරන එකනේ කරන්න ඕනේ. අයියෙන් නැවිලික ගාව ඔයා කියන්නකෝ නිදාගත්තද කියලා මට පොටි ගන්න යන්න තියෙනවා කියලා බබා නැගිට්ටවද මොකද? ඔය ඔය ඉතින් අර අර ඔය නිදර්ශනේ පැත්තක තියලා බබා පැත්තක තියලා යන්න හදන්නේ. බබා නිදි කෙරුවත් එකයි ආශ්‍රව ප්‍රසත්‍ය බබා නිින්දට වැටෙනවා නම් බබා කියන්නේ නැහැ. අම්මා හයියෙන් දැලවිලි කියන්න හොඳ නෑ ඒ වෙලාවේ. කියලා බලනවා හොරෙන් ඇද කරලා බලනවා තමයිලාට. එහෙම වුණොත් එimhe ආයේ හයි කවි කියලා බලනවා. ඔය පොඩි උන් වෙනවා හරි කට්ටයි. ඒ අපේ අපි ලොකු අය ලොකු අය ඉතර හරි ආදරේ පොඩි කෙල්ලද. ඒකේ හරියට පැයේ දවල් පැයේ ස්කූටරයක් කරනවා ගෙදර එනවා මේ බලල යන්න. ආය ගාව තියලා නිසා සැකේට. ඉතින් ඒකල හරිය ආසයි තාත්තා ගෙදර ඇවිල්ලා කියලා. කොහොම හරි කරලා කෑම ටිකක් කවලා නිදි කරවල දීලා යනවා. අනික ගන්න නැගිටලා බලනොත් නෑ. ටික දවසක් ගිහිල්ලා බලනකොට මේ කලිසම පිටින්මයි ඉන්නේ. ඊට පස්සේ බෑ බෑ ඔයා යන්න ඉන්නේ. ඔයා යන්න ඉන්නේ කලිසමක් ඇඳගෙන ඉන්නේ කියලා. ඊ ලොකෝය කරන්නේ පිටින් සරමක් අරගන්නවා. අර ගෙරෙද්ද උසලා බලනොත් යට කලිසම තියනවාද කියලා. මේ මෙච්චර ඉතර පොඩි කියලා. එහෙම කරුවොත් පිප වැටිලා අඬනවා. මේ මාව නිදි කරවලා තියලා යන්නයි හදන්නේ. එහෙම බෑ. ඉන්න ඕනේ. ඉන්දියාව හතර පස්සේ නැගිනකොටත් ඉන්න ඕනේ. ඉතින් ලොකෝය කියනවා හරි පුදුමයි හිතා ගන්න බෑ මේ මේ කට්ටිය පස්සෙන් පස්සට වැඩ කරන්න හැටි. ඒ නිසා නැලවිලි කවි අඩු කරන බබා නිදිවතේ හිටියට දැනගත්තොත් මේ නැලවිලි කවි අයින් කරලා දැන් අම්මා යයි කියලා ඌ ඇද්ද ගැල්ල හොරේම බලනවා. එහෙමනම් ඒ කියන්නේ උනිදි නෑ. නමුත් නැලවිලි කවි අයින් කරගෙන යනකොට බබා එහෙම <sighs> කර කර වැටෙනවා නම් ඉතින් අම්මා දැනගන්නවා ආය නැගිටවන්න කිව්වොත් මොකද වෙන්නේ? බබා දොයිද? ඔයාට නැලවිලි කවි ඕනේද කියලා බබාගේ ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ඒක ඒක මගේ දර්ශනේ තමයි. කාර් එක ස්ටාර්ට් කළා ෆස්ට් ගියර් එකේ යන මිනිහට ටෙක්නිකල් නෝට් එකක් දෙන්න පුළුවන් ද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්නේ කොතෙන්ද කියලා. ටෙක්නිකල් රයිටින් කරන්න පුළුවන්. ඒ මනුස්සයා ඉන්න බ්ලෝඩ් එකේ හැටියට, කන්දේ හැටියට එන්ජින් එක හඳන හැටියට දැනගන්න එපා. මෙතනින් දැන් ඇටි ෆස්ට් එක දැන් සෙකන්ඩ් එකට දාන්න ඕන කියලා. ඒක එන්ජින් එකේ නෝඩ කියන්න බෑ. අනිත් එක පල්ලමේ යනකොට ෆස්ට් එක එක සෙකන්ඩ් එකට දාන්න හැටි. කන්ද යනකොට සෙකන්ඩ් එකට දාන්න එකයි වෙනස් නේ. ඒ නිසා හැම මෝඩ් එකේදීම භාවනා පටන් ගන්නකොට අපි ආධුනික මනසක් ඇති කරගන්නවා. ඉතින් ආනපනේ කීකරු වෙන්න පටන් ගන්නවා. ආනපනේ මේචල් වෙන්න පටන් ගන්නවා. ආම්බන් වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න එමීට එමීට එමීට යාගෙන වැඩේ කරගන්න ඇරලා ඇස්පල්ම තියාගෙන ඉන්නවා. ඉනකොට අර විද්‍රෝ කරන එක තමයි අපේ ටෙන්ෂන් එක බයිලතර. විද්‍රෝ කරන තාම ඇති ගහුව ටෙන්ෂන් එකක් තියෙනවා. හරි නිකන් ඒක ඇත්තටම ෆික්ෂන් එකක් තියෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි අවශ්‍ය වෙලාවට ඒ කෙනාට රෙස්පොන්සිබිලිටි එක දෙන්න දන්නේ නැත්නම් ඒ අනවශ්‍ය විදිහට මේ පැත්තට ටෙන්ෂන් එකක් ඉන්නවා මේ පැත්තට ටෙන්ෂන් එකක් ඉන්නවා මේකට කියනවා ඉන්ටර්ෆියරන්ස් කියලා. ඇඟිලි ගැසීම. ඒක මතය වෙන්න කරන විදිහ කිසි ප්‍රශ්නයක් තිබුණේම නැහැ. මේක හොඳම කෙලිම එකපාරට වැලිච්ච ගාම මේ සයිසින් වෙනවා. ඒ කියන්නේ <laughs> ඒකේ සම්පූර්ණ ලකුණු මට හම්බ වෙන්නේ අනලා තියෙන ෂෝක් මේක නිසාම මේක නිසාම ෆස්ට් ඉන්ස්ට්‍රක්ෂන් ආයසරයක් අහන්න අහලා සිටින් මෙඩිටේෂන් ඉවර කරලා වෝකින් කියන්නේ ඉස්සෙල්ලා වාක්‍ය දෙකක් කියනවා මේ විස්තරය කරන්නේ ආධුනිකයෙකුට ඔබට යම් කිසි වෙලාවකට පුරුදු තැනදී වාඩි වෙලා ඉබේම ආනපාන සංසිඳනව කිසිම ටෙක්නිකල් ඩීටේල් එක ෆලෝ කරන්න එපා මේකෙදි කියන්නේ කියලා. ඒක කියලා පටන් ගන්න බෑ. මොකද ආධුනිකයා ඒක පටන් ගන්න හදනවා. ඒක හරියන්නේ නැහැ. නමුත් මේ දෙක වෙන් කරගන්න බැරි නම් එන ඉතින් ටික අටෙන්ෂන් එක දීපහම ඒක ටොක්ක කයින්ද වෙනවා. ඒ ටොක්ක තමයි ඒක. ඊට ඊට පස්සේ මම කියන්නම් මෙහෙම. දැන් මේක ආධුනිකයට කියලා දෙන්න ගියොත් කොහොමද කියලා දෙන්නේ? කවදාක තනපණි කරලා නැති තමයි ට්‍රස්ට් කරන විශ්වාස කරන ආධුනිකයෙක් කියන්නේ කිව්වොත් කොහොම කියන්නද කියලා හිතන්න. මුක්ක කිව්වොත් පැටලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ආට පැටලෙන්න ඇරලා හරි හරි පැටලෙන් දැන් ඔයාගේ පැටලිල්ල මට විස්තර කරන්න. ඊට පස්සේ ඒක සෝට් අවුට් කරලා දෙන්න එක ලේසියි. පැටලෙන්නේ නැති වෙන්න කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සර්වචනාංශය විතරයි. මොකද උන්වහන්සේ හිත බලලමයි කියන්නේ දන්නවා ෆීඩ්බැක් එක මේකයි කියලා. එහෙම නැත්නම් අපි දෙන්න තියෙන්නේ යුනිවර්සල් ෆෝමියුලා එක දෙනවා. දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම පැටලෙනවා. පැටලුණාට පස්සේ ඒක දෝෂයක් නෙවෙයි. ඒකෙන් තමයි අපිට ෆීඩ්බැක් එක හම්බෙන්නේ. යාර කියනවා පැටලිච්ච හැටි කියන්න දෙයි. කොහොඳ අනපන කරුවේ. කොතෙන්ද ගියේ? අනේ ඊට පස්සේ තමන් තේරුම් ගන්න නාන වෙන්න මේක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා. එහෙනම් හොඳ වැඩේ තියෙන්නේ කාටද කියන්නේ ඔයාටයි මේ කියන්නේ. එනේ මෙතෙන්ද යනකොට මෙන්න මේ වැඩේ කරන්න කිව්වම එයාට වැඩ කරනවා. ඒක අහකට වෙන කෙනෙක් ඒ ගෙදර ගිහිල්ලා කරුවොත් මොකද වෙන්නේ? අට්ටකුණ්ඩලි බෙහෙත් ඇහුවා වගේ තමයි තාත්තා. ඒ නිසා මේක පර්සනල් ටච් එකකුත් ඕනේ. හැබැයි කොමියුනිකේෂන් හරිම ෂාප් වෙන්න ඕන. ෂටමායවි ගති බෑ. වංචනික කරලා රවට්ටන්න ඒ ඒවා කිව්වොතින් කොහොමඩක්වත් කිට්ටු කරන්න බෑ. කොමියුනිකේෂන් වෙලා ඔනස්ට් වෙලා කරන්න ගියත් ඉතාමත්ව සිහුන් දෙයක් අපි කතා කරන නිසා බොහොම ගෞරවයකින් බොහොම ආධ්‍යාත්මික වැඩක් කියලා හිතාන ආගමික වැඩක් කියලා හිතාන එකිනෙකා කෙරේ ගෞරවයෙන් ගියොත් දවසක කොමියුනිකේට් වෙනවා ඊට පස්සේ හිතනවා මේ මේක මේක අල්ලගන්න අමාරු වුණාට මේක පොඩි සිම්පල් දෙයක් මෙතන තියෙන හැබැයි අමාරුව තේරෙන්නේ කියලා දෙන්න කිය දවස. ඈ දැන් මධ්‍ය ප්‍රතිපදාව කියන එක අපි හිතානේ ඉන්නේ මේ කවුරු හරි ගෙනත් දෙයි කියලානේ සුපර් මාකට් එකේ. නෑ හැම හුස්මකම තියනවා කියලා මේ පෙන්නන්නේ. හැම හුස්ම ඒක තමයි තියරි එක. දැන් ප්‍රැක්ටිකලි වෙන්නේ හුස්මේ කොමට අත ගන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාව. ඔකෝයේ කොහේ හරි තියෙන එකක්වත් ඔබ හිතාන ඉන්න එක නෙවෙයි. මේ මේ මේ හුස්මක ගෙවෙන දෙන බලනවා මධ්‍යම ප්‍රතිපදාව. වේදනා දෙකම දැනගෙන අර මැද තියෙන කම්මැලි කියන අදුක්කම සුඛ දුක වේදනට අන්න මධ්‍යම ප්‍රතිපදාව. ඒක සංඥා ඔබෙන් ගෙවිලා යනවා දකින්නවනම් අන්න මධ්‍යම ප්‍රතිපදාවට බය වෙන්න දෙයක් නෙවෙයි. ඔබ සංස්කරණයක් නොකර චේතනා නොකර ඉන්න නැත්නම් කන්ටේන්මන්ට් එක ඇවිල්ලා ඇඟිලි ගන්න නැතුව ඉන්න හම්බෙනවා නම් ඕකට බය වෙන්න එපා. ඔබ මේ මධ්‍යම ප්‍රතිපදා කියලා යාර කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒකට ටර්මිනොලොජි එක හම්බ වෙනකොටම අර කො මෙච්චර කල් මම මේකට ඇවිල්ලා කොච්චර මේක අවුල් කරලා තියනවද මම දැනගෙන හිටියේ නෑ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා ඒ ඇතුළත නිකම්ම කරෙක්ෂන් එකක් කරනවා අනිත් එක මේ පස් දිනක් ගත්තොත් පස් දිනක ඔක තේරුම් ගන්නේ පස් ආකාරයෙන් සමහර රූපහරහා, සමහර වේදනාහරහා, සමහර සංඥාහරහා, සංස්කාරහරහා, සමහර විඥානහරහා. ඒ නිසා හැම එකම කියලා දෙනවා. අර කැමැති තැනකින් ඇක්සස් එක ගන්න. නමුත් ඒක හැම වෙලාවෙදීම මම දැකලා තියෙනවා. ඒක කියපු ගමන් අර දැනටම සංසිඳමින් කියේ එක්කනට ඒක මේක බලන්න කියන නිසා අවුලක් ඇති වෙනවා. හැබැයි ඒක යාටට වැඩි යා කාටද කියලා දෙන දවසේ යාට ලොකු පිහිටක් වෙනවා. මම මේක තේරුම් ගත්තට මාත් පටලවා ගත්තා. නමුත් ඊගාව එක්කනට කියලා දෙනකොට තේ පැටලෙයි කියන එක නැචරල්. පැටලුණාට තරහ වෙන්න එපා. ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒක නැවත නැවත කියලා කියලා අනුකම්පාවෙන් සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒ කෙනාගේ ගැලවුමට නෙවෙයි. ඒ කෙනා දෙන ඊගාව පණිවිඩය කියවෙන්න. ඒක තමයි පටිසම්භිදා කියන්නේ. අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා පටිසම්භිදා හතරක් තියෙනවා. ඒක ইনফরমේෂන් ටෙක්නොලොජි. ඒත් කෙලින්ම දන්නේ එක නෙවෙයි. ප්‍රශ්නේ දන්නේ එක තව කෙනෙක් කොමියුනිකේට් කරනවා. කොමියුනිකේට් කරනකොට ෆීඩ්බැක් එක නැත්තම් ඒකාන්තෙම පිටපොට ගිහිල්ලා. ෆීඩ්බැක් එකෙන් තමයි දැනගන්නේ දෙන්නම කතා කරන්නේ එකද කියලා. ෆීඩ්බැක් එකේ පේන තියෙන පැටලිල්ලක්. පේන තියෙන්නේ අත්තරද්දක් වගේ. නමුත් එතනින් තමයි දැනගන්නේ මං කියන දේ හරි තේරලා තියෙනවා, එයා කියන දේ මට තේරුණා කියලා. ඉතින් ඒක නිසා තැපැල් මාර්ගික ක්‍රම වලින් උගන්වන්නේ ඉන්නද? ඉතින් මං අහන්නේ තැපැල් මාර්ගික ක්‍රමයට ළමෙක් හම්බ වෙයිද කවදාකවත්? බෑනේ. වෙන්න බෑ. මේ ස්වභාවික දේවල් වෙන්න බෑ තැපල් මාර්ගිකමේට. ඒව මේ කඩා වඩාන කඩ වැඩ. ස්වභාවික වැඩ අනිවාර්යයෙන්ම ඉන්ටර්කෝස් එක තියෙනවා. ඉන්ටරැක්ෂන් එක තියෙනවා. එතනයි එනර්ජි එක එන්නේ. ඒක ඒ එනර්ජි එක ඇසිමිලේට් කරන්න බෑ. ඒකයි ග්‍රේස් එක කියන්නේ ඒකයි බුදුජානනාංශී ඉන්න කාලෙක විතරයි බුද්ධෝත්පාද කාලෙක විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. අනික් කාලේ අපි කොච්චර දැඟලුවත් කොච්චර සීල් දැක්කත් භාවනා කරත් ට්‍රක් එක දා මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ. ඒක අපිට ලැබිලා තියෙන gift එකක්. අපි ඒක අපි ඒක වාසියට ගන්න එකයි තියෙන්නේ. ආපන් ස්ටේට් කරනකොට මුලදී සාසයෙන් සත්‍යයි බුලයි නැටේ එතකොටම ඉන ආවටම හිත වේගයටපත් වෙනවා. ඊට පස්සේ ඒ ක්ෂණ එක මාස්ටර් කරලා ඉවරලා ඊට පස්සේ ඒක ඇත්තටම ඔය ඔය කියන විදිහට ටෙක්නිකලි කියන්න බෑ. කියවලා තියෙනවද හෙලෝග්‍රැෆික් ඩයග්‍රම්ස් කියන එක. හෙලෝග්‍රැෆ් කියලා කියන්නේ each and every tiny particle represent the whole. ඒක නිදර්ශනයක් වශයෙන් දැන් හෙලෝග්‍රැෆික් මේ 3D මේ ඉමේජස් හදනවා. ෆ්ලෑෂස් ටිකක් ඇවිල්ලා ෆ්ලෑෂ් වල මිනිස්සෙක් ඉන්න හැටි 3D ඔක්කොම බලන්න පුළුවන්. කියන්නේ මේ හෙලෝග්‍රැෆික් ඩයග්‍රම්ස් ඒක ස්වභාවය තියෙන එකක්. මෙහෙම ඒක විස්තර කරන්නේ uh, තියෙනවා 10 into 10 into the power of 2ද මොකද්ද කියලා YouTube එකක්. ඒකේ පෙන්නනවා මේ කපල් එකක් uh, දවක් හොටෙල් එකක අයින තියෙන ලොකු වැවක uh, ඩිංගියක වොන්න දෙන්න බුදියාගෙන ඉන්නවා. කැලිෆෝනියා තියෙන විශාල හෝටලයක් අයින තියෙන pool එකේ ඩිංගියක් උඩ දෙන්න බුදියාගෙන. බුදියාගෙනවා පිරිමියාගේ අත මෙතන නැමිලා තියෙන තැන පෙන්නනවා. පෙන්නලා ඒක ඇතුළට ඇතුළට ඇතුළට zoom out කරගෙන යනවා. කරලා ගිහිල්ලා සෛලයක් පෙන්නලා ඇටම් එකක් පෙන්නලා ඇටම් එකක් ඇතුළේ තියෙන ඒ නියුක්ලියස් එක වටේ මේවා කරකෙන හැටි පෙන්නලා ඊට පස්සේ zoom out කරගෙන කරන ඇවිල්ලා ආයෙ පෙන්වන අත. ඊට පස්සේ උඩට උඩට ගෙනලා වෙනවා කැලිෆෝනියාව. නෑ වැව පෙන්නනවා හෝටලේ පෙන්නනවා ඊට පස්සේ කැලිෆෝනියාව වෙනවා ඊට පස්සේ USA වෙනවා ඊට පස්සේ ලෝකෙ පෙන්නනවා ඊට පස්සේ ලෝකෙ සෞරග්‍රහ මණ්ඩලෙ පෙන්නනවා ඒකල ඒ සෞරග්‍රහ මණ්ඩලය ඇටම් එකයි සෞරග්‍රහ මණ්ඩලය එකයි කොච්චර ඇතුළට ගිහිල්ලා අඩිය වැළුවත් ඒ මොඩල් එකමයි සම්පූර්ණ යුනිවර්ස් එකේ තියෙන තේ මොඩල් ඊට පස්සේ ක්ෂීරපතේ පෙන්නනවා ක්ෂීරපතේ තේ මොඩල් එකමයි ඒ නිසා අපි බලන ඇන්ගල් එක හැටියට ඕනි නම් ලොකු මොඩල් එක බැලුවත් එකක් වටේ අනිත් ඒවා කැරකෙන එක තමයි තියෙන්නේ. ඉතාලම අඩු මොඩල් එක ඇටම් එකක් ගත්තත් එච්චර තමයි. ඊට පස්සේ ඇටම් එකක තියෙන සබ් ඇටොමික් පාටිකල් එකක් ගත්තොත් ඒකේ එනර්ජි කරකෙන්නේ toy තාලේ තමයි. so 1 everything and every represent 1. ඒක දැන් ඩෙවලොප් කරන්නේ කැවෝස් theory කියලා. ෆ්‍රැක්ෂනිසම් කියලා. අපි දන්නේ නැති මොකද්ද පැටර්න් එකට ලෝකේ දුවන්නේ. ඒක නැනෝ ටෙක්නොලොජි එකට කරලා කිය බලපුවාම ඕනම දෙයක් කුඩා කරලා බලනකොට හැම එකෙම එකම පැටර්න් එක තියෙනවා. බීච් එකට ගියාම ලෝකේ ඕන දැනකින් බීච් එකට ගියාම බීච් එකේ පැටර්න් එක එකයි. වලාකුලක් ඇති වෙලා වලාකුලේ දැල්ලක් කරගත්තොත් එකම පැටර්න් එක. ඒක සාමාන්‍යයෙන් මේ මඩු මඩු බරු බරු බරු කෝකෝ කියලා જાතියක් තියෙනවා. ඒකේ දැල්ල වගේ තමයි. හැම තැනම පැටර්න් එකක් තියෙනවා. ඒ නිසා අපි බලා ගන්නකොට අපි ඒක ක්ලික් වෙන්නේ කොතනින්ද දන්නේ නැහැ. හැබැයි ක්ලික් වුණාට පස්සේ හැම තැනම ඒක තියෙනවා. ඒ නිසා ඔය අහන්නේ කොතනින්ද ඉස්සෙල්ම ක්ලික් වෙන්නේ කියලා. ඒක ඉලෙක්ට්‍රික්මයි. ඒක ඉම්ප්‍රොම්ප්ටුමයි. ඒක කාටවත් ප්‍රෙඩික් කරන්න බෑ. ප්‍රෙඩික් කරන්න ගියොත් මේකේ ඇයිස්තටික් වැලියු එකක් නැහැ. ඒක තනි කර හම්බයක් සිද්ධ වෙන නිසා අපි කරගෙන කරගෙන යනකොට අහ් ගෑනවා එච්චරයි දන්නේ. ඒකට කියන්නේ the blink the gist අපිට හිතන්න බෑ කොයි වෙලාවද වෙන්නේ කියලා. හැබැයි අපි ඒක වෙයි කියන අදහසින් අප්‍රතිහතව සම්පූර්ණ සද්ධාවෙන් ඩිගට කරගෙන යන එකට තමයි වඳින්න වටින්නේ. ප්‍රතිපලයට නෙවෙයි වඳින්නේ. මේ තරම් කිසිම අපේක්ෂාවක් නැතුව වැඩේ ඩිගට කරගෙන යනකොට වඳින්න වටිනවා. ඒකට කියනවා වත කියලා. ඒ කියනවා රාජ අපි කියන දේවකාර්ය, බ්‍රහ්මකාර්ය, රාජකාර්ය කියලා එකක් තියෙනවා. ඩියුටි. ඩියුටි එක කරනවා. ඉතින් කරගෙන ගියාම ඒක පාර උනාට පස්සේ එයා ඒ විදිහ අනිත් එක්කනට කියලා දෙන්න හදනවා. නමුත් එයාට කවදාකවත් එතනදී ක්ලික් වෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට ක්ලික් වුණොත් ඒක කාටවත් හොරකම් කරන්න බෑ. ඒක එයාටම ආවේනිකයි. හැබැයි දන්නවා මේ ක්ලික් උනේ බුදුහාමරගේ පාර ගිය නිසායි. හැබැයි මේක බුදුහාමරණයිච්ච දෙයක් නෙවෙයි. මේ කම්බිනේෂන් එක આવුත් ක්ලික් වෙනවා. ඒ නිසා ඒකට මහන්සි වෙන්නේ නැතුව කරන හැම කටයුත්තක්ම එස්කේපිසම් එකක් කියලා කියන්නේ. එවැනි දෙයක් මේ ජීවිතේ ලබන්න පුළුවන් උත්තරම එවැනි මේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියලා අපි ඒකට ඉදි ගත කරන වෙනුවට මේ කාමයට යෙදිලා මේ දේවල් වලට ගත කිරීම එස්කේපිසම් එකක් අර අර වටිනා සත්ක්‍රියාව වෙනුවට වෙන අවස්තික වැඩක් කර කර ඉන්නවා. මේක කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඔක්කොටම යුනිවර්සලි කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. කරනකොටම හරියන්නේ නැහැ. හැබැයි හරිය ගිය දවසේ තේරෙන පටන් ගන්නවා මේ ක්‍රමයේ අර ෂෝට් කට්ස් නැහැ කියලා. මේකට වෙන ෂෝට් කට්ස් නැහැ. නෑ නෑ වේදනාවන පස්ස නෑ මං කියුවේ නෑ ගෙවන් ගියෝ කියලා. දුක සත්‍ය වේදනාවක් හරි දුක වේදනාවට යනකොට ඒ අතර මැද තියෙන අවස්ථාව. මේකද කියන්නේ මන්දර මම ප්‍රශ්නේ නගන්න ඉස්සලා මම පැනලා පැනලා පයින්නවද කියලා. වේදනාවේදී කියන්නේ සැප වේදනාව ඒකාන්තය දුක් වේදනාව ඒකාන්තයක් අදුක්කම සුඛ වේදනාව මධ්‍යම ප්‍රතිපදාව. දැන් ප්‍රශ්නේ අහුවොත් කොහොමද? වේදනා දුක වේදනාවක් කිවි කියන කිහින් සැප වේදනාවක් ඉන්නකොට ඒ අතර මැද තියෙන අවස්ථාව තමයි උගල අදුක්කම සුඛ එහෙම කියනකොට අරසසයිතයි ප්‍රකාශනය. ඒ කියන්නේ එකකින් එකට මාරු වෙන්න ඉස්සලා කවදාවත් සුඛය තැපයි දුවේ කලවම් වෙන තැනක් නැහැ. අතරමැද කට් කට් ඇන්ඩ් රයි සිස්ටම් පැටර්න් පැත්තනක් තියෙනවා. අන්නේ කට් ඇන්ඩ් රයි සිස්ටම් එකේ තැපත් නැහැ දුකක් නැහැ. ඒ නම දෙකම දෙන්න බෑ ඒකට. ඒ කියන්නේ තැපත් නැති දුකක් නැති කියන්නේ. අදුක්කම සුඛ. ඒක අපි ඉඳුරන්ට ෆීල් වෙන්නේ නැහැ. ඒ කොන්ෂස් නෑ ඒක සබ් කොන්ෂස් ලෙවල් එකේ යන්නේ. ඒ නිසා අපිට පුළුවන් ඉන්නේ එකක් ඉවර වෙනකම්ම බලලා ලිස්සල යටට දෙන්න එපා. ඔබ බලාගෙන ඉඳපන් යමක් බලන්න බැරි බව බලපන් දැන්. යමක් දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඒක ගෙවුනට පස්සේ බලාපොරොත්තු සොන් කරගන්න නැතුව යමක් තිබිලා ගෙවුනා. ඒ හිස්තනක් නේ. මේ හිස්තන ගොදුරු වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රියන්ට ඒක පිළිබඳ ඇලර්ට්නස් එක තියාගෙන ඉන්න පුළුවන්. ඒකට අප්‍රමාදය කියන එකට සතිය කියනවා. ඩෙලිජන්ස් කියලා කියනවා. ඒ ඩෙලිජන්ස් එක තියාගන්න එතකොට අනිත් එකක් මතුවෙන්න ආවොත් එතකොට මේ මතුවෙන එක වෙනදාට වැඩිය කලින් අල්ලන්න පුළුවන් දැන් අර ඇලර්ට් එක නිසා. මේක ඇලර්ට්නස් එක තිබුණ නැත්නම් අපි අන්දමන්දයිනේ. ඊගා වෙන එකට ලෑස්ති නැහැනේ. අපි මේ එක ස්ට්‍රෑන්ඩ් එකක් කරා මේ කතා කරන්නේ. මේ අතරමැද ගොඩක් දේවල් යනවා හිතේ. ඉතින් මේක තමයි බුදුජානසික හොයා ගැනීම සයන්ටිෆිකලි මේ එකක් ඉවරනකම් බැලුවොත් දේ ඉවරුණාට සතිය කැඩෙන්නේ නැහැ. උඹ හිතාන ගියාට මේ බාහිරව අරමුණ නැතුනට සතිය කරනවායි කියලා. ඔබ බල හිතාන හැටියට ගේ කරනකොට ඔබ විනාශුනා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. සතිය තියෙන වැදගත්ම දේ සතියනේ. අරමුණ නෙවෙයිනේ. එහෙම නැත්නම් අප්‍රමාදනේ. ආන්නේ විදියට අප්‍රමාදේ රජ කරවලා අප්‍රමාදේ කිරු පලන්දලා එයාගේ රාජ්‍ය නැතුණයි කියලා සිංහාසනේ නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට ඊමසෙන් නැති වෙන්න දෙයක් නැහැ. ඒකට වෙන්නේ අර වෙනද සංවේදී නැති පැත්තකට අපි අවධානය යොමු වෙනවා ඒකට හිතපු නැති සංවේදී භාවයක් වෙන එක මනුස්ස එකක් නෙවෙයි. ඒක එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එක. අපි මේ ඉඳුරන්න අහුවෙලා නැහැ. හැබැයි ඒක අපි හැමදාම අපි ළඟ තිබිලා තියෙන වැඩ කරන්නේ. ඒකට ගියාට පස්සේ කාරී ඉරෂනල්. ඒක කොමියුනිකේට් කරන්න බෑ. ඒක මේ අනික හැම එකටම ඔච්චම් කරනවා. හැම එකම තුච්ච කරලා කරනවා. ඒක අහුවෙලා ඉඳලා ලෝකේ කියන්නම විකාරයක්. විහිළුවක්. මොකද මෙච්චර මේ ලස්සන පිච් එක දැකලා නැහැ නේ මෙතෙක් කල්. දැක්කේ නැත්නම් මොකද අර කුණු කුණු හරපෙට වටිනාකමක් දීපු නිසා. ඒකෝර පේනවා මේක මේ නිකන් අපි මත් කරන විතරක් නෙමෙයි සත්‍ය වසාලන ගතියකුත් තියෙනවා. මේ මේ කාමයේ තියෙන්නේ අචක්කු කරනෝ අන්ධ කරනෝ අවිජ්ජා මේ අනිබ්බාන සංවත්තනිකෝ මේක බ්‍රේන්ස් මේ වල පෙන්නනවා රිසර්ච් වල රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම තියෙන වෙලාවක ඒක කරන්නේ මේ රිසර්ච් එකේ කරන්නේ MRI ස්කෑන් එකට දානවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා එයාට කියනවා උඹට ඉස්රායිල් ස්ක්‍රීන් එකට මයික් එකක් තියෙනවා කන්ට්‍රෝල් රූම් එකට කතා කරන්න පුළුවන් කන්ට්‍රෝල් රූම් ගේන්නේ උඹට ඇහෙනවා උඹට ඔන්න දැන් සද්දයක් වෙන්න අසනවා පිටිගාන චිත්‍රපටියක් වෙන්නවා ශෝක ජනක එකක් කනගාට ජනක එකක් ත්‍රස්තවාදී එකක් ඒ පෙන්නකොට 100 ගාණක් මේකට ඉලෙක්ට්‍රෝඩ් දාලා තියෙන්නේ බ්‍රේන් එක කොයි එකද ෆන්ක්ෂන් කරන්නේ කියලා අතන කියවතයි. බලන්න. ඊට පස්සේ කියනවා ඔන්න දැන් අපිට සද්දයක් අසනවා. ඔබ දැන් ඔබට කරන්න තියෙන්නේ සද්දයට කොන්සන්ට්‍රේට් කරනවා. එතකොට ඔන්න බ්‍රේන් එකේ එක සර්කිට් එකක් වැඩ. ඊට පස්සේ රූපයක් වෙන්නවා. එක සර්කිට් එක. රූපේ ත්‍රස්තවාදී රූපයක්, ප්‍රේමණීය රූපයක්. ඒ ඔක්කොම බැලලා කරනකොට පේනවා රූපයක් බලනකොට ඒ හරියට සෙක්ෂන් එක අඳුරන තියෙනවා. ඒක highlight වෙනවා. එතකොට අනිත් ඒවා ඔක්කොම සප්‍රස් කරනවා. රූපයෙන් කරන්නේ රූප පෙන්වනවා විතර නෙවෙයි ශබ්ද ඇහිම ලොක් කරනවා. ගඳ බැලීම ලොක් කරනවා. එයාගේ තියෙන අධිකාරී ශක්තියක් ඒක. ඒකට කියන්නේ මේ epical dominance කියලා. ලොකු වෙච්ච එක නම් බාලෙක් කරන තලනවා. තන්නේ කර කැපිටලිස්ට් සිස්ටම් එකක් ගන්න. අපි රූපයක් බලනවායි කියලා කියන්නේ රූපෙට හිත යොදනකොට කනට ශබ්ද නැහැ නෙවෙයි. මේ බ්‍රේන් සර්කිට් එකේම කට් ඔෆ් කරලා මේක හයිලයිට් කරනවා කියන්නේ අරක කට් ඔෆ් කරනවා. එතකොට අපි එකට කොන්සන්ට්‍රේට් කරනවා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප. ඇයි මේක කොන්සන්ට්‍රේට් වෙන්නේ? දැන් හතන්නම් කියලා. එදින්දා ජීවිතේ කොයි එකද කොන්සන්ට්‍රේට් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. තන්නේ කර කාමී. තනිකර රුචි අරුචිකම්. තනිකර පෞද්ගලික ලක්ෂණ. තනිකර කර්ම ශක්තියක් වැඩ කරන්නේ ඔක්කොම තියෙනවා තමයි බුද්ධ විදිනේ කර්මානුරූප දෙය විතරයි. ඉතින් කෝ අපිට න්‍යාය පත්‍රයක්. කෝ අපිට පිටකොන්දා. අපි සදාචාර ජීවිතයක් ගත කරනවා කිව්වට කොයි වෙලාවේ මලපණීද කියලා කියන්න බෑ. මේක දන්න මනුස්සයර කියනවා ඉන්ද්‍රිය සංවරය තියනවා කියලා. එයා දන්නවා මම මේ කියාපාගෙන හිටියට සුද්ධවන්තෙක් විදිහට මගේ හිත ඕන තැනක පිටපයින් ගොල්ලෝ නිසා හම්බල් වෙනවා. හැබැයි ආයේ හම්බල් වුණයි කියලා නරක වැඩ කරන්නේ නැහැ නොකරන උත්සාහ කරනවා. හැබැයි ආ දන්නවා කාගේදෝ ඒජන්ට් එකක් දුවන්නේ කියලා. ඒ නිසා කවදාකවත් මේමයි සත්‍ය මේක බොරුව කියලා ගහපා දෙන්න යන්නේ නැහැ. ඉද මේව සත්‍යම ඕක මං දන්නේ නැහැ කියනවා. මේ වෙලාවේදී මට මේක කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඊගා චිත්තක්ෂණේ මොනවද කියන්න බෑ. එයාගේ මම ඉල්ල ඉස්සරහින් මනස වැරද්දක් කරනවා. ඒ මනුස්සයාගේ වැරද්දක් නෙවෙයි ඒක. කවදාකවත් නැහැ. ඊනා පුජාවයක්. ඔය හියුගෝ එයා මේ මරණ තර්ජනය පිළිබඳ මරණ දඬුවම පිළිබඳව හරියට කතා කරපු කෙනෙක්. වැරද්දක් වුණාට පස්සේ ඔක්කොම ඒසුලා අරුව මරලා දානවා. ඔය මරන්න තීන්දුව ගන්න එකයි වැරද්ද කරුවනම් ඌ කොහොමද ඒක අර්ථකථනය කරන්නේ? ඒ නඩුකාරයා එහෙම මේ වැරද්ද කරලා තිබ්බනම් එයා ඒක සාධාරණීකරණය කරන පිටගෙන කරපුවාම මරණ තීන්දුව ගන්න. ඒ තරම් මේ කැත තුච්ච සමාජයක් මේකේ තියෙන්නේ. කෙනෙකුට කෙනෙක්ගේ වැරද්ද ප්‍රමාණ කරන්න කිසිම අයිතියක් අයිතියක් නැත්තේ. ඒකට හරි විශාල පළල් මනසක් වෙනවා මනුස්සකම තේරෙනවා මේ වැරදි කරන්නේත් මනුස්සයා. හොඳ කරන්නේත් මනුස්සයා. ගෑනු කුවත් මනුස්සයා. පිළිමි කුවත් මනුස්සයා. ඔගේ තේරිල්ල බේරිල්ල අපි ආර්ටිෆිෂියල්තාවයක්. අපිට අපි පොවපු කන්ඩිෂන් කරපු එකක්. ඔය කන්ඩිෂන් එක අයින් කරන්න බැරි නෑ. යෝගාවචරයට පුළුවන් මොකද බුදුන් අදහන් නිසා ධර්මය අදහන් නිසා වෙනස් වෙන්න කැමති නිසා නමුත් ඔලොමොට්ටල මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්යාර මුළු ජීවිතේ පාවා දීලා කරන් හදනට ගෙනව මතිමතාන්තත් එක්ක ඔප්පු කරන් හදන එක ඉතින් එන්නේ එන්නේ අපායෙන් අපායට යනවා මේක දැනගත්තට පස්සේ පේනවා අනේ අපි ඉන්නේ මොනතරම් අසරණ අනාථ තත්ත්වයකද ඒ චේදිනේ නම් මේ මාන්නකාරකම් පාගෙන ආරයට මෙහාට විනිශ්චය කරන්න හදන්නේ කියලා ඒ සමාවිල ගන්න හිතනවා අනේ මම ඉතින් වැරද්දක් වුණා නම් සමාවය. මොකද නෑ කිසිම කෙනෙකුට ආධ්‍යාත්මික පිටකොන්දක් නෑ. පිටකොන්දක් නැති බව දන්න මිනිහා දියුණුයි. දන්නේ නැති මිනිහට වැඩි. එහෙම කිව්වම තේරෙනවද? මට පිටකොන්දක් නැති බව දන්න මිනිහා දියුණුයි. මම මම පොරක් කියලා හිතන එකට වැඩි. මම අයියා. මම අක්කා කියලා හිතන ඉන්නවනම් ඉතින් ඉතින් හොදලා කොට ගන්න බෑ. ඒකෙන් කොහොමඩක්වත් බේර ගන්න බෑ. මොනම ඉන්ජෙක්ෂන් එකක් අත්හන්න නැර ඉබිකට ඉබිමත් කාවම ඉන්ජෙක්ෂන් නටු ගන්න බෑ කියලා කතාවක් අහලා දෙනවා. ඉබි ඉබිමත් කාපේ කාලා. මොන වේදකමක් කරන්න. ඒ නිසා අපි තියෙන හැම වෙලාවෙම යටහත් පහත් ධර්මයට අවදි වෙන්න ඕනේ. ධර්මයේ නාමයෙන් අපි ඊගා චිත්තක්ෂණ හරි හැදෙනවා. එහෙම යන්න නම් මේ යන සිස්ටම් එක තරි ෆ්‍රැග්මන්ට් හරිම වොලටයිල් කිසිම න්‍යායපත්‍යක් නැතුව දුවනවා. හැබැයි න්‍යායපත්‍යක් තියෙනවා මායයි. කෙලෙස් වල න්‍යායපත්‍යක් තියෙනවා. ඒක ඒක නිසා මම <clears throat> මෙහෙම කියන්නේ. අපි ඉස්කෝලේ ක්‍රීඩා මේ හවුස් මීට්ස් නිවාසාන්තර තරගතිය ඊට පස්සේ පළවෙනි අය දෙවෙනි අය තුන්වෙනි අය නම් වෙන ස්ටේජ් එකක් හදලා තියෙන දැකලා තියෙනවා. මේ වගේ එක මැද කෑල්ල උස්සලා මේක එක මේක දෙක මේක තුන. එතකොට මේ මේ මේක බෙල් ෂේප් කර්ව් එක නම් මැද තියෙන එකනේ. ඊට පස්සේ දෙකනේ. ඊට පස්සේ තුනනේ. ඔක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මුටි ඉස්ලාම දකින්න හම්බෙන්නේ එක. ඒ තමයි මැද. ඊට පස්සේ දෙක. එක දෙක දැනගත්තට පස්සේ තුන ඉබි හම්බ වෙනවා. ඒ මද මේ මේ <coughs> දියන්නාන්සේ සත්තු ඔක්කොම ඇව්වට පස්සේ හැම එකටම එක එක එක එක ඇජෙට් දුන්නලු. මතුරුවට කිව්වලු උඹට කටුවයි මිටියයි තියෙන්නේ කියලා. ඌ ගෙදර ගිහලා බලනකොට කටුව විතරලු තියෙන්නේ. ඉජහට කම්ප්ලේන්ට් එකක් දාලා අපීල් කෝට් එකක් දාලා දියනාංශ ගාට ගියාට පස්සේ කිව්වලු දියහන්තුනේ මට මේ කටුවයි මිටියයි දෙක පුරුදු කරලා දීලා තියෙනවා. මම ගෙදර ගිහලා බලනකොට කටුව විතරයි කිව්වා. නෑ මම කටුව තියෙනකොට මිටියෙන් වදී ඉබේම කිව්වා. බුදුහාර කරන එක දෙක බලනකොට තුන උඹට හම්බ වෙනවා. ගෙදර ගියා නම් එහෙම රිට්‍රීට් එක කරන්නේ නැතුව මීටිය නැතුණයි කියලා ආයෙ මට ඊමේල් එකක් එවුණා. සාමාජික කටුවදී කටුව දීලා ගියා දෙන්න පොරොන්දු වෙනකොට නම් කිව්වේ කොහොමද කටු පිට දෙකම දෙන්නම් කියලා. ඕක කටුවයි මීටිය කටුව විතරනේ දීලා ගියේ. ඒක කියන්නේ කටුව තියපන් පිටිපස්සේ මීටිය හැම. ඒකට මඳුරා කියනවලු ගෙදරින් යනකොට ගෙදරින් දායිඳලා වයිෆ්ට කියනවලු චටස් ගාලා සද්දයක් આવුත් රැට කැම තියන්න එපා කියනවා. ඌ දන්නවා මීටියේ වැඩේ හම්බෙලා තියෙනවා. ඉතින් වයිෆ් බොරුවට හැරගෙන ඉඳලා වැඩකුත් නැහැ, රැයට කැම තියලා වැඩකුත් නැහැ. චරස් ගාල සද්දයක් આવුත් රැයට කැම තියන්න එපයි කියලා ගෙදරින් එන්නේ. පළවෙනි පළවෙනිය වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉස්ලාම් පළවෙනිය වෙන්න හදනවා. පළවෙනිය වුණාට පස්සේ තේරෙනවා ඊට පස්සේ තියෙනවා ඒක මුලට අදින එක යෝනිසෝමනසිකාරය. ගුරුසු දේ තද තරහ මතුවෙන්නේ ඉස්සලා කොහොමද? තද රාගේ නැත්නම් ආශ්වාසේ ගොරෝසුට පේන එක දැක්කනම් අපි වැඩේට බැසයි. ඒක ඒක එම්බාකේෂන් ඉවරයි. එතනලා තියෙන මේ කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න. ඉතින් නැවත නැවත එන්න අරින්න ඕනේ. ඒක බලනකොට ඒ සියුම් තන අල්ලවට පස්සේ ඒක නැති වෙනකොටත් ඒ සියුම් තනමනේ තියෙන්නේ. ඒක it's a gift. it's endowment. ඒ නිසා මේ භාවනාවේදී නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ගා ඥාන දෙක තමයි ඔය මැද බලනවා කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන. මුල මැද දෙක බලනවා කියන්නේ පච්චේ පරිග්ගා. ප්‍රත්‍යත් සහිතව මැද දැකීම. කොච්චරයි යෝගාවචරයට තියෙනව මැද මුලත් සමග මැද දැකීම තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ. පටිච්ච සමුපාදේ කියන්නේ. ඉදප්පච්චේතාවය කියලා කියන්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. සාපේක්ෂතාවය කියන්නේ. ඉතින් ඕක ওই දෙක දැනගත්තට පස්සේ සම්මස්සර ඥානය කියලා දකින දකින දේ මුලමඳාක දකින්න එක මේක යෝගාවදයට හම්බෙන gift එකක්. මේ කොච්චර බරපතල විදිහට යෝග ජීවිතය වෙනස් කරනවද කියනවනම් ඒකට ගිය දවසේ ඉස්ලාම මේ සම්මසර ඥානට ගියාම ඒ මනුස්සයා අති අතිශෝක්ති නැත්නම් අදිමා අදි මේ taxi වලට යන කෙනෙක් නම් Taman රහත් උනායි කියලා හිතෙන් ඉඳී තියෙනවා කියලා. ඒ තරම් ගැඹුරක් ඇති කරලා පෙන්නනවා යමක මුලැමැදාක දකින්නකොට. ඒ නිසා මහසි සයදගේ ස්වාමීන්ගේ පොතේ වැඩිම විස්තර තියෙන්නේ ඔය සම්මසර ඥාන කොටසේ. ඒකදී කියලා තියෙනවා අසරණයේ මිනිසයා ඒ මනසට ඕන තරම් හිතෙන්න පුළුවන් මම දැන් රහත් වෙලා කියලා. මේ සෝවාන් වෙලාවත් නැහැ. එයාට මේ න්‍යාය අහුවෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ ඔක්කොටමත් කියා හිටිනවා. අනික් කට්ටියත් රහත් කරනවා. හැබැයි පව්. මොකද හරි දක්ෂ මිනිස්සුකට මේ වැඩි වෙන්නේ. හැබැයි වෙලා තියෙන්නේ අදි탁සේරුව. මහන්නෙම පොඩි විකෘතියක් තියෙන්නේ. හදන්නම අමාරුයි. මොන විදියෙන්වත් හදන්න බෑ. මොකද අනික් කටි භාවනා කරන්නේ නැතු නිවේචනය කරන්නේ. මම භාවනා කරලානේ. මට නාම රූප පරිච්ඡ ඥාන ඇත්තනේ. නමුත් අදි탁සේරුව යාට පස්සේ ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හැම වෙලාවෙම අව탁සේරු කරගෙන යන්න භාවනාව. කිසි වෙලාවක මම අතන කියලා හිතන්නේ නැහැ. හිතපු ගමන් මාරයක් ඔක්ක ගන්නවා. ඊට පස්සේ කිව්වා ඒක මගේ නම් එයි හෙටම බය වෙන්න බම්බ පැත්තකට දාන්න. ඒක අවතක්සේරු කරන මනුස්සය වැටෙන්නේ නැහැ. ඉතින් ඒක මේ මොටිවේෂන් තියරි එකට විරුද්ධයි. මොකද මොටිවේට් වෙන්නේ නැහැ ඒකට. අවතක්සේරු කරන එකනට අර්ජ් එක නැතිනේ. මොටිවේෂන් එක. ඒක තමයි යෝගාවචරයේ කැරක්ටර් එක. යෝගාවචරයට කොච්චර දෙයකින් වැටෙන්න ගියත් බැටරි බැස්සත් ෆ්ලැට් ටයර් ගියත් ඉතින් අරින්නේ නැහැ. නැවත නැවත කරනවා නම් ඒ මනුස්සයා හොඳටම දැනගන්න පුළුවන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නෙවෙයි කරන්නේ. එයා වතක් කරන්නේ. කලීට යුතුයකම කරනවා. ඒ මනුස්සයා වටන්න බෑ. මාරයට වටන්නත් බෑ. මාන්නයට වටන්නත් බෑ. ඔය බොරුකාරෙන්ද අහුවෙන්නෙත් නෑ. ඒක ගොඩාක් වෙලාවට වෙන්නේ ලයින් එජ් එක තියෙනවා නම් තමයි. ගුරු කෙනෙක් ඇසුරු කරනවා නම් ගුරුවරයා හැම වෙලාවෙම ටොක්කක් අයි. පැහෙන්න එපා. ඒ සමාඩ ගුරුවරලා ගැන තරහ එනවා. මේ මනස ඊර්ෂ්‍යාකාරයක් දන්නේ මේ අපි විතරක් භාවනා කරනවට කැමති නැහැ. අපිට ප්‍රතිඵල ලැබෙනවට කැමති නැහැ. එයා විතරක් ගන්නවා කියලා. එහෙම කන්නේ නෙවෙයි තියෙන පුළුවන් තරම් වැඩි විපත්තිච්ච ගෑන ළමෙක් කුසාන්තරයට අරින්නේ නැහැ කුලගෙදරක හැදුවා. කුලගෙදරක හැදිලා නැතුව ඇමරිකාවේ මොකද වෙලා තියෙන්නේ? වේදුවත් හිතු මතේට දීග ගිය දිනේ පියානොනුත් මමත් මෙදා විඳපු දුක දැනේ කියන ඉතින් පරිපෝවක ඉඳ වෙලා තියෙනවා. වෙලා තියෙන අම්මත් ලව් කරලා තියෙන. ඒකට ඊට ඉතලා ඊට දුව දන්නවා නම් ඒක අම්මට කියනවා. ඒ නිසා මේ පුරුසාන්තරයට යන්න දෙන්නේ නැතුව රැකීම තමයි මේ තේරවාදයේ තියෙන සුවිශේෂී ලක්ෂණය අනිකොත් හැම ආගමනිකායකට වැඩියි. පුළුවන් තරම් අව탁සිරු කරනවා. වැඩේ කරනවා දෙයියන්ගේ දෙයක් වගේ බුදුන්ගේ දෙයක් වගේ රාජකාරී උත්තරම කරනවා ප්‍රතිඵල ගැන අපේක්ෂාවක් නැහැ. ඒකයි මම කියන්නේ මේක පොළට දැම්මට විකිනෙන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එක. මොනවා කියලා කෑ ගහලා විකුණන්නද දැන්? ඔයි කියන එක ගුණයක් කරන සමාජය කැමති නැහැ. ස්වාමීන් වහන්සේ අත්කර මධ්‍යම ප්‍රතිපදාව ගැන අහපු ප්‍රශ්නේ විතර කොටස් ටික තියෙනවා සාකච්ඡා කරන්න. ඊළඟට අහනවා මේ ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ වේදනාව අවසානයේ ඇතිවන අදුක්කම සුඛය වේදනානුපස්සනාවේ ප්‍රතිඵලය. ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ වේදනාව අවසානයේ ඇතිවන අදුක්කම සුඛය වේදනානුපස්සනාවේ ප්‍රතිඵලයද මේ අවස්ථාවන් හඳුනා ගැනීම චිත්තානුපස්සනාවද මෙහිදී ක්‍රියාත්මක වන ධර්මයන් දැකීම ධම්මානුපස්සනාවද එසේ නොමැතිනම් මේ එක් එක් අනුපස්සනා තත්වයන්ට සිත පත්වන අන්දම තේරුම් කර දෙන්න. එය එකම පරියන්කේදී අත්විඳින්නට හැකි නේද? මේ වගේ ඉතින් කරගෙන යනකොට එක එක මොඩල් හිතට එනවා. එක මොඩල් එකක්වත් බොරු නෑ. හැබැයි එක මොඩල් එකක්වත් අංග සම්පූර්ණත්වය. මේ partial knowledge. ඒ කියන්නේ අර අලුතෙන් යමක් සිලිලාරයක් ආපු ගමන් අපේ හිත දොඩමළු වෙනවා. අපේ හිත මේක ෆ්‍රේම් කරන්න හදනවා. තව කෙනෙකුට කියන්න හදනවා. ඒක අර ලැබිච්ච අත්දැකීම පන්නරේ දැබීමක්, ගැලනයිස් කර ගැනීමක්. රේන්ෆෝස් කිරිල්ලක්. නමුත් මේක truth එක නෙවෙයි. truth එක ඔයිටදී ගොඩක් complicated. නමුත් මෙහෙම තමයි කෙනෙක් ගැටේ ලියාගන්න යන්නේ. මේ එකක් ඉගෙන ගත්තට පස්සේ හෙලෝග්‍රැෆික් වල හැම එකම විස්තර වෙන්න පටන් ගන්නවා. එකක් තමයි මුල් වෙන්නේ. නමුත් අනිත ඔක්කොම ඒ අරගත්ත දොරෙන් ඇතුළට ගිහිල්ලා ඒගොල්ලත් ඒ ඒ සංభాෂණේ බුද්ධි විදිනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් එක විස බීජයයි එක විස බීජාතියයි ලෙඩා වට්ටන්නේ. වැටුණට පස්සේ හැම විස බීජෙම ඇවිල්ලා අර ලෙඩ වෙච්ච ශරීරේ වහලා ගන්නවා. එතකොට දැන් හොයන්න බෑ රෝග ලක්ෂණ වලින් පළවෙනි එක මොකಾದ දෙක මොකಾದ තුන මොකಾದ කියලා. පළවෙනි එක හරි විරුලන්ට්. එයාට මේ හැම වුණත් කාගෙන යන්න පුළුවන්. හැබැයි අනික් පස්සේ එන්නේ දුර්ලභ වෙච්ච හැම ගන්න පුළුවන් කට්ටිය. ඒගොල්ලත් අර වෙලාව ඇතුළට යනවා. ඒක නෙගටිව් සයිඩ් එක. පොසිටිව් සයිඩ් එකෙමුත් Taman කල්යාණ මිත්‍රයන් පිරිසක් මැදට ගිහිල්ලා ඒ කල්යාණ මිත්‍යන් භාවනා කරනකොට තමනුත් වෙහිතින් අහවල් ප්‍රෝජනක් කියලා දැන් භාවනා කරනකොට පොඩි පොඩි ಗುಣ ටිකක් ආවට පස්සේ තේිනවා මේ රැළේ යන්න ගියාම ಗುಣ වෙනවා වැඩි. අර කොක්කු පියාඹන කොට ඇරෝ හෙඩ් ෂේප් එකට යන්නේ. අර මොකಾದ මේ සේරු බයිසිකල් සයික්ලින් කරන කට්ටියත් ක්ලස්ටර් එක කියන්නේ. ක්ලස්ටර් යනකොට ඒ රිද්දම යන්නේ. ඒකට ඒකට යාලේ නිකම්ම ඇදිලා යනවා. හැබැයි මේ මුල් වෙච්ච එකනා ඒ කොක්කුන්ගේ මාරු වෙනවා දැකලා තියෙනවා. ඇරෝහෙඩ් එකේ ෆස්ට් එකේ ඉන්න සේරා පිටියේ පැසට යනවා අනිත් එකේ ඉස්සරහට එනවා. එතකොට අර ලීඩ් එකනේ කර උලන් කපන්න යන්න තියෙන්නේ ඒ කට්ටිය shift එක මාරු වෙනවා. එක යෝගාවචරයගේ එක දවසක වේදනා කාණ කාණපසන රූපහරා ගියාම එදා අනිත් දවසේ රූප හරහා යන්න ගියාට රූපහරා නෙවෙයි අනිත් දවසේ වේදනා හරහා මේ කටින් එජ් එක එනවා. සංඥාහරා සංස්කාරහරා ඒක එක පරියන්කයක සමාධිගත වෙලා ඉඳලා කැඩිලා ආයේ එනවනේ වෙලාවක් ගත්තොත් දෙවෙනි සැරේට එනකොට එපිසෝඩ් එකේදී ෆ්‍රන්ට් එක ගන්න කවුද කියලා කියන්න බෑ. හැබැයි කොයි එකටත් එයා සුදුසු නැහැ. හැබැයි අවබෝධ කරන්නේ රූපහරාද වේදනාද සංඥාද සංස්කාරද මොකද ඔක්කොම එකම පැටර්න් එක තියෙන්නේ. එකින් එකට එකින් එකට සටල්. රූප වලට වැඩිය වේදනාව සටල්. වේදනාව අල්ලගත්තේ නේද අම්මෝ ඒට යටින් තියෙන සංඥා විතරේ පුදුම ට්‍රික් එකක් සෙල්ලම් කරා. ඊට පස්සේ තියෙන සංස්කාර, ඊට පස්සේ තියෙන විඥාන. හැබැයි එක ට්‍රික් එකක් අල්ලගත්තට පස්සේ ඒකම තමයි නැවත නැවත කරනකොට කරනකොට ඇසෙට්ස් මාරු වෙනවා. ඒ නිසා මේක අර්ධ සත්‍යයක් වශයෙන් මේ ප්‍රකාශන පිළිගන්න පුළුවන්. නමුත් පූර්ණ සත්‍ය වශයෙන් ගන්න බෑ. ඒ නිසා සකච්ඡා කරන්න, බණ අහන්න, නැවත නැවත භාවනා කරන්න. එතකොට සර්වඥාන්සිකේ සර්වඥතා ඥානය කියන්නේ මොකද්ද කියන එක නිකන් හිතා ගන්න පුළුවන්. නිකන් හරියට ග්ලිම්ප්ස් එකක්. ඩිඩියුස් කරන්න පුළුවන් මෙච්චර සංකීර්ණ දෙයක් මේ කොමියුනිකේට් වෙච්ච එක ගැන. මේ දේ ගැන සර්වඥයන් සඳහන් කරලා තියෙනවා කෙනෙකුට එවැනි ඥානයක් පහළ වුණොත් එයාට කාටවත් නොකිය ඉන්න බෑ කියලා. ඒ තරම් thrill එකක් දෙනවා කියලා. ඒ වසන් ගන්න බැරි දෙයක් තමයි ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ ඥානයක් පහළ වෙච්ච බෝස්ටිංම නෙවෙයි. ඒ නැත්නම් මාන්නකාරකම නෙවෙයි. ඒක අනෙක් කට්ටියට ලාභයක්. අහන එකනට තේරෙනවනේ මේ මනුස්සයාට කියාගන්න බැරි විදිහට මනස මොකද්ද කියනවයි කියලා. මේ ලෝකේ නිවන් දකින්න පුළුවන්, අපි වගේ මිනිස්සුන් කරන්න පුළුවන් කියලා. ඒක මේ මේ කෙලෙස් වල තියෙන නරක බැහැය වගේ සද්ධර්මයේ තියෙන ගතියක් තමයි මලක් පිපුණොත් දස දිගට සුවඳ විහිදෙනවා. ඒක මල කැමැති වුණත් නැතත් සිද්ධ වෙනවා. ඒ නිසා මෙවුවා අර්ධ සත්‍ය කියලා බාර අරගෙන දිගට භාවනා කරන එකයි කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ කල්පනා කිරීම සහ මෙනෙහි කිරීම අතර වෙනස පහදා දුන්නා. භාවනා කිරීම හා මෙනෙහි කිරීම අතර වෙනස පහදා දෙන්න. යම් ධර්ම ධර්ම කරුණු මෙනෙහි කිරීමෙන් පමණක් සෝවාන් මාර්ගයට මාර්ග ඵලයට පැමිණිය හැකියි. ඒ කියන්නේ මෙනෙහි කිරීම කියන එකේ contemplation එක තියෙනවා noting labeling කියන එකත් ඔක්කොටම අපි මෙනෙහි කිරීම කියන එක පාවිච්චි කරන්නේ. සලලක්ෂණය, සලකුණු කිරීම, මානසිකාරයේ යෙදවීම කියන අතර ටික තමයි මෙනෙහි කිරීම මානසිකාරය කියන චෛසිකේ තියෙන්නේ. ඉතින් ඒකෙදි මේක විස්තර කරන්න තව චෛසික දෙකක් ඕකට දාන්න වෙනවා. විතක්ක, මානසිකාර, චේතනා කියලා තුනක්. ওই තුනින්ම කරන්නේ බොහෝ දේවල් දී ඇති විට දිශාගත කරලා එකක් තෝරන්න උදව් කරනවා. චේතනාවෙත් කරන්නේ ඒකයි. මානසිකාරෙත් කරන්නේ ඕකයි. පිටක්කෙත් කරන්නේ ඒකයි. නමුත් මේ තුන් දෙනාගේ ක්‍රියාවල පොඩි පොඩි අර්ථ ඡායාව වගේක් තියෙනවා. උත්සාහ කරන්න පුළුවන් සංවිදිර වෙනවත් කියන්න බෑ. ඒක විපාවක්සයිඩ් වල ලියලා තියෙන්නේ. ඒත් ඔය අභිධර්මාර්ථ කතා පොතකින් අරගත් එකක්. රුවල් මේ හබල් ගාන බෝට්ටු තරංගයට පදින කණ්ඩායමක් ගත්තොත් يعني හබල් ගන්න කට්ටිය 8 දෙනෙක් විතර ඉන්නවා. අවර පෙත්තට එක්කෙනෙක් ඉන්නවා කණ්ඩායම් ලීඩර් කෙනෙක් ඉන්නවා. එතකොට අර එක එකන හබල් ගන්න ගෑමෙන් තමයි උරුව ඉස්සරහට යන්නේ. අවර පෙත්තේ ඉන්න එකන තමයි හරියට එල්ලෙට එල්ල කරන්නේ. කණ්ඩායමට ඔක්කොටම විධානය දෙන්නේ කණ්ඩායම් නායකයා. එතකොට ඔය ආන්නේ මානසිකාරය අර රඩරක ඉන්න එක ගැන කතා කරන්නේ. අර රඩරක ඉන්න කෙනා මොනවක්වත් කරන්න බෑ හබල් ගන්න නැත්තම්. අබල් ගන්න කට්ටිය තමයි විතක්කේ කියන්නේ. ඒ දෙන්න කොච්චර හිටියත් කණ්ඩායම ඇහුම්කන් දෙන්නේ කණ්ඩායම නායකයාට. එයා තමයි චේතනාව කියන්නේ. නිසා චේතනා, මානසිකාර සහ විතක්ක කියන තුන ඔක්කොම harmonize වෙන්නේ නැත්නම් ටාගට් එකට යන්නේ එනර්ජි වැඩ කරනවා කිසි ගුණයක් නැහැ. ඒක නා තමයි දිනන්නේ. ඒ නිසා අපි ළඟ මේ තුනම තියෙනවා. දැන් අපිට කාමයට ඇදිලා යන්නේ විතක්කයක් නිසා තමයි. කාම විතක්ක හරහා. දැන් අපි ඒක ගන්න හදනවා මේ කුසල ඡන්දෙට. ඒ තමයි ආනාපානෙට විතක්කේ නංගනවා. ඉතින් ඒ සඳහා අපි මානසිකාරයක් යොදවන්න ඕනේ. මෙහෙවීමක් කරන්න ඕනේ. මොකද නීවරණ ධර්ම කලබල කරන නිසා. ඒතකොට චේතනාවක් තියෙන්න ඕනේ. මේ කාමයට මෙතෙක් වෙලා ගිය චේතනාව සත්‍ය අවබෝධය සඳහා ඇති හැටි දැකීම සඳහා යන්න ඕනේ කියලා මේ තුන harmonize වෙච්ච වෙලාවේ හරියට පෙළට ආපු වෙලාවේදී ටාගට් එකට යනවා. ඉතින් ඒක නිසා ඔය කියන මෙනෙහි කිරීම කියන නම් කිරීම සඳහන් වෙන විත්තක්කේ අරමුණු කරගෙන. එහෙම නැත්නම් contemplation reflection වගේ කියන එක යන්න හදන්නේ ඊට වැඩි උසස් මට්ටමක් මානසිකාර්යයිසිකයත් එක්ක. ඊට පස්සේ ඊටත් උඩින් තියෙන චේතනාව කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක හරි අමාරුයි සම්පූර්ණ හිත ගන්න විදිහට අංග සම්පූර්ණ විස්තරයක් කරන්න. දල දල විශයක් කරත හැකි මේ චෛසික තුනින්ම කරන්නේ දිශාවකට මෙහෙවන එක තමයි කරන්නේ. ඒ නිසා මානසිකාරයකින් පමණක් සෝහන් වෙන්න පුළුවන් කිව්වොත් බෑ කියන්නත් බෑ. නමුත් අනිත් දෙන්නගේ සහයෝගය නැතුව මෙයාට විතරක් කරන්නත් බෑ. ඒක නිසා අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්ලභමක් තමයි අපි ඕනම දෙයකට ආසන්න එක කාරණාවක් කරන්න හදනවා. ලීනි এডুকেෂන් එකේ අපේ මොලේ කොරොඩ් වෙලා තියෙන උතන. කිසිම දෙයක් මේ ලෝකේ ඒක හේතුක නැහැ. හේතු කණු රාශියක් තියෙනවා. හේතු කණු රාශිය හොයන්න අපිට වෙලා නැහැ. අපි එකක් අරගෙන ඒකත් එක්ක වැඩ කරන්න හදනවා ඊට පස්සේ මත ප්‍රකාශ කරනවා. නමුත් දෙවෙනි තුන්වෙනි වේරියබල්ස් එනකොට චිත්ත වෙනස්. ඒ නිසා මේ වෙන් තමයි අපි ඉගෙන ගන්නෙ. පොඩි පොඩි කෑලි කෑලි ඉගෙනගෙන සම්පූර්ණ ඔක්කොම එකතු වෙලා ආවට පස්සේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ සම්පූර්ණ සිස්ටම් එක වැඩ කරන්නේ. මෙහෙමයි කියලා. ඉතින් පටන් ගන්නකොට ඔය ලීනියර් මෙතඩ් එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් අත්දැකීම කියන්නේ මේට්‍රික්ස් එකක්. ඒක හැම දිශාවටම වැඩන එක රේඛීය විදිහට නෙවෙයි වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තියෙන රේඛීය ක්‍රමයට. උත්තරේ කියන්න පුළුවන් රේඛීය ක්‍රමයට පටන් ගත්තට ඕකෙන් ඉවර කරන්නම් බෑ ගොඩක් කල් යන්න වෙනවා ඒක අල්ලන්න කියලා. සමහරවිට භාවනා කිරීමයි මෙනෙහි කිරීම අතර වෙනස කියනකොට එතන වචන දෙක නිරුක්තිය දීලා ඉන්න ඕනේ භාවනා කරන කෙනා අදහස් කරන්නේ මොකද්ද? මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? එක එකන එක එක වෙනස් දැන් ඕගොල්ලෝ hinaවේ කිව්වහම නිවුට් කැම්ප්ස් වල රූම්ස් හදලා තියෙනවා ඒක ගාත මෙඩිටේෂන් හෝල් කියලා. ඒ මෙඩිටේට් කරන්න ඕන ඕක ඇතුළට ගියාට පස්සේ ආත් වැඩේ. මෙඩිටේෂන් කියනවා කියන්නේ පාවිච්චි කරන මේ ණයට ගත්ත වචනයක් ඔය. ඉතින් ඒක අපි එයා පාවිච්චි කරන්නේ මොන කන්ටෙක්ස්ට් එකේද කියලා බලලා අපි කිව්වොත් මේ බාහන කරලා නිවන් දකින්න පුළුවන් කිව්වොත් ඉතින් අර නිවුට් කැම්ප් එකේ කැම්ප් හෝල් එකට ගිහිල්ලා මොකද්ද හම්බෙන්නේ නිවන? ඒගොල්ලන් නම් ඒක නිවනක් තමයි. නැවත භාවන වචන වැඩිදිර පාවිච්චි කරා වෙනවනේ. ඒ නිසා අපි වචනය ඩිෆයින් කරනකොට ලීගල් ડોකියුමන්ට් එකක් නම් ඩිෆිනිෂන් එක දෙන්න ඕනේ. සයන්ටිෆික් රිපෝට් එකක් නම් ඔබ්ජෙක්ටිව් එක ලියන්න ඕනේ. මම මේ පාවිච්චි කරන්නේ මේකට කියලා. බුදුචානන්සේ ඔක්කොටම වැඩි ආවා. ඈම දර්ශනයක විස්තර කරන ඉස්සලා උද්දේශ නිද්දේශ ප්‍රතිනිද්දේශ කියන ටොපික් දෙනවා. ඊට පස්සේ ටිකක් විස්තර කරනවා. කොන්සන්ට්‍රේෂන් එක. ඊට පස්සේ ෆුල් ඩීටේල් දෙනවා. කවුරු හරි ඩීට අර උද්දේශ නිදේශ දන්නතෝ පට නිදේශ බැලුවොත් පටලවා ගන්න. ඉතින් අපිට උද්දේශ නිදේශ පට නිදේශ කරන්න වෙලා නැහැ. අපි අහනවා මේක එක ටැබ්ලට් එකක් ගිල්ල එකපාරට නිවන් දකින්න බැද්ද? නැත්නම් ඒකට හොඳ ඔපරේෂන් එකක් නැද්ද? මම ඕන දෙයකට කැමති ගෙවන්නත් කැමති ඔපරේෂන් තීරණයක් වෙනවා මම යන්නම්. නැත්නම් ෂෝට් ටර්ම් එකක් නැද්ද? කෙටි ගුරුවරයෙක් නැද්ද? ඉතින් අර යුනිවර්සිටි එකේ ඉන්නකොට කියනවා ෂෝට් කට් එකක් තියෙනවා. හැබැයි ලොං කට් එකකට පොඩ්ඩක් දිගයි. මෙතන ෂෝට් කට් එකක් තියෙනවා. යන්න බෑ සාමාන්‍ය කට් එකකදී පොඩ්ඩක් දිගයි. ඒක තමයි ෂෝට් කට් කියන්නේ. අද පෙන්වන හැම ෂෝට් කට් එකක්ම අර යන ප්‍රොපර් පාත් එක બ્લોක් කරන එකක් විතරයි. මේ නියම වැඩවලට ෂෝට් කට්ස් නැහැ. ඒකට යන්න දෙන්නේ මේ පාත් එක තමයි ෂෝට් කට්ස් වලින් ගියොත් වෙන්නේ මොකද? එක තැන කරකව කරකව ඉන්න එකයි තියෙන්නේ. හිත වැඩිම භවනාවේ කියලා කිව්වොත්. ඔය කියන්නේ වඩන්නේ මොකද්ද? එතකොට හිතේ. හැබැයි නෑ නෑ ඒතකොට දැන් ඒක ඒක දාන්න ඕනේ ඒ ටර්ම් එකද කියලා. ඒ වඩනවා කිව්වට පස්සේ අපි දැන් ආර්ථිකය කියන්නේ මොකද්ද? ආර්ථික தත්ත්වය වඩනවා. දේශපාලන කියන්නේ බලය වඩනවා. ඉතින් හිත වඩනවා කියලා බලය ඉතින් පාලනය කරන්න පුළුවන් ශක්තිය තීතේ වැඩිමක් විතර දේශපාලන කියන කීයටයි. ඒ නිසා ඒ ඩෙෆිනිෂන් කරනකොට අර්ථය නෙමෙයි රිෆයින් වෙන්නේ. කියන මිනිහා කවුද කියලා තේරෙනවා. වාසේ ඊයේ දේශනාව සඳහන් කළා මෙලියට කලින් හරි භාවනාව කියන වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියලා. ඒතකොට වාසේ ඒ වගේ සඳහන් කරා ආනාපාන සති භාවනාව නෙමෙයි කියලා ඇත්ත ඉතිසරි රකින්න හිතා ගන්න එක හරියටම ඇයිද? ඒතර භාවනාව කියන ඇත්තට මේක සම්පූර්ණ කියන වර්තමාන මොහොතේ. ඒකයි අපි එකතු වෙලා සම්මුතියකට එන්න ඕනේ. භාවනා කියන සමථ විදර්ශනා දෙකක් තියෙනවා. එතකොට මේ සමත කෙනා විදර්ශනා ගැන කියන්නේ ගියාම එකක් කියනවා. විපස්සනා කෙනා සමත ගැන කියන්නේ ගියාම තව එකක් කියනවා. දෙකම දෙකක් ගත්තාම අඩු ගන්න අපිට තීරුම් ගන්න වෙනවා මේ වන් යුනිට් එකක් නෑ මෙතන කියලා. මම හදාගෙන තියෙනවා මගේ ෆෝමියුලා එකක්. බෞද්ධෙක් නම් භාවනා කරන්න ඕනේ බවල් භාවනා කරන්නේ බෞද්ධයා හිස නැති මල කඳක් මට. මම වැරදි ඇති ඒකට මම මම ඉතින් සමා වෙන ඒක මම හිතලා තියෙන බෞද්ධෙක් නම් භාවනා කරනවනේ භවදා නැති බෞද්ධය කියලා කියන්නේ අකවන්ත රූපයක් මට. භාවනා කියන්නේ විපස්සනා විතරයි මට. ඉතින් ඒක සමත කට්ටිය විපස්සනා කියන්නේ සතිය විතරයි. ඉතින් මට සරල ඉක්වේෂන්ස් තුනයි මට තියෙන්නේ. බෞද්ධයන් භාවනා කරන භාවනා සමතේ විපස්සනා කරන විපස්සනා සතිමත් වෙනකොට සතිය නෙමෙයි මනසකම සම්පූර්ණයි සතියෙන් තමයි වටන් අරගෙන යන්නේ. ඉතින් ඒකේ මම මේ ඩිෆයින් කරගෙන තියාගෙන ඉන්න හැටි. මම මේක කියලා පර්ත් වලදී යුද්ධ ප්‍රකාශ කරා. මොනවාක්වත් නෑ අර පිටිපස්සෙන් සුද්දෙකුට ඔල්ලෙන් ගවිලා හොද්දට තේරිලා උට ඒකයි. උතරම තේරිලා මං කියව එක එහෙම කොහොමද සාස මෙච්චර ලෝක දැන් මේ වචන ටික පුංචි කරන්නේ කියලා මං කතා සාධාරණයි කතා. හැබැයි මේ මම මක කියන එකක් ඕගොල්ලන්ම පටවන්න යන්නේ. ඒ නිසා විපස්සනා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එතන භාවනා කියන එකේ සාව පොඩි ඩිෆයින්. ඇති සැටිය දැකීම. ත්‍රිලක්ෂණයේ දැකි. ඊට සීකට යන්න තියෙන පාත් එක වර්තමාන මොහොත. ඇසියටි දැකීම තියෙන එක පාත් එකයි තියෙන්නේ. වර්තමාන මොහොත. ඉතින් ඒ ටික බොහොම සරල දෙයක් ඒක ආගමක් නැහැ. ඒක තුල ආගමක් බුද්ධ ධර්මයක් තියෙනවා. ඒක තුල තියෙන උඹට පුළුවන් උඹට බෑ කියලා කාටවත් කියන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් උඹට මම කරන්න දෙන උඹට කරන්න දෙන්නේ නැහැ කියලා මට තියනද අධිකාරී ශක්තියක්. නේ අරයා ඉන්න නිසා මට ඒක කරන්න බෑනේ කියලා අපිට කීත හැකිද මේ අල්ලපොගේ දෙන්නේ කතෝලික මිනිහකින්ද මට මේ වර්තමාන මොහොතේ ඉන්න බෑ කියන්නේ. මේ තරම මනුස්සකම විවෘතව තියෙනකොට අපිට තියෙන අයිතිවාසිකමක් අපි කතා කරන સંદર્ભය මෙන්න මේ වචන මම පාවිච්චි කරන මෙන්න මේ මේ කොන්ටෙක්ස්ට් එකේ මේ මීනින් එක තියෙන්නේ කියලා. ඉතින් ඒක වෙන කොන්ටෙක්ස්ට් එකකට ගලපෙන්නේ නැහැ. ඒක නිසා අද මේ මේ ළඟදී පටන් ගන්න තියෙන එකක් ත්‍රිපිටකයේ ඔතෙන්ටික්ද කියලා බලන්න. අපිට ළඟ තියෙන මේ ථේරවාදික ඔතෙන්ටික්ද කියලා බලන්න. ඒ මොකද එක තැනක බුදුන්ස ආත්මයක් නැහැ කියලා කියන මේ තැන ආත්මයක් තියෙනවා කියලා කියනවා. පැහැදිලිවම කියනවා. ඒසර බුදුන්ස self contradictory. එක තැනක තියෙනවා කර්මයේ 100%ක්ම විශ්වාස කරලා බලන්න කියලා. අනිත් පැත්තේ ඕක බලන් ගියොත් ඕක නියත ගතියකට වෙනවා. ඕක අතහැරලා දාපන් කියලා. full ambiguity එකක් තියෙනවා. ඒකයි මේකේ චැලෙන්ජ් එක. එහෙම හරියට ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඉන්ජෙක්ෂන් එකට ඔක නැත්නම් ටැබ්ලට් එක දාලා ගිලපන් කියලා දෙන්න පුළුවන් නේ. අපේ කොමිට්මන්ට් එකක් තියෙනවා. ඉතින් අපි කොහොමද කියන්නේ ඔතෙන්ටික්ද නැද්ද කියලා. මොකද වර්ඩ්ස් අරගෙන කතා කරන ගත්තොත් අර බලන්න චයිල්ඩ්ලස් වගේ ඩික්ෂනරි එක පාලි එක වචනකට මීනින් 100ක් දෙනවාද කියලා. සම්පූර්ණ කන්ට්‍රඩික්ටරි මීනින් දෙකම තියෙන එක වචනයකට. ඒ නිසා ඒකෙදි අපේ කොමිට්මන්ට් එක හැටියට අපිට කතා කරන විදිහට වාර මම කතා කරන මේ සබ්ජෙක්ට් එකේ මේකෙදී මේ මෙන්න මේ වචන පාවිච්චි කරන්නේ මෙන්න මේකට කියලා. මේ මනුස්සයා ඒ වචන ඩිෆයින් කරනකොට ගිහිල්ලා. මේ පිස්සු කතාවද මේ මේ පිස්සු ඔළුව නරක් වෙලා මේ කියන දේ කියන්නේ නැතුව මට මේ ඩිෆයින් කරන්න එනවයි කියලා උසාවියකදී නම් අපි සල්ලි ගෙවලා අහගෙන ඉදී ඔය වගේ දෙයක්. වෙනකොට පොඩක් වාඩි වෙනවා මේ කතා කරන්නේ මේකයි කියන්නේ කොට අනේ ස්වාමීන් වහන්සේ වෙලා ගිහිල්ලා තියෙනවා මං ගිහිල්ලෙන්නම් කියලා යනවා. මේ පේස කියලා මනුස්සයා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කන්දරක සූත්‍රයේදී එනකොටම සිල් අරගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුහාමුදුර කියනවා හොඳයි මේ පුද්ගලයා හතර જાතියක් ඉන්නවා කියනකොට කියන අවසරයි සාංශ අපිට ගෙවල් වල වැඩක තියෙන මිනිස්සු. ගිහිල්ලා ඉන්නම්. හොඳයි එහෙනම් කාලේ දැනගන්නයි කියලා. ආනන්දහමද බුදුහාමර කතා කරන මේ මනුස්සයාට මේ වචන හතර විස්තර කරන්න හිටියනම් මෙතන සෝවන් වෙනවා කියලා. ක්ෂණේ පන්නගන්න. ආනන්දහමද ඉතහාට සිවුර හලසකස් කළ දන ගහලා කියනවා ඒසට මිස් වුණාට මට chance එකක් දෙන්න ස්වාමීන් වහන්සේ. ඊටු ජනතාව වෙනුවෙන් කියලා ඇහුවට පස්සේ අර පුද්ගල හතර බුදුරජාණන්සේ විස්තර කරනවා. ඉතින් ඒ නිසා ඒ දෙයට ඉවසන්න බැරි කම නිසා තමයි අපි මේ මේ කාමයට ලේසියනේ. කාමේ ගිය ගමන් ඩක්කලා මේ කැටේට සල්ලි දාව ගමන් බඩු එළියට එනවනේ. මාස්ටර් කාඩ් එක ගහපු ගමන් බඩු ෂුවර්නේ. මේක බෑ. මේක ඉව සකස් කරගෙන වේලාව කලාව බලාගෙන හරි මේනකොට බාප්පට වෙලා යන වෙනම් බාප්පා යන්න වැඩ තියෙනවනේ බාප්පලා. මේ කාටවත් අතර ඉඳගෙන මේ වැඩේ කරන්න වෙලාවක් නෑ. ඒකනේ ධර්ම ගෞරවේ නෑ කියලා. ඒකට සිංහලෙන් කියන්නේ ධර්ම ගෞරවේ නෑ. සකස් කරන්න. ඒ නිසා අපි එක කණ්ඩායමක් මේ වගේ සීසන් වෙන දවස් කීයක් එකට වාඩි වෙන්න ඕනද කියලා බලන්න. අපි මේක non residential retreat එකක් කරා නම් අපිට මේ ගුණව ගන්නේ දොස් කියන්න පුළුවන් අපෝ මේක 100ක් හමාරක් දාන්න දුන්නේ ඇයි මේ 10ක් 15ක් එකතු මෙච්චර කරන්නේ කියලා අපිට ඕන තරම් දොස් කියන්න පුළුවන්. නමුත් අපි එකිනෙක නා එක හැලිය බත් කාලා එක බැලුවේ බෙදගෙන කොච්චර කල් ඉන්න ඕනද අපි මේ කියන දේ කොමියුනිකේට් වෙන්නේ. ඒක පුංචි කරලා සලකන්න එපා. ඒක තල්ලියට දෙන්නත් බෑ. ඒක නිසා අපි කතා කරනකොට හැම වෙලාවෙම පසුබිමට සාපේක්ෂව කතා කරනවා. කන්ටෙක්ස්ට් එක කියලා කතා කරනවා. නැත්නම් කිව්වම ඔයගොල්ලෝ තරහයි නැත්නම් සම්බප්පලාව කියලා දාගන්න. එනම් ස්වාමීන් වහන්සේ දැන් විපස්සනාවේදී විපස්සනා භාවනාවේදී ඔව් ඒකට මොන මොන මොනද කන්ටෙක්ස්ට් එක මොකද්ද මොකද්ද ඩෙෆිනිෂන් එක වර්තමාන මොහොතේ සිහි පවත්වාගෙන ගෙනියන කියන මේ භාවනාවත් මෙනෙහි කිරීමත් අතර ඒකේ රිෆයින් කරන්න ඕනේ වර්තමාන මොහොතේ සතිය පැවැත්වීම කියන එක සතිය. විපස්සනා කියලා කියන්නේ ඇති හැටිය දැකීම. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම. අපේ බුද්ධ හරි මේ බෞද්ධ කන්ටෙක්ස්ට් එකේ හැටියට. එතකොට දැන් අපේ ප්‍රශ්න තියෙන්නේ සතියට මෙනෙහි කිරීමේ සම්බන්ධතාවයේද ඇති හැටි දැකීමට මෙනෙහි කිරීමේ සම්බන්ධතාවයේද? මොකද්ද ප්‍රශ්නේ? හරි හරි මේක හරි ඒක මොකොත් ඔකුත් මොකක්ක ප්‍රශ්න නැහැ දැන් අහන්න තමයි මං අහන්නේ මෙනෙහි කිරීමට සතියත් එක්ක සම්බන්ධතාවය දහන්නේ මෙනෙහි කිරීමට විපස්සනාත් එක්ක සම්බන්ධතාවය තමන්ගේ ප්‍රශ්න හරි එතකොට අපිට කියන්න තියෙන්නේ ඇත්ත ඇති හැටි දැකීමට ඩයිවර්ට් කරන එකේ යොදවා බැලීමේ මෙහෙවීමේ තියෙන සම්බන්ධතාවය ඒකයි කියන්න තියෙන්නේ තියෙන සෑම දෙයකටම විසිරෙන මනසක් තියෙද්දී අපිට එක කොටසකවත් ඇති හැටි දැක ගන්න හම්බ වෙන්නේ නැහැ හිත විසිරී ගියා ඒ නිසා අපිට සිද්ධ වෙනවා එකක් කොටු කරලා ඒකේ ඇති හැටිය දැකලා ඒක තමයි හැමතැනම වෙන්නේ කියන මූලධර්මයේ පිළිගත්තේ නැත්නම් අපිට විවසනා කරන්න බෑ අපිට කවදාකවත් කෙලවරක් කරන්න බෑ ඒ නිසා මූලධර්ම දෙකට යන්න මොකද්ද අපේ මනසට සියල්ල එකවර දැක ගන්න බෑ නැත්නම් සියල්ලේ ඇති හැටි දැක ගන්න බෑ අපි නිසා මනසේ තියෙන සීමාව දැනගෙන කරන්න පුළුවන් ප්‍රමාණයට වැඩේ අඩු කරගන්න අඩු කරන ගන්නකම හිතන්න මේක දැක්කොත් සියල්ල දැක්කා වගේ කියලා. ඒක තමයි හෙලෝග්‍රැෆික් ඩයග්‍රෑම් එකේ තියෙන්නේ if you master one thing it represent everything. ඉතින් ඊට පස්සේ අපි තීන්දුව කරනවා මේ සියල්ල රිප්‍රසන්ට් කරන එකක් ගන්නවා අරමුණ කරවන නිමිත්තක් කරන ඒකේ මුලැමැදාග බලන්න. බලනකොට පස්සේ ඒකම තමයි නොබලපුවා ඇති. ඒක ඒ නිසා අපි එකක් කොටපන එක variable එක fix කරලා නැතු බලන්න බෑනේ. ඒ variable එක fix කරන එක collapse කරන එක තමයි මනසිකාරයෙන් කරන්නේ. නැත්තම් මෙහෙම කියන්නේ අපි ලෙන්ස් එකක් අරගත්තාම ඒ සූර්ය ආලෝකයට ලෙන්ස් එක තියලා කොළේ එහාට මෙහාට කරන එක තැනකදී පිච්චෙනවානේ. ඒ පිච්චෙන පොයින්ට් එකේ එහාට ගියාම පිච්චෙන්නේ නැත්තේ මොකද? කොන්සන්ට්‍රේට් වෙලා නැහැ. ඒ කියන්නේ සූර්ය ශක්තියම එක තැනකට කොඩු වුණොත් එතන ජුලනාංකය පනනවා. ඒක විසිරිච්ච ගමන් ජුලනාංකය පනින්නේ නැහැ. ශ්‍රී ලංකේ පණින එක තැනක. ඉතින් ඒකට මේ කරන එකට කියන කොන්සන්ට්‍රේට් කරනවා කියලා. කොන්සන්ට්‍රේට් කරපුවම මේ සූර්යාලෝකේ නැති ශක්තියක් ගන්නවා අපි. සූර්යාලෝකයේම තමයි ගුණ කිරීම හරහා හික්මීම හරහා. ඒකට කියන්නේ වේගය සහ ප්‍රවේගය කියන දෙක අතර වචන දන්නවද? කොහොමද කියන්නේ? දිශාගත නොවන සහ විසිරිච්ච නැත්නම් අවිධිමත් සහ විධිමත් විධිමත් එක පුදුම ශක්තියක් තියෙනවා. විධිමත් එක වෙන්නේ අර එක තැනට මේම ඒ ફોකසින් බව. ඒ නැත්තම් කන්වෙන්කන් කොනාබිගත කරනවා කියන්නේ. ඒ නාභියේදී 아무තු සෙල්ලමක් යනවා. ඒක පුච්චන්න පුළුවන්. හැබැයි නාභියට ගන්න නැතුව පිච්චම් පිච්චම් පිච්චම් කියලා පිච්චෙන්නේ නැහැ. ඉතින් ඒක මේ භෞතික විද්‍යාවෙන් පෙන්වන්න පුළුවන්. ඒ වගේ අපේ හිත හරීම ස්කැටර්ඩ්, ෆ්‍රැග්මන්ටඩ් ඒ නිසා අපේ ඉතින් කවදාකවත් ගහන්න බෑ කියනවා අලුව අගල හදන්න ගත්ත අලු මේ පිටි ටිකක් අරගෙන බැදි පිටි ටිකක් අරගෙන නම් මෙයාට මෙහෙම දමල ගැහුවොත් එල්ලෙට යන්නේ නැහැ නික හැලෙනවනේ පිටි. නැතක පැණි කරලා ගුලි කරලා අගලයක් හදලා දමල ගැහුවොත් ටාගට් එකට යනවනේ. ඒ මොකද අර කැර තියෙන එකතු කරන ශක්තියනේ. ඒකට කොහෙසිව් පවර් එක කියලා කියන්නේ. ඒකනේ පැණි වල තියෙන වටිනාකම. මම නැවතත් කියනවා පැණි දාන්න ඉස්සලා අගලා පැදි පිටි ටිකක් අරගෙන අපි එල් එකට දමලා ගහන්නකො. ඒක විසිරී යනවා මිසක් වාතය හරහා යන්න ශක්තියක් නැහැ. ඒක ගුලි කෙරුවට පස්සේ හැම ටාගට් එකටම නෙවෙයි යාට ඒ තියෙන ටාගට් එකේ සෑහෙන දුර යන්න පුළුවන්. ඒ නිසා අපේ හිත මේ 52 52යි නම් තියෙන්නේ සම්පූර්ණ අංජ බජා. එකේ කුතරට යනවා එකේ දකුණට යනවා. ඒක තනිකර මීහරක් ටිකක් ඉන්නේ ඉතින් ඒ නිසා අපි ජක්ජොක්කියාකට මොකද හරියන්නේ නැහැ. උන්ට ඕන ඕන තැන්වල ගිහිල්ලා කිසිම නැහැ. මේ ටික එක තැනට ගත්තට පස්සේ 1යි 1යි 2යි නෙවෙයි. ඉහිවිච්ච දෙන්නේ එකතු වුණාට පස්සේ ඇති වෙන ශක්තිය දෙකක් නෙවෙයි තුන හතර ගුණයක් වෙනවා. ඉතින් අපි කරන්න දෙන විසිරිත මනස තියාගෙන හම්බ කරන්න හදනවා. ගොනු කරන්න වෙලා නැහැ කියන. ඌ කරවින්න වෙලා නැහැ. හදිස්සිය අපිට අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අර මී අර ටිකක් අරගෙන පහට බැසට. කිසිම යන්න ඕන තැනකට යන්න. බුදුහාමුදුරු කියන ඒ නිසා ඉස්සෙල්ලා මීහ රටියේ නහල් විදලා ඌ ටික ගොනු කරගනින් ඊට පස්සේ යන තැනකට යන්න වුණා දක්කන්න පුළුවන්. මොන දැක්කිල්ලද නැතුව. ඉතින් ඒ නිසා මේ අන්ධ පුතඥයයි කියලා කියන්නේ බුදුහාමුදුරන්ට පේන්න තියෙන්නේ සම්පූර්ණ උම්මත්තක ස්වරූපයක් තියෙන. භාවනා කරනකොට කිසිම අතිරේක ශක්තියක් එන්නේ ඔක්කොම එක පිළියට අර කොණ්ඩේ බඳින්න ඉස්සලා ගැට ඇරලා පීරන්නේ. එච්චරයි. ඒක තමයි concentration කියන්නේ. ඒක මානසිකාරයක් නැතුව කරන්නේ. පැහැදිලිනවා. දැන් මීයේ කල්ලන්ට යන පූසා උගිත් තියෙනවා ෆුල් ඩිරෙක්ෂන් එක. අත ඒක අපිට කිව්වොත් ඒකයි මේකයි ගත්තොත් ඒක පාපයකට මෙනේ වෙලා මේක ලිබරේෂන් එකට විමුක්තියකට මෙනේ වෙලා ඒ නිසා අපි ඒක නිදර්ශනය කර ගන්න පුළුවන් අපිට. ඒක දෙකක් සමතයත් මෙනෙහි කිරීම අවශ්‍යයි. සමතයට අපි ගන්නෙ සම්මුතියක්. විපස්සනාට ගන්න එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එකක්. ඒ දෙක වෙනස තියෙනවා. සම්මුතිය සමතයට ගන්නෙ කසින මණ්ඩලයක්, බුදු ගුණයක්, මෛත්‍රකයේ බාහිර සම්මුතියක්. ඒක එක්ස්පීරියන්ස් කරන්න බෑ. විපස්සනාට ගන්න ඊරන්නව අndervery no experience කරන්න පුළුවන් එක. ඒ නිසා විපස්සනාට ගන්න අනිවාර්යයෙන්ම අන්තර්ගත ඔබ්ජෙක්ට් එකක්. සමතේට ඇතුළේ පිට එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමතේට පුළුවන් ඉන්නේ ඇබ්සෝබ් කරන්න විතරයි ඇති හැටි දකින්න බෑ. මේක ඇති හැටි දකින්න පුළුවන් මොකද it is living phenomena. නෑ එහෙම නෑ මෙතන වෙනේ කිරීම කියලා කියන්නේ හුළු අත්තකයි ටෝච් එකයි වෙනස. කුළුහත් ආලෝකය හැම පැත්තටම යනවා. ටෝච් එකේ ආලෝකය. ඩිරෙක්ට් කරන්න බලන්න. ඒක පිටිපස්සේ තියෙනනේ අර මේ මොකක්ද ඒකට කියන්නේ කොන්කේව් කොන්කේව් පොල් කට්ටනේ අපි ගන්නෙ. පොල් කට්ට ඊට බඳම තියාගත්තා වෙයි නැතු ඊට බඳම තියාගත්තා ගිනි කන වැටෙනවා දැකලා තියෙනවා. දන්නවද ඒ කතාව? මම මෙහෙම ඊට බඳමක් කරගෙන යන්න පාර පේන්නේ අපට. මොකද 60 වදින ආලෝකය නිසා පාර අන්ධකාර වෙනවා. පොල් කට්ටකට තිබ්බ ගමන් මේ පැත්තට එන ආලෝකයත් ඉස්සරහට හරවලා ඩබල් ෆ්ලෑෂ් වෙනවා. ඉතින් බුද්ධ ජනසියෝ අපේ පන්දම අයින් කරලා ටෝච් එකක් අතට දීලා තියෙන අපිට. ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නය සෝවාන් මාර්ග ගාමියෙකු හා සෝවාන් පලස්ත ගාමියෙකු යන්නේ වෙනස කොහොමද? අන්ඩර් ග්‍රැජුවේට් නැහැ පෝස්ට් ග්‍රැජුවේට් කියන එක තමයි. <laughs> ඈ අන්ඩර් ග්‍රැජුවේට් කියලා කියන්නේ ෂුවර් යුනිවර්සිටි එකේ තාම ඩිග්‍රී ලැබලා නැහැ. ඔහු සෝවාන් මාර්ගස්ථයි. පෝස්ට් ග්‍රැජුවේට් කියලා කියන්නේ ඔහු ඩිග්‍රී ලැබලා තියෙනවා. උඩෝන්නම් ඊගා ඩිග්‍රීට යන්න පුළුවන්. හැබැයි ඩිග්‍රී හම්බෙලා උඩ. යුනිවර්සිටි යනවා කියන එක දෙල්ලම නෙවෙයිනේ මං කියන්නේ. මේ ප්‍රශ්නේ අම්බරේ මේකට අදාළ නැහැ. ඊළඟ මාර්ගයට අපි පොඩක් කරන්නේ වැඩන්නේ. ඔය ඒව නිකන් අපි අපි කියන වචනේ දැන් දෙවෙනි දෙකටත් අපි ඕක කරනවා. සක්දා ගම්බිය හදේ කියනකොට මේක අතරිනුනේ කියන මේ අදහසක් තියෙන එක ඒක ඒක ඒක විස්තර කරලා දෙන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට යනකම් මාස්ටර් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. මාස්ටර් කරනවානේ. මාස්ටර් කරන එක නැවත නැවත කරලා පළවෙනි ධ්‍යානෙට වදිනවා, සමවදිනවා. ඉසල පුළුවන් තරම් ඉඳලා බලනවා. ඊට පස්සේ විනාඩි 5න් 10න් ඉඳලා නැගිටිනවා. ආටිෆිෂල් නැගිටිව විනාඩි 5ක් ඉන්නවා නැගිටින නැගිටලා ආ මේක විතක්ක කොහොමද වැඩ කරන්නේ විචාර සුඛ ඒකාග්‍රතාව ඊට පස්සේ මේ පහ මේකට තියෙනකොට කොහොමද නීවරණ ආපුවාම කොහොමද කියලා අර විතක් ධානය හිත ඇනලයිස් කරනකොට සමාධියක් නැහැ සමාධිය කරන්න බෑ ඒක ඒක සමාධිය ප්‍රතිපක්ෂයි ඇනලිටිකල් මයින්ඩ් එක සමාධිය ප්‍රතිපක්ෂයි එහෙම කරනවා ආය හිත අලුස් වෙනවා එතකොට ඒක නිසා මහසි පාවසයිට් ලියලා තියෙනවා සමාධිය බහුලීකృత කරකරනද ප්‍රතිවේක්ෂාව අඩු කරන්න කියලා. ප්‍රතිවේක්ෂාව වැඩි කළා සමාජය අඩු වුණොත් එimhe එපා වෙලා නැගිටලා යන්න වෙනවා. සමාජය පුළුවන් තරම් වැඩි කළා වරින් වර නැගිටලා ඒක ඇනලයිස් කර කර බලන්න. කොහොම ලක්ෂ වාරයක් කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රථම ධානයේ මුලැමැදාක දකින්නේ. ඇති හැටි දකින්නේ. ඒක ලියවලා පැයක් විතර ඉන්නකොට ප්‍රථම ධානයේට සමවදිනකොට ලොකු සිලිලාරයක් තියෙනවා. පැයක් විතර යනකොට ඉබේම හිත ඒක එපා වෙලා නැගිටිනවා. ඇයි ඒ? අච්චර ධානය හොඳ එකක් නම් විතක්ක ਵਿਚාර සහිත එකක් නම් ඇයි නැගිටින්නේ ඕනම දෙයක් වැඩි කාලයක් යනකොට පහු පහු වෙනකොට පහු කොහු වෙනවයි කියන එක න්‍යාය ධර්මයක්. ඒක දන්නේ නැතුව මේ පළවෙනි ධානය පවා බොහෝ කල් ඉන්නකොට ඒ අදීනව පහළ වෙනවා විතක්ක ਵਿਚාර හිතුවක්කාර වෙනවා මනසකාරී කඩලා යනවා. එතකොට යාට තේරෙනවා විත පළවෙනි ධානය ධානංග පහක් සහිතයි විතක්ක ਵਿਚාර බීජ එකක් කතාවක්. ඒකේ ටික කාලයක් ඉන්නකම් හොඳයි. ඊට පස්සේ විතක්ක ਵਿਚාර නැහැට අහන්න නැතුව යනවා. එහෙනම් මට විතක්ක ਵਿਚාර දෙක නැති. ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවෙන්දි ප්‍රණීත ධානයක පමණක් සහිත. දෙවෙනි ධානයට ගියොත් කොහොමද කියලා හිතනකොට පළවෙනි ධානයේ පාච්චල් වෙලා ඉවරනේ. පාච්චල් වෙන්නේ නැතුව දෙවෙනි එකට යන්න බෑනේ. ඉතින් ඒක නිග්‍රහයක් නෙවෙයි. ඒක ප්‍රොමෝෂන් එකක්. ඒ වගේම තමයි පළවෙනි අපි මේ සෝහන් මාර්ගයට ආවා. ඒ ආපු දවස්වල අම්මේ පාටි දාගෙන අල්ලපු ගෙදර වලට කියාගෙන ඉතින් නටනටා ඉන්නවා. ඔක ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් ගන්නවා කාමරාග පිටික දෙක කොච්චර තියෙද්දි තෙල්ලන් දාන්න. මට තරම් වෙන්නේ මේ කාමරාග පිටික නිසා ඊට පස්සේ මම මේ විදිහටම හිටියොත් නම් මේක දිගට කරගෙන යන්න හම් වෙන්නේ නැහැ. මගේ තත්තර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඊගායකට සටන් යුද ප්‍රකාශ කරන්න වෙනවා. ඊගායට යුද ප්‍රකාශ කරනවා කියන්නේ මේක පාගා දැමීමක්. හැබැයි දැන් පාගා දාන්නේ ආධිනව දැනගෙන. ඒකට ගිහිල්ලා ඒක අත් විදලා යම් යම් ආනිසංශ ටිකක් තියෙනවා. නමුත් මේ ආනිසංශ එන්න එන්න රිෆයින් කරේ නැත්තම් මේ ආනිසංශ ෆ්ලැට් ඔෆ් වෙලා යනවා. ඒක ඒක ස්ටේල් වෙලා යනවා. ඒක ෆ්ලැට් බෝඩ බෝඩම් එකට යනවා. බෝඩම් එක ඉතාම වැදගත් ලක්ෂණයක් අලුත් තැනකට යන්න. හැබැයි බෝඩම් එක ද්වේෂෙන් ගන්න එපා. බෝඩම් එක කන්ස්ට්‍රක්ටිව් පැත්තට ගන්න. බෝඩම් එක විශ්තු මහරා ගිය ගමන් ඒ බෝඩම් නිසයි අපි ගායකට නැගෙන්නේ. ඒ නිසා බුදුජානනාංශගේ ක්‍රමය තෝක තෝකං කණේ කණේ. ටිකෙන් ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා. මොන්නම දෙයක් ලැබුණාටවත් සතුටු වෙන්නේ නැහැ. ඒක කරගෙන කරගෙන යනකොට වෙනවා මේ මෙච්චර සිල්ලාරික උපයාගත්ත දේ ටික කාලෙකින් පා වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔබේ දෝෂයක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. ඒකට කියන ඕපනයික ගුණය කියලා. එන්න එන්න එන්න ඉහළදී ඒක තල්ලු කරන ගතියක් තියෙනවා. ඒ තල්ලු කරන ගතියෙන් පහත් පහත්තේ අතහැර දැමීම ද්වේෂයෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. හොඳයි වඩා හොඳයි දැක්කට පස්සේ වඩා හොඳේ නාමයෙන් හොඳ ප්‍රහාණය කරනවා. තාම හොඳටවත් එන්න බැරි එක නා කියයි මෝහ කාලා කන්නේ නෙමෙයි හොඳනේ අයින් කරන්න කියලා. මේ මිනිස්සේ බලන්නේ හොඳයි වඩා හොඳයි අතර කම්පැරිසන් එකක් එතකොට හොඳ හොඳ නැහැ. හොඳ නෑම නෙවෙයි සංසන්දනාත්මකව වඩා හොඳ හොඳයි. ඒක මේ සාමාන්‍ය ලෝකයට පේන්නේ නැහැ. එතෙන් ගිය කෙනාට තමයි පේන්නේ. දැන් තේරුණා වගේ ඔළුව වනන්නේ නිකන් හරියට. ඈ? ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. තරුණී ස්වාමීන් වහන්සේ කුසල මූලපත්‍ය සංඛාරා නමින් ආරම්භ වී යන පටිච්චසමුප්පාදයේ යෙදෙන්නේ කොයි අවස්ථාවකද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එවෙන්ම කාමාවචර කුසාසිතකදී අවිද්‍යාව වේදෙනවාද නැද්ද යන්නද පහදා දෙන්න. පිරුවන් සරණයි. මේ විශේෂයට මම මෙච්චර දක්ෂ නැහැ. නමුත් කුසල මූලකා සංඛාරා කියන එක කොතනද තියෙන කියලා මම නම් දන්නේ නැහැ. ඒ කොහෙන්ද ගත්තේ කිව්වොත් අපිට ඒ සෝස් එකට ගිහිල්ලා මට බලන්න පුළුවන්. ඈ? ඒක ඒ කන්ටෙක්ස්ට් එක බලන්න ඕනේ. ඒ කියන්නේ සංස්කාර කුසල මූල. ඔය හරහා කරන දන්නේ පුඤ්ඤාபிසංකාර පැත්ත. සියලු සංස්කාර, සබ්බේ සංඛාර අනිච්ච, සබ්බේ සංඛාර දුක්ඛ කියනකොට වෙන කන්ටෙක්ස්ට් එකක් තියෙනවා. සියලු සංස්කාරයන් දුක පිණිස පිටනවා. නිසා කුසල ධර්ම වලින් සංස්කාර පටන් ගන්නවයි කියලා කියන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික පැත්ත. ඒක කතා කරන්න ගියොත් ලෝකෝත්තර පැත්ත අතාරලා දෙනවා. කන්ටෙක්ස්ට් එකත් එක්ක කල්පනා කරලා බලන්න ඕනේ. කල්පනා කරලා බලනකොට ඔය ඔය අදින්න හදන්නේ පල්ලෙහා තට්ටුවට. ඒ කියන්නේ මේ පින් කිරීමේ අදහසින් උපදීපක්ෂයේ සහිත මේ සාසව සහිත වූ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරා. නමුත් ඒකට යන්නේ ඒක අතහැරලා අරිය අනාසව ලෝකුත්තර මග්ගක් ගාවලට යන්නේ. ඒ නිසා මේක ඉහළයකට යන්න ඉස්සර වෙලා හදන පදනම. ඒ නිසා අභිධර්මයේදී නැත්නම් අටුවා විග්‍රහවලදී මේ හැම එකක්ම විස්තර කරන්න ගිහිල්ලා හරියට භාවනා කරන එකනට වික්ෂිප්තතාවය ඇති කරනවා. ඒක ඇත්තටම දැනගත්තයි නොදැනගත්තයි කියලා භාවනාවේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රායෝගික දෙයට එච්චර වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා හැම වෙලාවටම බාධා කරන්නේ නැහැ කියලා බුදු පන්සිවාස කියනවා මේ දැනුම ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන එක නා මේ ගන්න තියෙන දේ ගන්න නැත්නම් අයින් කරගෙන. නැත්තම් භාවනා කරනකොට ඕවා කල්පනා කරනවා කියලා කියන්නේ ඒකාන්තව වර්තමාන මොහොත පැනලා. කදාකත් වර්තමාන මොහොතේ සතියේ ඉඳගෙන ඕකේ ඉන්නේ. දැන් අනිවාර්යයෙන්ම කොහරි පොතක තිබුණ එකක් හැබැයි වර්තමානයේ නැහැ. ඉතින් ඒක නිසා මේ වඩා හොඳ ගතියදී හොඳ හරින එකක් කරන මට. මම මම බලන්නේ මේ විදිහට. ඉතින් මේ වගේ දේවල් මම කියන්නේ මූලධර්ම සඳහා මූලධර්ම හදාරනවා. මේ භාවනා මධ්‍යස්ථානදී අපි කරන්නේ සතිපට්ඨාන වඩන එක තමයි. ඒ මූලධර්ම පාඩම් ගන්නන එක ඒක වෙනම පන්තියක් පවත් ගන්න වෙනවා. මම ඒක දක්ෂත් නැහැ ඒකට. මොකද මට පේනවා ඒක මේ කාලය විනාශ කිරීමක් කියලා. කාලය නාස්ති කිරීමක් මේ වෙලාවේ තියෙන පුළුවන් තරම් සතිය ගත කරන එකයි. එතකොට එතකොට තේරෙයි මොන සංස්කාරයක් ආවත් මේ අමාවීමක් තමයි එතන තියෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියන එකද ওই පදයේ අර අර කොන්ටෙක්ස්ට් එක දාලා බලුවොත් තේරෙනව නැත්නම් ওই පදේ විරස් වෙනවා. ඒකත් එකයි අර මම හිතුවේ අපි මේ භවංගය ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න ගියාම අපිට වර්තමාන මොහොතේ ඉන්න වෙලාව වෙන්නේ නැහැ. තර්ක දිගේ එකින් එකට එකින් එකට යන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් අපිට කරන්න තියෙන්නේ ගැටුමක් ඇති කරන්න තුව බහතබලා අපේ ජීවිතයට අදාළ වෙනවා නම් විතරක් අපි කතා කරනවා. ප්‍රැක්ටිකල් ලයිෆ් එකට භාවන ජීව අදාළ දේවල් අනිත් දේවල් සඳහා කාලේ අයින් කරන එක කරන්න. සෝනමාය වුණා තමයි නැත්නම් විදිහට ඔසෝනවා හිතලා යනවා. දැන් තමයි ඒක කර කර ඉඳලා වහන්සේගේම උපදේශයන්ව මම පටන් ගත්ත ඒක වචනේ කියන්නේ නැතුව ඒ ක්‍රියාවලිය බලා ඉන්න වර්ඩ් එක දාන්න. එනි කිරීම නිකන් බලනවා විතරයි. වචන පාවිච්චි කරන්නේ හිතින්වත් පාවිච්චි කරන්නේ. ඊට ඒකත් මෙනෙහි කිරීම මෙන්නේ ඒ අර එක තනතුරේ දෝරන්නේ. වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඒ තමයි මම කියන්නේ මෙනෙහි කිරීම කියන වචනෙට භාවනාවට නොබැස සතිය අඳුරන්නේ නැති එකනේ කාර්යයක්. සතිය හදීගෙන එනකොට එනකොට මේකේ අර්ථය වෙනස් වෙනවා. තව ඉහළින් ඉඳලා පල්ලෙහාට බලනකොට ඒත් වෙනස්. ඒ කියන්නේ අපිට බොහෝ අරමුණු තියේදී අදාළ අරමුණට යන්න නම් අදාළ අරමුණේ නම කියලා කතා කරන්න එපා. ඒක තමයි අපි එතන මෙතන මනසිකාරය කියලා කියන්නේ සලක්ෂණේ සලකුණු කිරීම. හොසවනවා, යවනවා, තබනවා කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට මේක හාමුණා ඉස්සලා ඉබේ කරනකොට අනුන්ගේ දෙයක් වගේ බලනකොට පේනවා මේ මෙනෙහි කිරීම කරදරයක් ඇතන. ඒක නිකන් අර නිදාගත්ත බබාට නැලවි කවි කියනවා වගේ. බබා නිදා ගන්නලා එතකොට බලන්න තියෙන්නේ මෙනෙහි නොකර අරමුණේත් එක්කම හිත සමාන්තරව යනවා. නම් කිරීමක් අවශ්‍ය නැහැ. පිට යනවා නෙවෙයි අරමුණේ ඉන්න බව දන්නවා. හැබැයි හිත මෙනෙහි කිරීම සහ බැලීම කියන දෙකටම හැවිලා නැහැ. දැන් බැලීම පමණයි. එතකොට හරි පවර්ෆුල්. කියන්නේ බලය දෙකට කැඩලා නැහැ. ඒකෝල තමයි තේරෙන පටන් අර ගන්නවා මේ වෙනකොට අනුන්ගේ දෙයක් වගේ පේන්නේ. අනායාසයෙන් සිද්ධ වෙන්නේ. අනායාසයෙන් නැති වෙලාවේ මේක කරන්න බෑ. එතකොට මෙනේ කිරීම ඕන වෙනවා. ඊළඟට කරලා නැහැ. මම මෙතෙක් මම කියන්නේ යනකොට ඒ යනෙට පුළු දානවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ පන්තියේ නමන ගහනකොට ටීචර් අත උස්සන එක තියෙනවනේ. ඒ වගේ තමයි බොහෝ දේවල් තියෙනකොට Tamange හිත අරමුණක් නැතුව එල්ලයක් නැතුව දඟලනවා අවශ්‍ය දේ නම කියනකොට ඒකත් එක්ක මුලිච්චන ගතියක් තියෙනවා. ඒකදී නෑ අර කියන එකයි මේ දෙකයි බේරගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. JVP කාලේ කොල්ලෝ එක එක දඟල අපරාධ කරලා පැන්න හැමදාම. පෙන්නට පස්සේ ගවර්න්මන්ට් ලිස්ට් එකේ හිටියා. හැබැයි වෙන සොසයිටි එකේ ඉන්නේ වෙන නමකින් ඉන්නේ. පෙර දිනේ ඇවිල්ලා හිටියා වරපතලම එකෙක්. ඒ CID එකෙන් ආපු මහත්තයෙක් අපේ ගෙදර ඉන්න සිද්ධ වුණා. ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නික් එක. දැන් මේ මිනිස්සයා මෙහි ආවට පස්සේ මෙයා ත්‍ස්තවාදී මෙතෙන් ඇවිල්ලා ඉනවා. මෙයා වෙන නමක් දීලා තියෙනවා. යාළුවෝ ඔක්කොටම කියලා තිනවා මට අහවල් නම කියලා කතා කරපන් කියලා. සරත් නම නම හැබැයි දැන් මෙතන සමාජය ඔක්කොම නිමල් කියලා කතා කරන්නේ. ඒ CIA කාර්යය ගිහිල්ලා සරත් කියලා කතා කරපු ගමන් ගැස්සෙනවා. ඒ ඒ ගස්සලා මෙයා නමල ගන්න නම් මේතු මහරතන් වහන්සේ 30 කියලා කෙලින්ම කතා කරද්දී රජුරණ මොකද උනේ? මට නම කියලා කතා කරා. මේ ලංකාවේ එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. ඒ විදිහට ඕන කෙනෙක් නම කියපු ගමන් මස නතු කරගන්න පුළුවන් ගතියක් තියෙන එක තමයි ඔය මේ විතක්කේ තියෙන සුවිශේෂී කාන්දන් ශක්තිය. ඒක නිසා අපි මෙයා ඔක්කොම නිමල් නිමල් කියලා කියන්නේ මෙයාට කියලා සරත් මෙහෙනවා කියලා මුණ දිහා බලන කතා කරුවොත් මේම දිය වෙලා යනවා. ඒක තමයි වෙලා තියෙන විජේගිරට. ඒ කියන්නේ විජේගිරගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් යුනිවර්සිටි ආමිකාරෙක් යාළු කරවලා අල්ලගත්තට පස්සේ ගලෝ දැන් අහවල් තැන ඉන්නේ අහවල් නම් කතා කරන්නේ. ඩෙන්ටි කාඩ් එක මේකයි කියලා. පස්සේ මිනිස්සු ළඟට ගිහලා ඩෙන්ටි කාඩ් එක දීලා මූණට පෙන්නකොටම කතා මොකොත් නැතිවලු ඒ වෙනම ගේක ඉඳලා තියෙන්නේ බල්ලෙක් ඉන්නවා ගෙදර. ඒ බල්ලට කෑම ටිකක් දෙන්න ඕනේ මම නැතුවට කමන්නේ නැහැ මම ඉස්සර කඩේට ගිහිල්ලා මුදලාට සල්ලි ටිකක් දීලා එන්න බල්ලට මම නැතුවට කන්න දෙන්න ඊට පස්සේ ඕන දෙයක් කරන්න කියලා. එයා දන්නවා ඊට පස්සේ හෙල්ලෙන්න ඉඩක් නැහැ කියලා. තොරතුරු ටික දීපු ගමන්. හැරුවේ රුවේ නැසෙ මියා දැනගත්තා ආය ඇඟෙන්න බෑ. එතකොට ඉප්ලෙවෙන් ගොඩ කාලයකට පස්සේ. ඒක කියලා හරියට යාගේ නම කියලා කතා කරොත් මා ඥානපෝණි කාමතුරු ලියලා තියෙනවා. යක්ක ඔක්කොටම එන්න කියලා. මතුරනකොට එන්නේ සීරියාකානම් ආ සීරිමස්සිනා කිව්වොත් ඌ සරෙන්ඩර් කරනවලු. සීරිමාගේ සීරියාකාට මොකද වෙන නම් මේකනේ යකක් කියනවා කතා කරපුවම ඌ දන්නවා ඌ පොට වරද්දාගෙන තියෙන්නේ කියලා. ඇවිල්ලා පැනලා කනවා. යකෙකුට නම කියලා කතා කරුවොත් යක්කු බොරු කියන්නේ කියන්නේ. අපේ යක්කු නේවට. කිව්වොත් බොරුවා. යකාගේ නම කියලා කතා කරන්න පුළුවන් ඒක පුදුම වික්‍රමාන්විත දෙයක්. ඒ නිසා කෙලෙසයකට නම කියලා කතා කරන්න පුළුවන් නම් බොහෝ දේවල් අතර මට මේ මේ අහවල් ප්‍රොඩක්ට් එක මේකයි ගන්න ඕනේ කියලා කිව්වනම් ඒකෙන් හරියට මිස්කොමියුනිකේෂන් අස් වෙනවා. ඒක වැඩියෙන්ම දිනු කරලා වැඩියෙන්ම ප්‍රයෝජන දාපු හැමතෝ තමයි මහසිසයලු. ඒ නිසා අර සෝලේ ලෙරිස් කියන පොතේ අලියලා තියෙනවා. මේ මහසිසයඩෝගේ මේ මෙනෙහි කිරීම ක්‍රම නොතිබෙන්න කවදාකවත් බුද්ධ ධර්ම වෙස්ට් එකට යන්නේ නැහැ කියලා. මෙච්චර බහුල කාර්යබහුල ඉන්න මිනිස්සුයෙකුට ඔක්කොම තියදී එකට අවධානය යොමු කරන්න නම් මෙනෙහි කිරීම කියන පොඩි ළමයි ආයන්නේ, අල්මයන්නේ, මායන්නේ කියන ක්‍රමේ නොවර්ධින වෙලාව නොබෝ කලකින් බාලන්සපන්ති කියලා පැත්තට ගියාම ආයන්නාල් පායන මායන කියන්න ඕනේ නැහැ. අම්මා කියලා කියන්න පුළුවන්. දැන් අපේ ඉස්කෝල යන කාලේ සාමා මාමා ආවයි කියලා පටන් අරගන්න. අපි ඉස්කෝලේ ඉස්කෝල පුංචි කාලේ යනකොට ආයනෝ හල්මයිනෝ ආය ආ පහුවෙනකොට නව අධ්‍යාපනයේ සාමා මාමා ආවයි කියලා පටන් අරගන්න. ඒක මම ඔය පොත දීලා power of mindfulness දීපු ගමන් මම ධම්මික හමුරණ චෝදනා කරා. මේකත් කන්ඩිෂන් කිරිලක් නේ කියලා. මම මේ සැරේ ඊට පස්සේ හුඟා පැති විකාර පස්සේ මට මතකද ඉස්සල්ලාම සැරේ දැන් මහලුකොට සත්‍ය ගැන කතා කරාට මේ පොත කියන පළවෙනි හැදෙඹ රියක් කරාන ඔකට මතකද කියලා. ඒ එකක් කොටු කරන්න හදන එක කන්ඩිෂනින් එකක් කියලා. ඒක නිසා සමහර චරිත වලට ඒක ඕනේ නැහැ. නමුත් පොදුවේ කියලා දෙනකොට කියන්න ඕනේ හැම දෙයකටම යොදන්න ශක්තිය අපිට නැහැ. අපිට තියෙන ශක්තිය අපි එකට යොමු කරනවා. ඒ ඒ දේ නම කියලා මේ ඒ දේ විතරක් කන්ෆ්‍රන්ට් කිරීමෙන් හරහා ඒක හරහා අනිත්ව යන්නුලා සමහරට පුළුවන් ඇති. ඔක්කොම තියේදී ඒකට අවධානය යොමු කරන්න. නැත්නම් එයා දන්නවා වෙලාව කොහොමද කරන්නේ කියලා. ඒ දෙකටම ඉඩ තියෙනවා. Soldiers that are coming fighting, they want to travel now. So I'm going to be out. You used to have නෑ ඒක මට කරපු චෝදනාවක් වෙන හාමුදුර කෙනෙක් මේ හාමුදුර මෙච්චර මේ මේ සාමාන්‍ය සක්මන් භාවනා ගැන අගය කරන්න හදනවා සක්මන් වම දකුණ කරලා කියන්න හදනවා එහෙම නම් ඉතින් ආමිගේ කට්ටිය දැන් රහත් වෙලා තියෙන්න eBay මෙච්චර සක්මන් කරනෝනේ වම දකුණ ඇතුව කියලා ඉතින් ඒක අර වම දකුණවත් කරගන්න බැරි කෙනා ඒකට යොමු කරගන්නකම් වම දකුණ කියනවා ඊට පස්සේ left left left left කියලා විතරයි කියන්නේ left right කියලා එන්නේ එන්නේ අඩුවනවා ඒක අර පටන් ගන්නකොට සියලු දෙනාම එක මට්ටමකට ගණ්ඩත් මොන්ඩිසෝරි ලෙවල් එක පළවෙනි පත්‍ය පළවෙනි දේ හඳුන්වා දීම සඳහාත් කරන මේ මෙනෙහි කිරීමේ ක්‍රමය සමථ භාවනා කරන කට්ටිය හේට් කරනවා. සමථ භාවනා කරන හැම කෙනාම මෙනෙහි කිරීමේ ක්‍රමය දොස් කියනවා. නමුත් මෙනෙහි කිරීමේ ක්‍රමය මුලපාදලා දෙන්න ගෙපල සකස් කරන්න අඩිය සකස් කිරීමේදී ප්‍රෝධය නැති නිසා බිග්ිනර්ස් මයින්ඩ් වෙනකොට ඒක තියාගන්න කියන හැබැයි හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ නැහැ. තමන් ඒ පටන් ගන්නකොටම ඉඳ ගන්නකොටම කාම් ඩවුන් වෙනවා ආනපන යන්න ඕනේ නැහැ. මෙනි කිරීම යන්න ඕනේ නැහැ. කෙලින්ම කාම් ඩවුන් එක යනවා. යම් වෙලාවක හරි ගියේ නැත්තම් don't lose your heart you can start right from the ආස්වාද ප්‍රසවාස. ඒක නිසා ඒක සිස්ටම් එකක් විදිහට තියාගෙන ඉන්න එක විතරයි මෙතන අදහස් කරන්නේ. ස්වාමීන් වහන්සේ නන්ද කුමාරාට දෙවඟනක් දෙන පොරොන්දුව මත බුදුන් වහන්සේ ඔහුට භාවනා කිරීමට පැවසියේ. පසුව භාවනා කර නන්ද කුමාරා මාර්ගඵලවලට එළඹිය. තණ්හාවක් කරමුණු කර මෙසේ භාවනා කර තණ්හාව ශේ කළ මාර්ග තණ්හාව ශේ කර මාර්ගඵලයකට පැමිණිය හැකිදයි. මේකට සම්‍යක් ප්‍රයෝග කියනවා. මේ දිහා ඇහුවේ මම දැන් සම්‍යක් ප්‍රයෝග ප්‍රශ්නයක්. ඉතින් මේ තියෙන උත්තරෙ තියෙන්නේ. දැන් ඔය ගිහිලා තියෙන්නේ කට්ටක් අයින් කරන කට්ටක් ඕන. හොරෙක් කල්ලන්න හොරෙක් ඕන. කනට වතුර ටිකක් ගියොත් වතුර ගන්න කනට වතුර බින්දක් දාන්න ඕන. ඒ ඒක ටෙක්නික් එක හරියට පාවිච්චි කරන්න දන්නවනම් කට්ටක් අයින් කරන්නේ කට්ටෙම තමයි. ඒ නිසා නන්ද ආමරණ කිව්වේ ලොකු සාන්නාද කියනකොට මට hina යනවා කියපු වෙලාවේ. ඇන්දී උන්ටට පුදි 10ට විතර බඩ උඩ අත් දෙක තියාගෙන මම අත ඉවරලා යන්න හදන වෙලාවේ මම මේ නම කල්පනා කරේ මේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන ක්‍රමය. ඒක කියවන්න ඕන නන්දෝවාසීතේ. දෙවඟනම් පෙන්නලා බුදුහාම කියනවා නන්ද බලපන් කකුල් දිහා. පරි කකුල් වගේනේ. ඔබට ආස හිතෙන්නේ නැද්ද කියලා අහනවා. නිකන් බලන්න කන්ටෙක්ස්ට් එකත් එක්ක බලලා මේ බුදු කෙනෙක් පෙන්නන කමටහනක්. දෙවඟනම් පෙන්නලා බලපන් නන්ද මේ දෙවඟනම් කකුල් දිහා. පරි කකුල් වගේදී කැමති නැද්ද එතකොට තමයි නන්ද කුමාරයා කියන මගදී පෙන්නපු පුලුටු ඇඳිරි වගේ තමයි ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කල් ආදරය කරපු ජනපද කල්යාණි මේකක් ගන්න තියෙනවා නම් ඔබ වහන්සේ මගේ සහෝදරියකටත් වැඩිය බුදු කෙනෙකුටත් වැඩිය වටිනවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ෆුල් භාවනා කරනවලු ළඟියන සාමනීරවරු අහනවලු දේවගණක් හම්බුණාද නන්දාමලට වස විලජ්ජයිලු මුන්න විජේවත් කරන්න බලලා ඉඳගෙන භාවනා කරන හැම වෙලාවෙම කට්ටිය ඔච්චම් කරනවලු ඉතින් ජනපද කල්යاني කොහොම හිටියද කිව්වනම් දැක්කනම් මොනවා කියයිද භාවනා කරන දැක්කනම් ඒකට පස්සේ සින්දුවක් තියෙනවා මේ මාපෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිගා කියලා ඒ කියන්නේ බුදුහාමර කියන දේ අහන්නේ නැහැ මම තාම ජනපද කල්යාණිට ප්‍රේම කරනවා කියලා කරන්න පුළුවන්. නමුත් ඒකෙදී කරන මේ මේ ඒවට කියන්නේ දේශනා විලාස. බුදුරජාණන්සේ අවශ්‍ය තැනට හරියට ඇනේ ගහනවා. හැබැයි ලබන අත් නෙවෙයි. මේ ආත්මයෙන් ප්‍රතිඵල ආරම්භ වෙනවා. ලබන ආත්මයට ගියා නම් අන්න බුදුරජාණන්සේ කරපු වැඩේ නිමක් පේන්නේ නැහැ මේ ලෝකේ. ඒ නිමක් පෙනීම සඳහා බුදුරජාණන්සේ පාවිච්චි කරන ක්‍රමවලදී බුදුරජාණන්සේට මේ ක්‍රමේ පාවිච්චි කරන්න බෑයි කියලා කිසිම සීමාවක් නැහැ. ඒක තමයි බුදුරජාණන්සේගේ තියෙන ඒ ඒ ශේෂ්ත්‍රයේ අධිකාරී ශක්තියක් තියෙනවා. හරියටම දන්නවා. හරියටම මිටියෙන් ගහන්නේ අනේටම තමයි. ඉතින් ඒක මෑත කාලේ පහළ වෙච්ච හැම දක්ෂ ගුරුවරයෙක් කියහම හදලා බලනකොට ඇයි ට්‍රැඩිෂන් එකම නෙවෙයි කර කරන්නේ. හොඳට ස්ටඩි කරනවා. ස්ටඩි කරලා ඒ සෙන් මාස්ටර්ස්ලා සෙන් කතාවලියක හරියට තියෙනවා. මන හාමුදුරු කෙනෙක් ඒ හරියට රෙගුලර් මෙඩිටේෂන් කරන්න කම්මැලි හාමුදුරන්. ඉඳ ගන්න කම්මැලි. හරියට ඉඳ ගන්නවා, සක්මන් කරනවා, ඉඳ ගන්නවා. ඒ හාමුදුරු කරන දේ හැන්දෑවේ 6ට තියෙන පහමාට තියෙන සිටින් එකේ කැලිපයින්. කැලේ පැනලා ළඟටලා ඉන්නකොට කන්ද උඩදී ඉර බහිනවා පේනවා. පුදුමාකාර රසනයි. ඉතින් මේ හඳු ෆුල්ලි ඇබ්සෝබ්. බයම ඉඳලා ආපු ගමන් සන්තෝෂර මාස්ටර්ට කියනවා. "දැන් එතකොට මම අහුවෙලා ඉවරයි. ඇත්තටම සිටින් එකට ඇවිල්ලා නැහැ. ඒක මට මතක නැහැ දැන්." මාස්ටර් ඇවිල්ලා කියනවා "සර්, වාදිර පිං සිද්ධ වෙනවා. අද දැකපු දර්ශනය. ඒකේ තියෙන මේ ඇට්‍රැක්ටිව්නස් එක කියලා වැඩක් නැහැ කියනවා මාස්ටර් උත්තර කන රත් වෙන දෙයක් අහලා කියනවා උඹේ ඔය එක දැකපු හිත ඔయిత වැඩි ලස්සනයි බුදුජානන්සේ කියලා තියෙනවා චිත්තම් බික්කවේ චිත්තතරං මේ මොකද්ද බුදුන් කියනවා කට්ටියකින් චරණ චිත්‍රය දැකලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඒ කාලේ දෙනු තා වඩලා චිත්‍රය. ඒ ඔක්කොම කියන ඕකේල මහණෙනි හිත චරණ චිත්‍රයටදී චිත්තතරයි කියලා. ඉතින් ඒක ඒක උගන්වන්නේ හොඳට කනට රත් වෙන්න එකක් ගහලා. ගහලා කියන ඔබ දන්නවද මේ දැකපු හිත ওই දර්ශනයට වැඩිය චිත්තතරයි කියලා. ඉතින් සාමාන්‍ය කන්ට ගහilla ඒ කරුණාවයි මෛත්‍රියයි එකට යන්නේ කන රත් වෙනවනේ. අවබෝධ අවබෝධ කරපස්සේ ආයි ගාව ගුරු හොඳම ගෝලයා බවටපත් වෙනවා. කාරණාව කියලා දෙන්න ඕන වෙනකොට මේ පාවිච්චි කරන ටූල් එක පාවිච්චි කරන ක්‍රමයේ ඒ ගුරුවරට ස්පෙસિෆික්. ස්වාමීන් වහන්සේ විසාකා මාතාව හත්වැනි දිවියේදීම සෝවාන් වී සිටියේ නම් ඇය විවාහ වී දරුවන් ලැබීම සහ හැදීමට ඒ බාධාවක් වූයේ කෙසේද? ඇය අවරණ පැළඳ සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එසේනම් ඇය තුළ තණ්හා මාන දිට්ඨි ඉවත්ව තිබුණේ නැද්ද? පහදා දෙන්න පුළුවන් සර්. අයිට හොඳම උත්තරේ විසාකාගේ මහන්න තිබුණා. නමුත් දැන් පමයි. නමුත් අපි සෝවාන් කෙනෙක් කියලා රාමු කරන එකයි සෝවාන් තත්වේ සම්පූර්ණ වෙනස් දෙකක්. සෝවන් වෙනකොට තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති එක විතරයි. එහෙම නැත්නම් රැස් වෙයි දෙන්නයි 18 රියන් වෙන්නයි ඒව මොකුත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔය අපි හිතානේ හිටියට මේ සෝවන් වෙනකොට අරකයි මේකයි කියලා. ඒක තනි කර භාවනා නොකරපු අයගේ තියෙන මනෝ විකාරය. සෝවන් වුණාට පස්සේ ඕන තරම් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හොඳ ලස්සනට තමන්ගේ යන තැනකට ගැලපෙන විදිහට හැඩ වැඩ වෙලා යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා දන්නවා මේ නාටකෙදි මට මේ මේ වෙලාවේ මේ භූමිකාව මෙච්චරයි ඉවරයි. ඒක නේ ඇඳුම දාලා ගියා පොඩ්ඩ බැරි වුණා. ඒක අතල දැම්මනේ. මේල පළඳන නැතුණයි කියලා අම්මෝ අඬන්න දඟලන්න කියන එක පළඳලා වික්ලා මාලිගාවක් ඇදුවා. ඒ නිසා ලැබෙන මොනම දෙයක්වත් අපිට මේ කෙලෙසයක් ඇති කරන්නේ නොලැබිච්ච දේවල් හොයන්න ගියොත් තමයි කෙලෙසි. ඒ නිසා අපි කොච්චර නිහතමානී වෙන්න ගියත් පෙරපිට තියෙනවා නම් අපිට හිතූ පැතු සම්පත් හම්බ වෙනවා. ඒකට ද්වේෂ කරන්න එපා. ඊව දැකලා අනිකුල ඊර්ෂ්‍යා කරන්න හිතන්න නැත්නම් මේක වළක්වන්න බෑ. ඒ Taman දීලා තියෙනවා නම් ඒක ලැබෙනවා. ඉතින් අර සුචරිතවාදී අදහසක් එහෙනම් මේ මේ සීලබත පරාමාශයක් තියෙන එකනට සෝවාන් කෙනා ගැන චිත්‍රයක් අඳගෙන ඉන්නවා යා. කදාකවත් Taman සුවන් වෙච්ච දවසකෝ ඇත්ත සුවන් කියන දවසකෝ ඒ චිත්‍ර කවදාව හිට වෙන්නේ නැහැ. ඒක හොඳම නිදර්ශනය කියන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඉන්න අපේ උඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මෛත්‍රී බුදුහාමතු වෙනකම්. කොහොමද අඳුනන්නේ? ඈ? ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. දෙන්නෙක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඈ? හරි හරි. ඉතින් ඒක නිසා ඒකෙම පේනවනේ දැන් අපිට පින්තූරෙන් බලන හැටි කොහොමද අඳුරන්නේ? අපිට මේ සත්පුරුෂයෙක්වත් අඳුර ගන්න බැරි කාලේ මේ සිවුර ඇඳගෙන අනන්තවත් පිස්සු කෙලන මිනිස්සු ඉන්නවා. ඉහිවෙ ඉඳගෙන බොන්දට මහනකම් වගේ දහස් කරන මිනිස්සු ඉඳද්දි ගුණේ දන්නේ නැත්නම් අපිට කොහොමද අඳුරන්න පුළුවන්? තමන් ළඟ ගුණ නැතුව කවුරුත් අඳුරන්න බෑ. ඒක නිසා මේ සෝවන් වෙච්ච නැති කෙනා සෝවන් වෙච්ච කෙනාගෙන හොයන්න යනකොට සර්වචනදී සඳහන් කරලා තියෙනවා. manuss ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට භූමාට දෙයියෝ වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ ශරීර සූක්ෂම. හැබැයි භූමාට දෙයියන්න මිනිස්සුත් පේනවා භූමාට දෙයියොත් පේනවා. ඊට පස්සේ තාවතින් චීන්න දෙයියෝ භූමාට දෙයියන්න පේන්නේ නැහැ. මොකද චාතු මහරජා මම චාතු මහරජාගේ දෙයියෝ සියුම්. මේ චාතු මහරජාගේ දෙයියන්න මිනිස්සුත් පේනවා භූමාට දෙයියොත් පේනවා චාතු මහරජාගේත් පේනවා. තාවතින් සින්න දෙයියෝ පේන්නේ නැහැ. බෑ තාවතින් සින්න දෙයියට මේතනමත් පේනවා තාවතින් සිත් පේනවා බෑ තුසිතේ පේන්නේ නැහැ. ඒ නිසා Taman එතෙන් ගියාට පස්සේ මේක බලන්න පුළුවන් මිසක් ඉස්සරහා තියෙනක අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක වෙනවා දැන් හීනමවල ඇති වැඩක් නැහැ. අපිට කරන්න තියෙන ඒ සඳහා කළ යුත්තේ කරන එකයි. ඒ සඳහා වෙන්න ඇති මේ ප්‍රශ්න මතු කරන්න ඇත්තේ අද හොඳට මතක තියාගන්න ඒ සෝවාන් වුණාට ඒ පෞල් ජීවිතයක් ගත කරන්න හෝ නිලයක් තරයක් තරන්න හෝ ඒ උබකින් කොයින්කසි සමාගේ ගුරුන් වහන්සේ මිනිස්ට්‍රීස් පහක ඉස්සල පටන් ගත්ත ඉන්ටර්නල් රෙවෙනියු එකේ මේ ප්‍රයිවට් සෙක්‍රටරි වෙලා වැඩ කරලා තියෙනවා. මුළු ඔක්කොම ඕගනයිස් කරලා තිබිලා තියෙනවා. පැහැදිලිවම කවුරුත් දන්නවා මේ කාලේ හිටපු හොඳම අවබෝධ ලැබෝ ගිහියෙක් කියලා. කොච්චර දුර ගියාද දන්නේ නැහැ. ඉතින් ආයේ කරත වැඩි බොහොම දක්ෂව කරනවා. කිසිම කෙනෙකුට හානියක් කරන්නේත් නැහැ. ඒ කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා අර චිත්ත රූපෙට හානි වුණාට මේ නිදර්ශන තියෙන නිසා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ඒක විපස්සනාට ගැලපෙනවා. අපි මේ ලෝකයක් කියලා හිතාගෙන, අභිවෘද්ධියක් කියලා හිතාගෙන, දියුණුවක් කියලා හිතන චිත්ත රූපයක් පිටිපස්සේ යනවා මිසක් ප්‍රകൃතිය පිටිපස්සේ ගිහිල්ලා නැහැ. අවසාන ප්‍රශ්නේ විකිත ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ අනුශය ක්ලේශ නිසා මේ ආත්මේ අපට ඇබ්බැහි ඇති වෙනවා. ඇබ්බැහි නිසා අනුශය කෙලස් ඇති වෙනවා කියන සම්බන්ධතාවය නම් තියෙනවා. ඇබ්බැහි නිසා අනුශය කෙලස් ඇති වෙන්නත් බැරි නෑ. මොකද මේ ජීවිතේ අපි වෙනද නොකරපු නරක වැඩක් හෝ හොඳ වැඩක් නිතර නිතර කළොත් ඒ පුරුද්ද ඒ ඒ ඇබ්බැහිය මේ ජීවිතයේදී ඥානගත වෙන්න ඉඩ තියෙනවා විද්‍යානුකූල කියනවනම් එහෙම නැත්නම් Tamanට මේ සංස්කාරයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන පටන් අරගත්තට පස්සේ ගොඩක් වෙලාවට ඒක පිළිබඳ අවදිතාවයේ තියෙන නිසා එයා ගොඩාක් වෙලාවට කරන්නේ ඇබ්බැහි දැකලා ඇබ්බැහි වල තියෙන නපුර අයින් කරන්න හදන මිසක් අලුත් ඇබ්බැහි වලට යන්න හදන එක නෙවෙයි. මේ මෙහෙම අනුතරක් නම් කරන්න පුළුවන්. ආගම විතරක් කරලා ධර්මය කරන්නේ නැති එකනා තින්න ආගම මුවාවෙන් ඇබ්බැහි එන්න ඉඩ තියෙනවා. ඒක නම් ඉතින් උත්තර නෑ. ඒක නිසා ඒ කියන එක ඉතිහාස සම්පූර්ණ නිසා අපිට ඒකේ සම්බන්ධතාව ගොඩක් තියෙනවා. හැබැයි ආස්වාදේ හරහා යන්නේ. කියන්නේ තමන් ආස්වාද කරන දේ සාධාරණවත් අසාධාරණවත් කරනවා. සමනේ හැබැයි කියන්නේ අසාධාරණයක් හරහා කරන එක. නෑ ඉන්ද්‍රිය සංසංවරයක් නිසා නෙවෙයි ඇබ්බැහියක් නිසා ඉන්ද්‍රිය සංවරයක් වෙන්නේ තමයි. යගේ තියෙන පුරුද්දක්. ඒක නැතුව බෑ යාට. ඉතින් ඒ නිසා යායක සාධාරණීකරණය කරනවා. ඒ තැන්වලට යනවා. ඒ තැන්වලට ගිහිල්ලා ඒ தත්ත්වය ඇසුරු කිරීමක් කරන්න වෙනවා. තාම මේ පොඩි දේ අයින් කරගන්න බෑ යාට. ඒ අයින් කරගන්න බැරි දේ එයා හිතලා කරන එකක් නෙවෙයි. අනුසයක් හෝ මේටි ඉස්සලා මේ ජීවිතේ කරපු දෙයක් නිසා හෝ ඒ ඇබ්බැහි වුණාට පස්සේ ආයෙකට දහසයි. ඒකට බැලයි. වළක්වන්න බෑ. නමුත් මේ මනුස්සයාට සතුට වෙන්න පුළුවන් දවස් 29ක් බොන්නේ නැහැ කියලා. එක දවසක් බොනවා. මේ මයි ළඟ තිබුණා එහෙම පුරුදු ගොඩක්. ඒ කියන්නේ මම දන්නවා මේ අඩු වේගන යනවා. හැබැයි 100ක් අඩු වෙලා නැහැ. මම ඒක කියලා ධම්ම කාමරණ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. මේ දවස්වලදී මෙන්න මෙහෙමයි මෙහෙමයි ඉතින් කියන උඹට පුළුවන් නම් ওই தත්ත්වය ආවට පස්සේ දවස් 30ම බීලා බලපන්. අන්න එදාට තේරෙනවා. දැන් එක දවසක් බොන ධර්මයට දැන් අඩු කරලානේ තියෙන්නේ. ඌට කියනවා දැන් සතිය යුක්තව අනිත් දවස් 27 39 දීපන් දැන්. එදාට තේරෙන පටන් අර ගන්නවා මොකද්ද වෙන්නේ කියලා. නතර කරපු ගමන් අර තටමලා නතර කරාට ඒකගේ ප්‍රകൃතිය නෙමෙයි. තාම එයා මෝරලා නැහැ එතෙන්ද. මම සිගරට් බීප නතර කරන්න ඕනේ මට එම්බ්‍රෙසාවක් හරිච්ච වෙලාවේ. එම්බිසාරකට සිගරට් එච්චර ටේස්ට් නැහැ. ඊට පස්සේ මම හිතාගත්තා මීට පස්සේ කරන්නේ නැහැ කියලා. ඊපස්සේ එදාම හවස කියලා ස්වාමීන් හම්බෙලා ඉතින් පැයක් විතර කතා කරලා මං කිව්වා පිංචිත් දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට. මම ඉච්චරම තද සිගරට් බැහැවිච්ච කෙනෙක් නෙවෙයි. මම නේද කියලා. බැලුවා මගේ දිහා බොහොම කැත විදියට. ඊට පස්සේ කිව්වා මොකද උනේ කියලා මම. ඒ හේනම් හරියන්නේ නැහැ කිව්වා. පුල්ලුවන් තරම් සිගරට් බීපන් කිව්වා සතියේ. එදාට උඹට තේරෙයි කිව්වා සිගරට් කනවා. දැන් උඹ ඔය එම්බිසානස නතර කරේ. එම්බිසානස නතර කරලා ආයෙ බොනවා උඹ. උඹ හරියට මේකේ ආධිනව දකින්නකම් ඒ වැඩේම කරපන්. කෙරුවට පස්සේ තටමල නෙවෙයි ඒකේ ඉන්නේ. ගෙඩිය ඉදිලම වැටෙන වෙලාවක් කරන. දුම් ගහලා ඉදවන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ආයාසයෙන් අර වැරද්ද කරන්නේ මේ වැරද්ද කරන්නේ කියන එක ඒක නිකන් මේ මේක හොඳ හොඳ මොකද කියන්නේ පටන් ගන්නම තමයි. නමුත් ආයාසයෙන් නතර එයිමයි. හිතාමතා නැත කරාට තත්ත්වපත්තිතුම ආය අපි හිතෙන් වැඩේ තියෙනවා. ඒක ටෙස් කරන්න තියෙන තියෙන මේ වැරද්ද දැක දැක දන දන වෙන්න අරින්න ඕනේ සතිය. ඒක ටිකක් ඔය සදාචාරවාදයේත් එක්ක යන කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒ රාජනිෂ් මහත් රාජනිෂ් අහදිනවා දැන් ඕෂෝ. ඊමණසේ කියනවා බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සනට මේ ආස්වාසිය ඇතුළට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා මිනිහ කියලා නිවන් දකින්න පුළුවන් නම් සිගරට් එකක් බිලා in-breath, out-breath. in-breath, බැරි මොකද කියලා අහන නිවන් දකින්න. ඒකල කියනවා ඔබ සිගරට් සිගරට් එකක් බොන්න හිතන වෙලාවෙම දැනගෙන. සාක්කොට අත දාන කොටවත් ඔබ දන්නවා. ඒකෙන් සිගරට් එකක් ගන්න හැටිත් දන්නවා. තොල් දෙකේ තියෙන හැටිත් දන්නවා. කිනි පෙට්ටිය හොයනවා, පත්තු කරනවා. බොන මේ හැම එකක්ම සතියෙන් කරලා in breath out breath කරපන් ඔබට වෙන අනිත් දැනට වැඩිය සතිය පිටනවා කියුවා මෙතන. බ්‍රහ්මණ ඉඳගෙන කරනට වැඩිය මේක දැන් ඉතින් ෆුල් ඩ්‍රැමැටික් නේ. ඉතින් කියනවා මේ ආසස් ප්‍රසාසයෙන් පුළුවන් නම් සතිය පිහිටවන්න මේකෙන් ඊට වැඩිය පුළුවන්. ඊට පස්සේ උඹ මොක නිකම්ම තැරලා දාන. මේක මොකද්ද තියෙන බය? මොකද්ද ඔගේ තියෙන ටැබු එක? ඔබ පාවිච්චි කරන්නේ ඒක ස්ට්‍රැටජි එකක් විදිහට කියලා. මං මං කියන්නේ නැහැ සිගරට් බොන්න කියලා. මං කිව්වේ නැහැ. මං කියන්නේ මේ නිදර්ශනයක්. ඒක නිසා අපි මේ හිතාගෙන ඉන්න ගොඩාක් දේවල් මේ ටික විතරයි ටෙක්නික් මේ ටික නෙවෙයි කියලා. ඒ තියෙන තාක්කල් මේක ශරීරගත වෙන්නේ නැහැ. Tamanට අභ්‍යන්තරගත වෙන්නේ හරියට වෙන්නේ වැරද්දකදී තමයි. හරියට සතිය කියන එක හරියට මානසිකාරය කියන එක තේරෙන්නේ වැරද්දක් වෙන්න ඕනේ දැක දැක දන දන ලේපිට. එතෙන්දී එනවා සතියක් මොන්න තාලෙන්වත් නැහැ බෑ කියන්න බැරි එකක්. හැබැයි දන්නවා කන්ටෙක්ස්ට් එක සමාජ විරෝධී. කන්ටෙක්ස්ට් එක ලැජ්ජ බයි නැති වෙලාවක්. කන්ටෙක්ස්ට් එක ඉන්ද්‍රිය සංවරේ නැහැ. හැබැයි එතනින් ඉන්ද්‍රිය සංවරේ පිළිබඳ අඩියක් පාදලා දෙනවා. හොඳට පාදලා දෙනවා. ඒව සාමාන්‍ය පොත්වල ලියන්නේ නැහැ. මොකද ඒව සදාචාර නැහැ කියලා. නමුත් හොඳ දන්න මාස්ටර්ස්ලා ඒව කියමනේ පෙන්ලා දෙනවා දරුවා උඹ ගැන උඹ උකා මේ අව탁සේරු කරන චෝදනා කරගෙන ඉන්නේ. මොකද මේ භාවනා කරන්න ගියාම ඒ අව탁සීරු කරන්න යන්න එපා. උඹේ ඇති වෙච්ච වැරද්ද කරන්න යන්න එපා. වෙච්ච වැරද්දක් තියෙනවනම් ඒක හෙලි කරපන් සත්පුරුෂෙක් ඉදිරියට. ඒතකොට නිකම් මේක රෙක්ටිෆයි වෙන ගතියක් තියෙනවා. ඒක නිසා බුදුචාන් වහන්සේ සඳහන් කරලා තිනවා සියලු කෙලෙස් තමයි වෙන්නේ. සියලු සවා සවාසනා සකල ක්ලේශ දුරු කරන්න ඕනේ රහත් වෙන්න. සවාසනා සකලසේ දුරු කරන්න ඕනේ බුදු වෙන්න. යම් යම් දුර්ලභකම් තියෙදි රහත් වෙන්න පුළුවන්. ලාලල්ල. ඒ සම්පූර්ණ සම්පූර්ණ ලයිසන් එක දෙනවා. හැබැයි දිගට ඒ ගතිය වැඩි වෙනවනම් මමත් වැඩි කරන මිනිහත් වැඩි. එන්නේ අඩු වෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කියලා මෙන්න මෙහෙමයි යෝව හැලෙන්නේ. යෝව හැලෙන්නේ අපිට කොන තාලෙට නෙවෙයි. යම් ප්‍රමාණයට අපි ක්ලච් එක බ්‍රේක් කරලා යන්න ඕනේ. ඒකලා ස්කික් කර කර වාහනේ දෙන්න ඕනේ. නැත්තම් වාහනේ කරකිනවනේ. වේගෙන් යන වාහනයක් බ්‍රේක් එකෙම නැත කරන්න බෑ. යන්නදරලා බ්‍රේක් රිලීස් කරලා ආයෙ දීපු ගමන් ඒක නැත්තම් වාහනේ යන පැත්ත ගන්න. ඉතින් ඒ වගේ දේවල් මේ තේරවාදී ගොඩාක් වසංගලා තියෙනවා. නමුත් අර මහායාන පොත්වල යම් යම් පැති ඉස්සර කරලා දාලා තියෙනවා. ප්‍රමාදයක් තියෙනවා. ඒක නිසා කියනවා මධ්‍යපමා දත්තාන මේ ශික්ෂාපදය ආජීවට්ටම සීලේ නැහැ. ඇයි කියලා. කියන්නේ සියලු පමාවන්ට හේතුව තමයි මත්පැන් බීම. ඒ නිසා කාමමිත්‍යාචාරය කියනකොට මේක අහුවෙලා ඉවරයි. ඔව් ඊට පස්සේ ඕනේ නම් මම එකක් කියන්නම්. මිස්යුස් කරන්නත් පුළුවන්. ආසයි නේ ඉවහන්. මජ්ජපානාච සංයමෝ කියලායි තියෙන්නේ මංගල සූත්‍රයේ. මත්පැනේ සංයම වෙන්න කියලා මිසක් නතර කරන්න කියලා නෑ. ආ. බලන්න ඉවට ඒකට ධම්මජීවන්ත කොච්චර හොඳද නේ? ළමන අවුරුද්දෙත් එනවා මොකද බය වෙන්න දෙයක් නැහැ. අර තමන්ගේ එක තියාගෙන මේ හොඳ උපාසක කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. මජ්ජපානාච සංයමෝ තද මත්පැන් බොනේ එක නෑ එක පැර මත්පැන් මෙව නැත කියලා හට්ටටක් කියලා මැරෙනවා. යාට එක කෙමෙන් කෙමෙන් අඩු කරන්න ඕනේ. ඒ වගේම කුඩු ගහන මිනිසෙක් ඉන්නවා කියන්නේ. ඇසට කුඩු ගැහිලා නැත ගන්න බෑ. උඩ මත්පැන් වලින් කුඩු ගැහිලා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් මත්පැන් බිවට ගමන්නේ ඒක දැන් කරනවා. කුඩු ගැහිලා ඒ තරම වනසන සුළු මුදක් පීඩම් යනවා. මනසට නැත කරන්න බෑ. එයාට එක්ක සිගරට් එක බීලා මත්පැන් වලින් ඒක නැත කරන්න පුළුවන් නම් අපි ඒක පාවිච්චි කරන්නේ මේක නිසා මේක ප්‍රතිස්ථාපනය කරන්න. ඊට පස්සේ ඇල්කොහොලික් ඇනොනිසම් වලට දාලා මත්පැන් උත් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපි ඒ සංසන්දනාත්මකව සාපේක්ෂව ඉන්සකන මිසක මත්පැන මත්පැන වශයෙන් යන සාකච්ඡා කරන්න ගියොත් අපි out of the context යනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මෙයා මෙතෙක් කල් අපි හිතමු මාස පුරා බීපේ කනේ දැන් මෙතෙන් අඩු කරලා තියෙනවා. ඉතින් මේක ටික කාලයක් කොහම යන්න ඕනේ යාට මේකේ ආධිනව තේරෙන්න. එතකොට ඉබේම ඔක හැලෙනවා. මේකත් නතර කරන්න ගියොත් එහෙම අර ගොනුව කඩලා යනවා. ඒක තමයි ඔය සුචරිතවාදීකට කාරණාව තේරුම් ගන්න බෑ. නමුත් සර්වචන්නාංශය ළඟ ඉන්නකොට සර්වචන්නාංශයක ටික ටික නතර වෙනවා නම් කියන්නේ ගෙවෙමින් පවතිනවා නම් යාට පූර්ණ අනුකම්පා කරනවා. සිම්පතයිස් කරනවා. ඔත්තු කරන්නේ නැත්තේ. අනේ නිසා හිතනවා කොහේ ඒ ධම්මික හමුසගේ මම ඇහුවට පස්සේ කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ මත්යෙන් මට පුළුවන් කිව්වා සතෙක් මරන මිනිහෙක්ට අනුකම්පා කරන්න. මට පුළුවන් කිව්වා හොරකම් කරන මිනිහෙක් අනුකම්පා කරන්න. මට පුළුවන් කිව්වා කාමීත ඕනක නම් මත්යෙන් මිනිහට නම් අනුකම්පා කරන්න නැහැ කිව්වා ඌ මොනව වෙනවද දන්නේ නැහැ කිව්වා බිවට පස්සේ. ඒක නිසා හැම දෙයකම මුලපත් වෙන මගේ. මම ඒ ශාංශ බලන්නේ. ඒ නිසා මම අනුමත කරන්නේ නැහැ කියලා. ඒ දවසවල මම සාමාන්‍ය බීම කරලා තියෙනවා. මට කොහොමඩක්වත් මායේ තියෙන නරක වේලාව බීපුවම වමන යනවා. පිටරදී. ඒ නිසා ඒ ඒ ජොලිය තිබුණේ නැහැ ඒකත්. ඉතින් ඊට පස්සේ කිව්වා මේ මත්පැන් බොන මිනිස්සයත් එක්ක මොන විදිහකට විශ්වාස කරන්න බෑ. යාට යාවත් විශ්වාස නැහැ. ඒක නිසා ඒ මිනිස්සත් ඕනම අකුසලයක් වෙන්න පුළුවන්. ඒක මොකද මදේට සහ ප්‍රමාදයට හේතු වීමක් විතර. ඉතින් යා ඒක දැනගෙන බොනවා නම් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම තමන්ගේ අභිවෘද්ධිය හිතන කෙනෙක් වෙන්න බෑ. හැබැයි ඉස්තර බොන එක අඩු වෙලා යනවා නම් එතන තියෙනවා ගන්න පොයින්ට් එකක්. අඩු කරන අඩු කරන අනේක. නමුත් මත්පැන් පානය සර්වචනාංශගේ කාලයන විසාකා උපාස මහ උපාසිකාව පන්සල් යන නිසා එයත් එක්ක හිටව කාන්තාවන් 500ක් පන්සල් යන්න chance එකක් ගන්නවා විසාකාවත් එක්ක පන්සල් යන්න කියලා ගෙදර මිනිස්සුන්ට කියනවා. ඉතින් ගෙදර මිනිස්සු විසාකාත් එක්ක නෑ යන්න කියනවා. මුන් එක දවසක් විසාකාත් එක්ක පන්සලට යන්න ඉස්සලා ගිහිල්ලා උගෙනට ගිහිල්ලා ඇත්ති වෙන්න බීලා. ඊට පස්සේ 500ම යනවා බුදුහමරෝ වන්දනා කරන්න ඔක්කොමලා ඩෝප්. ඉතින් බුදුරජාණන් ඊට පස්සේ මේ මේ ඇයි මෙච්චර මේ අන්ධකාරය ඇසිරෙද්දී පහනක් හොයන්නේ නැත්තේ කියන ගාථාව දේශනා කරලා ඩෝප් බස්සනවා. ඉතින් විසාකාට මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද කියලා හිතන්න සරුවච්චන් වහන්සේ ළඟට යන්න පුළුවන් අවස්ථාව මමම හදපු මිගාරමාතු පාසාදේ මේ මිනිස්සු ගෑනෝ. ස්වාමිවරුන්ගේ බේරෙන්න බැරි නිසා විසාකාව වෙනවා කියලා පන්සල් යනවා කියලා දීපු කතාව. ඒකට සරුවච්චන්සේ පල්ලෙල පල්ලෙ යන්න මෙහෙට ඉඳපන් ගඳ ගන්නවා කියන්නේ නැහැ. මෙච්චර මේ අන්ධකාරයේ ඉන්න උඹලා ඇයි පහනක් හොයන්නේ නැත්තේ කියනකොට තේරෙන පටන් ගන්නවා. තව එක හාමුදුර කෙනෙක් මේ මේ මත්පැන් බීලා සර්වඥාන්සි ඉස්සරහට ඇවිල්ලා කකුල් දෙක සර්වඥාන්සිට දැපැත්තට දාලා දපලා ඉන්නවා. ඒතර කියනවා මේ මෙහා මේට ඉස්සෙල්ලා ආත්මෙත් මම මෙයාට බයලජ්ජ පෙන්ලා ගිහිලා තියෙනවා. මෙයාට ඒක මතක නැතිලා තියෙන කියලා දේව ධර්ම ජාතිකේ කතා කරලා කියනවා. අහගෙන ඉන්න කට්ටිය නිවන් දකින්නවා මේ හැමදාට ඩෝප් බයිනවා. එයාට ඊට වැඩි වෙන ආනිසංසක් ලැබෙන්නේ නැහැ. ඒකත් පාඩු යුට. තිබුණ ඩෝක් වෙන්නේ නැතිව. ඉතින් ඒ නිසා සාසනය පැත්තෙන් බලනකොට විනය පිටකේ ලෝණසෝවිරකය ගැන කතා කරනවා. ලෝණසෝවිරකය කියලා කියන්නේ අරිෂ්ඨ ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් එක. ඉතින් ඒක ආයුර්වේදයේ තියෙන අරිෂ්ඨය. බුදුන්සේ තහනම් කරනවා. තහනම් කරන සමහර ස්වාමීන් වහන්සේලාට ඒ බේතන නිසා ලෙඩ වෙනවා. ඒක බෙහෙතක්. ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් කොච්චරද අපි ළඟ තියෙන්නේ. ඊට පස්සේ ආයෙ යෝජනා කරනවා. යෝජනා කරපස්සේ සමහරවිට වැඩියෙන් පාවිච්චි කළමත් වෙනවා. ආයෙ නැතර කරනවා. ආයෙ දෙනවා. ඒ හත් අට දැරයක් එහාට මෙහාට යනවා. මොකද ඒක හරි ක්‍රිටිකල් ඉෂුව එකක්. අන්තිමට තියෙන්නේ ලෝණ සිවිර එක අනුමත කරලා. ලෝණ සිවිර එක කියලා දැන් කාලේ කියන අරිෂ්ට. අරිෂ්ටොලොජි එන්නේ එක්ස්ට්‍රැක්ට් ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් එකේ තියෙන. ඒක නිසා ඒක ඒක සඳහාම ඒක බොනවයි කියන එකයි බෙහෙතකට ඒක පාවිච්චි කරනවා කියන එක එක කන්ටෙක්ස්ට් එකක්. අනිත් මේ පරිසරයේ නැත්නම් යේසුස් ශාන්තික පරිසරයේ වයින් බොනවයි කියන එක ඒක ඒක නැචරල්. මම ගිහිල්ලා තියෙනවා ඒ කතෝලික ගෙවල් වලට ඒ අම්මා හොඳටම පැරණි වීසුවක් ගෙනත් දෙන අපිට උනා. එයා ගෙදර හිඳලා. ඒකේ ෆැමිලි ට්‍රැඩිෂන් එක. ඉතින් මේ මිනිස්සුෙකුට මත්පැන් මානයේ තියෙන ආනිසංස ආදීනව සලකා බලද්දී මොකද ඒක නිකන් බියර් එකක් බොනවා වත බොනවා වයින් බොනවා කියන එක ඒක නිකන් ඩේ ටු ඩේ අෆෙයාර් එකක් වෙලා. නමුත් ඒගොල්ලෝගේ යන්න හදන තැනයි මෙතන යන්න හදන තැනයි අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මෙවැනි පරිසරයක ඉඳලා මේවා සාකච්ඡා කරන එක කාමීත්‍යාචාරය, මත්පැන් පානය, අවේලා වීදි සංචාරය වගේ දේවල් මේ වගේ ෆෝවර්ඩ් ලකුණු. මේ සමාජයේ ෆෝවර්ඩ්. මේව නැත්නම් අපි බෑක්වර්ඩ්. ඉතින් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? සිංහල මිනිසුන්ට තේරෙනවා අපේ ලංකාවේ ඇයට මේ නිසා හැදෙන තරුණ කාන්තාවන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. අනේ එතෙන් ගියාට පස්සේ අම්මලාට තාත්තලාට තරු විශ් වෙනවා. ගුරු අහිතගෙන කරනකොට ගෝලිය දුව දුව කරනවා. ඒකට මොකෙන්ද වෙන්නේ ආදර්ශයක්? ඒ කියන්නේ Taman හික්මලා හිටියා නම් කීතගේ මේ සමාජික වුණත් අපේ මේක කියලා බේරෙන්න පුළුවන්. නමුත් අර වගේ පොඩි හරි ක්ලූ එකක් හම්බුනොත් ඉතින් කඩා යන කඩා යෑම ගඟක වැවක දෝරේ කඩා ගියා වගේ. බේරන්න බෑ. ඒක නිසා එවැනි කෙනෙකුට ජීවිතේ පසු සාමය වෙනකොට සෑහෙන පශ්චාත්තාවයක් එනවා. මේ රට්ටුනම් කරනවා. නමුත් මගේ වාසනාවට මම දැකලා තියෙන අපේ අම්මලා තාත්තලා කොහොමද කියලා. මේකද අපි දරුවන්ට දෙන ආදර්ශය නැත්නම් අර අපේ කල්චර් එක දෙන්නේ කියලා බැලුවොත් අපි පොඩ්ඩක් ඉඩක් දුන්නොත් කොයි වෙලාවෙ කඩලා ඉද්දන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ ඊවා પરම්පරාව වෙනකොට මොනවා වෙයිද කියලා. නමුත් මේක අපෙන් නිමි වෙන්න දෙන්නේ නැතුව එනත අපි නිමි પરම්පරාවට වෙන්න දෙන්නේ නැතුව රකින්නවා කියනකොට කියන එක විතරයි අපිට තියෙන මොකද්ද සංවරය වෙලා තියෙන්නේ. මේ මාත්‍රකාව සංකීර්ණ මාත්‍රකාව බව ත්‍රිපිටකය හොඳට හදාරනකොට පේනවා. හරියට මේ ඉඳලා කියන්න බෑ. ඒ නිසා මිෂනරි වර්ල්ඩ් එක ලෝකෙටම මිෂනාරි ආගම දුන්නේ මත්පැන්නරා. ඒකට හොඳට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මේක පාවිච්චි කරේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා තමයි අද ලෝකේ තියෙන ආහාර වලින් 140කටත් වැඩිය පාවිච්චි කරන්නේ බ්‍රූවරිස් වල. මිනිස්සු කන්න නැතුව මැරෙන එක පැත්තකින්. කන මිනිස්සු බීලා කනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඒවට පොඩි කන්ට්‍රිබියුෂන් එකක් කරන්න. ලෝකේ නම් ඔහොම තමයි. ඒක හොඳ නරකල දෙකටම තමයි පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාසය තිබුණාට කොයි වෙලාවෙ මලපණියද නැහැ. නිව්සීලන්ත ගියාට පස්සේ ඒ ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා හිටියා මේ රිට්‍රීට් එකට උදව් කරන්න. අම්ල තාත්ත භාවනා කරනවා ඒ ළමයි දෙන්න යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා තනි කර කිසි කෙනෙකුට කුස්සියට යන්න දෙන්න පිංගම් කොප්පොට කොහොදලා දෙනවා දර්ටික පල්ලලා තියෙන ඔක්කොම හරි ගසනවා ඉතින් අන්තිම දවසේ කිව්වා ඒ ළමයි දෙන්නට කමටහන් සුද්ධ කරන්න කියලා ඉතින් ඇත්තට උන්ට භාවනා කරන්න ඕනකමක් තිබුණේ නැහැ ඉතින් මං කොහොම වෙලා දෙන්නම් කියලා පස්සේ يعني ෆයිනල් ඉයර්ස් වල ඉන්න කෙල්ලෝ ඊට පස්සේ මං කතා කරලා කිව්වා මේ ලස්සන සමනොල ජීවිතයක් ගත කරන්නේ පවුල් වල නිදහස් මනසකින්ද ජීවත් වෙන්නේ නැත්නම් හිර වෙච්ච කොටු වෙච්චිද කියලා. නෑ ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා හැම වෙලාවෙම එලිමාන් සිර කඳවක ඉන්නේ රැඳවියන් වගේ තමයි අපි දිහා බලන්නේ. හැම වෙලාවෙම ටෙලිෆෝන් කෝල් දෙනවා කොහෙද යන්නේ අහනවා. දන්නව කරුණාවෙන් කියලා ඒ උනට අපි ඉන්නේ හරිම හිර වෙලයි කියලා. ඉතින් මං ගෝ හරි සෝරි කියලා හිතනවා. අපේ කොළු ජීවිතේ නම් අපිට ඕන සෙල්ලමක් කරන්න ඉන්න තිබුණා. ඉතින් මේක තමයි ලංකාවේ ඇති. ඊට පස්සේ මේ මං යව දැන් මම නම් බදින්නේ නැහැ. දැන් බල දෙන්න බඳිනවනේ. උඹලා ළමයි හම්බ වෙච්චාම දැන් මොකද්ද ළමයින්ට දාන නීතිය? පාටි අනේ කියන්නේ. මොන්න යන්න දෙනවා කියන්නේ. ඉතින් මං කව දැන් කෙල්ල පාටි වල කියලා කරන දේ ඔක්කොම අනුමත කරනවා කියලා. අයියෝ නෑ සංශ මේක කෙල්ල කරන දේවල් දන්නවනේ ඔබ වහන්සේට කියන්න ලැජ්ජයි. මම කරන්නේ පාටියට ගිහිල්ලා ඒගොල්ලෝ බොණ්ඩ පටන් ගන්නකොට මම ෂේප් වෙලා එනවා කියලා. මං කෝ උඹේ දුව හරියටම ඔතෙන්ති ඔය කල්ලයිද? උඹට පුළුවන් බොන්න පටන් ගන්නට එන්න. උඹේ දුවත් ඔතෙන්ද ගිහිල්ලා හරියට පාටි යනවා. බොන්න බණ්ඩ දැන් නතර කරලා එයිද කියලා. උඹට පුළුවන් මේ මැසේජ් එක දෙන්න. මං කෝ උඹ දැනගන්නේ මේක විස සයිකල් එකක්. උඹලට ඔය හැමලා දාන නීති උඹලා දැම්මේ නැත්තම් උඹලගේ දරුවන්ට. මට ඉංජු ඉංජු කියපන් කිව්වා. මම පළවෙනි දවසේ රැග් වෙච්ච දවසේ මම මුළු යුනිවර්සිටි එකම හේට් කරා. ඊගාවරුද්දේ මම රැග් කරා. එහෙම විසම ලෝකයක් තියෙන මේක කඩන්න නම් විසම චක්‍රය කරන්න පුළුවන් උඹටයි. ඒ අම්මලා තාත්තගේ දෝෂයක් නෙවෙයි. උඹ මේක කරපන් කියලා. ඉක් දිරවන්නම බෑ කියලා දෙන්නට. මං කියන්නේ කඩන්නත් බෑනේ. දිරවන්නම බෑ. ඊට පස්සේ මේ සැරේ ගියාට පස්සේ කාම්ම කෙනෙක් ඇවිල්ලා හිටියා. පුදුමාකාර වෙනසක් වුණා කිව්වා කෙල්ල ගිහිට පස්සේ භාවනා කරන්න නැහැ කිව්වා. දැන් මේ ඕස්ට්‍රේලියාව ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කෙල්ල ඊට පස්සේ හොරෙන් භාවනා කරනවා මට තාත්තට හොරෙන්නේ. භාවනා කරන ගමන් මගේ බණ ගිහිල්ලා දාගෙන දැන් තනියම ගෙදර කරලා ඉන්නේ නර්ස් වැඩක් කරනවල දිග්ගටම බණ අහනවා. දවසක මේ කෙල්ල ගෙයින් දැද්දී පිටිපස්සේ ජනෙලෙන් පැනලු හොරෙක්. පැනපු ගමන් මේක එළියට පැනලා ටෙලිෆෝන් සෙල් කරලා බලන සෙල්ෆෝන් කරලා බලනකොට කුඩු කාර්යයක් ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දින ටික තේරම උස්සගෙන ගියා. පොලිසියෙන් ඇවිල්ලා අල්ලගත්තා. ඊට පස්සේ කීලවල තුනලු මේ හරි දුකයි මට ඇත්තටම ඉතින් කුඩු කාර්යයක් නේ. කන්න දෙයක් නැතිකම ඇවිල්ලා තියෙන්නේ. කෝකටත් කියලා බල්ලෙක් ගෙනල්ලා හැදුවාලු. දැන් බල්ල රැයට පුරනවලු හෝ ගාලා. ඒකට දඩ ගහනවනේ. මගේ බණක් දාපු ගම පුදිනවා කියනවනේ. ඒක පුදුමාකාර වැඩක්. බල්ලා දඟලන වෙලාව ඕන වෙලාවක ඕන කෙනෙක්ගේ බණක් දැම්මට අහන්න ඇතිලු. මගේ බණක් දාපු ගම එහෙම ඉන්නවා. මට මේ මට ස්වාමීන් වහන්සේ දුව දීලා වෙලා තුන ස්වාමීන් වහන්සේ ආවොත් මේ කතාව කියන්න කියලා. අනිවාර්යයෙන් අර බල්ලෙන් ආන්න ඕනේ ඒක. මෙතෙන් ඩයිලා ෆ්ලෑෂ් කැමරා දෙකක් අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මේ මේ සබ්ජෙක්ට් එක මේ සමාජ යන රැල්ල. ඒ වගේම අපි අතර දවල් නිකල් රෑදානිය සෙල්ලමක් නේ යන්නේ. ඔය කොච්චර කවුරු මොනවා කිව්වත් අපි කරන රංගපෑමක් නේ. ඒක දිහා අපිට කරන්න පුළුවන් හරියකුත් අපි කියාපානවා, බැරි හරියකුත් කියාපානවා. ඉතින් මේක අපි ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් විවෘත කිරීම මම කියන්නේ අසාජා අසීලාචාරයක් නෙවෙයි කියලා. අපි ඒකටයි අපේ අපේ ඥාතිත්වයේ තියෙන ඒකටයි. හැබැයි මේක කවදාකවත් අර පංචශීලුන්ට ඉනිමම් බඳින වැඩක් වෙන්න බෑ. අපි මේ සත්‍ය තේරුම් අරගෙන අපිට කළ හැකි ටිකක් තියෙනවා. අකමැත්තෙන් නමුත් අපි කරන දේවල් ටිකක් තියෙනවා. ඒක මං හිතන්නේ කෙනෙකුට පුදු වේවි කියලා. හැම කෙනෙක් ගාවම තියෙනවා. හෙලි කරගන්න බැරි ගොජයක්. ඉතින් හෙලි කරපු එකනදී අනික් කට්ටිය උපහාසෙන් බැලුවට හැම කෙනාගේම මල්ල කිල්ලෝටයක් තියෙනවා හැම කිල්ලෝටෙම හුණු තියෙනවා. අපිට තියෙන ධර්ම ගෞරවයෙන් කෙලෙස් අදනවාදාසින් නෙවෙයි මේ විවුර්තව සාකච්ඡා කරන්න ගියාම නිකම් මේක රෙක්ටිෆයි වෙන්න පටන් ගන්නවා මෙකැනිසම් එක මොකක්ද කියන්න මන් දන්නේ නැහැ. මේ එලි කරාට පස්සේ Tamande හැම වෙලාවෙම සිද්ධ වෙන වෙලාවේදී සදාචාරාත්මක වගවීමක් වෙනවා. ඒක වැර නතර වෙන්නේ ටික ටික ටික ටික නතර වෙනවා. දැන් අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා මේ පැය දෙකකට අමතරව ඉතින් වෙන ප්‍රශ්න නැහැ කියන පදමේ ඉඳගෙන මම යෝජනා කරනවා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු කියලා. අපි ඒ නිසා හතරට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා මෙතෙන් පටන් හතර දක්වා කාලේ අපි සක්මන් භාවනාවට ගත කරනවා මේ මතක් කිරීමත් සමගම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් වෙනවා. තෙරුවන් සරණයි ශිරු දිනාට.